නැයි ශිර දිනාටම තෙරුවන් සරණයි. අපි නැවතත් ධම්රවි මධ්‍යස්ථානයේ ධම්රවි පදන මුල් කරගෙන දවසක භාවනා වැඩමුළුවකටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි වැඩසටහන පටන් ගන්නෙදී පටන් ගන්න සඳහා ශිර දිනාම ආජීව අට්ටමක සීලයේ පිහිටවීමට নমස්කාරය කියනවා.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 द्वितीयम्पि सङ्घं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि सङ्घं शरणं गच्छामि शरणागमनं सम्पूर्णम् පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි බුද්ධස්ස චරණේන සද්ධින්නා ජීවමට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං හොඳයි අපි දැන් උදේ පාන්දර දවස රත් වෙන්න කලින් සම්බෙච්ච මේ පැයේ භාවනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කෙසේ නමුත් මට මේ ආන්න දෙයතුන කවුරු හරි අද භාවනාව සඳහා ඉස්සල්ලාම වගේ පරියන්කිට ආධුනිකව සම්බන්ධ වෙන අය ඉන්නවද නැත්නම් ඔක්කොමල වගේ අපේ ඉන්නේ පරණ අයමද? ඒ කියන්නේ පරියන්කයක් කරන්න මූලිකව දැනගත යුතු උපදේශ පන්තියේ නොලැබපු ආධුනිකමයි ඉන්නවනම් අපි සුළු වේලාවක් ගන්න වෙනවා යත් වෙනුවේ එහෙම කවුරු හරි ඉන්නවද කියලා දැනගන්න මම කැමතියි ඒක නිසා අපි හැමදාම කරන විදිහට අපි විනාඩි ස්වල්පයක කෙටි මතක් කිරීමක් කරනවා කොහොමද අපිට මේ වගේ වටිනා පිරිසක් වටිනා වේලාවක් වටිනා අවස්ථාවක් ලැබිච්චාම මේ කාලය පරියක්යක් සඳහා ගත කරන්න කොහොමද කියලා මතක් කරන්න. ඉතින් මේට වඩා විස්තර අවස්ථාවක් කරන්න ලැබෙනවා නම් හොඳයි. නමුත් ඒක මේ වගේ වෙලාවක කරන එක අසාධාරණයි. මොකද හුඟ දෙනෙක් දන්න අය නිසා ඒ අයගේ කාලය අපි ගන්න නිසා මම කෙටියෙන් මතක් කරනවා. පරියංක භාවනාවකට අපි මෙතෙක් මේ සම්රිවි මේ පදනම් පදනම් කරගෙන කරගෙන ගිය වැඩ පිළිවෙල ගැන මතක් කිරීමක් කරන්නේ. ඒ පරියංක භාවනාව කියලා කියන්නේ ඉඳගෙන කරන භාවනාව කියන එකයි සිංහලෙන්. ඒ නිසා දැනටවත් හැම කෙනෙක්ම තම තමන්ගේ ආසනය අරගෙනයි තියෙන්නේ. ඉතින් ඒක සඳහා අපි භාවනාවට ක්‍රමිකව පෙළඹීමට කලින් තමන් ඉන්න ආසනයේම හොඳට හරිබරි ගැහිීම, පట్టල වීම අවශ්‍යයි. ඒ සඳහා සාමාන්‍යයෙන් කියන්නේ ඉඳගෙන ඉන්නකොට දෙපැත්ත සමබර වෙන්න වාඩි වෙන්නේ. ඒකල හැම මස්පිඩුවක්ම වගේ ලිහිච්ඡ ස්වරූපයෙන් සහැල්ලු ස්වරූපයෙන් පවත් ගන්නදී කියලා. එතකොට ඒ ඇඟට පුළුවන් ඇඟ නඩත්තු කරන්න. අන්න ඒ බවට අපි ඇත් එක වහගන්න කලින් වග බලා ගන්න ඕනේ. මේක එක විදිහකට කියනනම් තමන්ගේ ඇඟට මෛත්‍රී කිරීමක් මේ උඩුකය කෙලින් තියාන ඇඟ සමබර කරගෙන ලිහිච්ඡ ස්වරූපයෙන් ඇඟ පවත් ගන්න ඕනේ. ඒකලා මද ප්‍රමාණයට මුරුදුවට ඇස් දෙක වහ ගන්නවා. ඇස් පිල්ලම් තද කරන්නේ නැතුව වහගෙන අර Taman ඉඳගෙන ඉන්න ඉරියව්වේ තියෙන සමබර භාවයත් ලිහිච්ඡ භාවයටත් හිත යොදවනවා. ඒක අපි කියනවා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන අදහසට හිත ගන්න පුළුවන් නම් තමයි අපිට කියන්න පුළුවන් භාවනාවට පිවිසුම හොඳයි කියලා. පටන් ගන්න හොඳයි කියලා. ඉතින් ඒක අපි කරගිය යුත්තක්. ඒ සඳහා කමෙන්ට දැන් ලැබිලා තියෙන ඉඩමේ ඉද ආසනයේ සමබරව වාඩි වෙන එකයි කරන්නේ. ඒකල ඇස් දෙක වහගෙන ශරීරය ස්පර්ශ කරලා බලනවා හිතින් මේක සුවසේද ගත කරන්න කියලා. නැත්තම් ඒ සඳහා අවශ්‍ය පාවිච්චි කරන හරිබරි ගැහිම කරගන්න. කරලා මේ පහසුව මේ ශරීරයේ සුව පහසු ඉඳගෙන ඉන්න ගතියම හිත පිට යන්න දෙන්නේ නැතුව නැත්තම් පිට යනවා නම් ගියච්චාවයි නැත්තම් හොඳයි කියන අදහසෙන් ශබ්ද දිහාවට වේදනා ඇති නොවන ආකාරයට ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත පැවැත්වීම තමයි පළවෙනි අදියර වෙන්නේ. ඒකෙන් අපි අර මම දැන් මෙතන ඉන්නවා කියන එක දිගට තහවුරු වෙනවනම් අපිට බාහිරයට හිත දුවන එක වෙනුවට ඇතුළට නැත්තම් හිත කය තැම්පත් වෙන ගතියට ඉස්පාසු වෙන ගතිය වැටෙයි. අන්නේ වැටෙනවා නම් පමණයි කෙනෙකුට ඒ තමන්ගේ ප්‍රාණ වාතයේට ආනාපානයට හුස්මට හිත යන්නේ. එහෙම නැත්නම් අපි හුස්ම අමතක කරලා බාහිරේ තමයි හිත තියන්නේ. මෙතනදී අනිත් පැත්ත හැරෙන තැන තමයි මේ බාහිර දේවල් තිබුණට ඒ વિશે හිත ව්‍යාපාර කරන්නේ නැතුව ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත ඉස්පාසු වෙනවා. එතකොට ස්වභාවයෙන් මේ හුස්ම පහළ ඉහළ පහළ යන ප්‍රධාන කෘත්‍ය වැටෙනවා නම් ඔන්න අපි පළවෙනි පියවරේ සාර්ථක ලකුණ ඒක වෙනවා. එහෙම වෙනවා නම් Tamanට තේරෙයි මේ ඉඳගෙන ඉන්න කයේ උඩුකය තමයි ඔය හුස්ම ගැනීම වැඩපිළිවෙලට ඍජු සම්බන්ධතාවයක් තියෙන්නේ නැත්නම් මේ ප්‍රාණයේ පැවැත්වීමේ ප්‍රධාන කෘත්‍ය කෙරෙන්නේ උඩුකයේ ඒ නිසා උඩුකය අපිට යුව තියාගෙන ඒ යටිකය එහෙම තමන්ගේ කටයුත්ත නඩත්තු කරගන්න ඇරලා උඩුකයට හිත ගන්න. ඒක පස්සේ ඒක දිහා බලන්නේ. හුස්ම ගන්න වැඩ පිළිවෙල කිසිසේත්ම ආයාස කරන්නේ නැතුව કૃතිම කරන්නේ නැතුව ස්වභාවික හුස්ම වැඩෙන් කරලා හුස්ම දිහා බලාගෙන ඉන්නවා. එයින් බලාගෙන ඉන්නකොටත් ඒ උඩුකයට ගත්ත එක හරිද වැරදිද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ මේ හුස්ම ගන්න වැඩ පිළිවෙල උඩුකයෙත් සමහර තැන්වල හොඳට ප්‍රකටව පිරිමැදින ගතිය වැටෙනවා සමහර තැන්වලට වඩා අන්න ඒ අනුව උඩුකයේ වඩාම හුස්ම තේරෙන්නේ පිරිමැදෙන්නේ කොතනද කියලා දක්නාසුලුව බලනාසුලුව ඒ අපැත්තට හිතන යොමාගෙන ගත කරනවා. එතකොට අපේ හිත කලබල වෙලා ආයේ හිතවිල්ලකට සද්දයකට වේදනාවට ගියොත් එතකොට අපි ආපස්සට යනවා කියලා හිතාගෙන මුළු කයෙම නැවතත් හිත තියාගෙන ඉන්නවා. ඉඩ දෙනවනේ උඩුකයට ගන්නවා. උඩුකයෙමුත් සාර්ථක ලකුණු පහළ වෙනවනම් ඒ හුස්ම හැපෙන තැන සමහරත්තන්ගේ නාසිකාග්‍රේ සමහරත්තන්ගේ උඩුතල උඩ සමහරත්තන්ගේ උදරයේ පිම්බීම හැකිලිම වශයෙන් එහෙම නැත්නම් ඒ අන්ත දෙක මැද කොතනක හෝ වැටෙහි වැටෙනවා නම් පමණක් ස්වභාවිකව වැටෙනවා නම් පමණක් අර උඩුකය පුරා වේදිලා තිබුණේ හරියට මේ හැපෙන තැනට තැම්පත් කරගත්තාම තමයි ඒකලස අංග සම්පූර්ණ වෙන්නේ එතකොට අවස්ථා තුනකින් එකලස් වීමක් සිදු වෙනවා. ඒ එකලස් වීමතර පස්සේ ඒ බවට ලකුණක් අපිට හම්බ වෙනවා. ඒ බව සාර්ථක වෙන්න ලකුණ තමයි ආස්වාසේ වෙලාදී ප්‍රස්වාසයේ වෙන්නේ නැත. ප්‍රස්වාසයේ වෙලාදී ආස්වාසයේ වෙන්නේ නැත. ආස්වාසයේ ආස්වාසයේ වශයෙන් අඳුනා ගන්න ලකුණු මේ ටිකය. ප්‍රස්වාසයේ ප්‍රස්වාසයේ වශයෙන් ලකුණා ගන්න මේ ටිකේ කියලා ආස්වාස සහ ප්‍රස්වාස දෙක වෙන්කොට අධ්‍යක්ෂ ගත හැකි තත්වයට හිත දියුණු වෙනවා. ඒක ඇත්තටම විය යුත්තක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි වුණා නම් හරියට අපි අර එක තැනක් අල්ලා ගත්තා එක තැනක හිත ඒකාග්‍ර කරගත්තා කියන එක සාර්ථක ලකුණ. ඉතින් මේක මේ මට්ටමට එනවනම් ඉතින් අපිට කියartifactId මේ ජීවිතේ අපිට භාවනා කරලා ප්‍රෝජන ගන්න පුළුවන් කියලා. නමුත් තාම ප්‍රෝජන ලැබිලා නැහැ. ප්‍රෝජනේ තීන්දුව වෙන්නේ මෙන්න මේ විදිහට අවස්ථා තුනකින් එකලස් කරගත්ත මේ හිත ආස්වාස පවතින හිත ආස්වාස බව දන්නා හිත ප්‍රස්වාසයේ පවතින හිත ප්‍රස්වාසයේ බව දන්නා හිත ආස්වාස ප්‍රස්වාස රැලි කීයක් අඛණ්ඩව නොකඩකොට පවත්වන්න පුළුවන්ද කියන එක මම තමයි ප්‍රයෝජන තීන්දුවේ. අපි මේ ප්‍රයෝජන කෙටියෙන් සඳහන් කරගන්නේ මෙතන සතිය සහ සමාධිය කියන එකයි. සතිය දිගට පවතිනවායි කියලා කියන්නේ ආනාපාන සතිය ආස්වාසයේ සතිය ප්‍රස්වාසයට යනකොට කැඩෙන්නේ. ප්‍රස්වාසයේ තියෙන සතිය ආස්වාසය වලට කැඩෙන්නේ. ඒ විදිහට දිගට පවත්වාගෙන යනකොට ඉතින් අපි මේ විස්තර කෙරුවා කෝක වෙතත් හිත වටින් වර වරින් වර නන්නත්තර වෙන්න පුළුවන් හිත විලිමතින්, ශබ්ද මතින්, වේදනා මතින්. ඉතින් වෙච්චරම වේගෙන් නරක හිත නරක කරගන්න නැතුව වැරදුණයි කියලා හිතන්නේ නැතුව ඒ ආපු හතරේ නැතුනම ආයෙත් අලුතෙන්ම භාවනා කරන නැවුම් හිතකින් ආයෙත් හුස්මට හිත තියන්න ඕන. බැරි නම් උඩුකයේ හරියට පවත් ගන්න ඕන. එහෙමත් බැරි නම් මුළු කයේ හරියට පවත්න එකයි කරන්නේ. කීකරු වෙනකොට මුළු කයේ තිබුණ හිත උඩු කයට ගන්නවා ආයෙත් හැපෙන තැනට ගන්නවා ආන්නේම කරගෙන කරගෙන යනකොට ඒ කැඩෙන බිඳෙන නන්නත්තර වෙන ගතිය අඩු වෙලා ඒ හිත අරමුණේ පවතින ගතිය වැඩි වෙනවා නම් ඉතින් පැයක් ඉඳගෙන ඉන්නවා කියන එක එච්චර අමාරු නෑ ඉතින් මේ ටික තමයි අපි පරියංක භාවනාවක් වශයෙන් මේ කෙටි සල්ප විනිතු ගානකදී මතක් කරන්න පුළුවන් ක්‍රමේ. ඒ නිසා අපි සියලුම දෙනා තව ප්‍රායක පමණ කාලයක් මේ පරියංකේ ඉඳ වෙනවා කියලා හිතාන හොඳට තමන්ගේ ඉන්න ආසනය හොඳට හරි බරි ගයිලා හදාගන්න. හදාගෙන සමබර කරගෙන මධ්‍යම ප්‍රමාණයට දෙක වහගෙන අපි බලමු අපිට කොච්චර වෙලාවක් මේ සතිය මූල කර්මස්ථානයේ එහෙම නැත්නම් එන එන අතුරු කර්මස්ථාන අනුව අපිට සත්‍ය පවත්වන්න පුළුවන් කියලා. ඉතින් මේකට අපි සාමාන්‍යයෙන් නාසිකාග්‍රේට හිත තුඩු දීලා යොමු කරගෙන කරන භාවනාවට තමයි සම්ප්‍රදාන කෝලෝ ආනාපාන සති භාවනාව කියන්නේ. උදරයේ උදර චලන පිම්බීම හැකීම බලන භාවනාවට අපි ලංකාවේ කියන බුරු භාවනා ක්‍රමය කියලා. ඒ කොයි එක හරි මේ දෙකම එළඹ සිටි මොහොත සතිය ඉදිරිපත් කර ගැනීම සඳහා කරන ප්‍රයත්නයක්. ඉතින් මම හිතනවා මේ ටික එක අහලා හුරු කරගත් අයට ඒක බාධාවක් වෙන එකක් නෙවෙයිවා ඒක මතක් කිරීමක් වේවා. අලුතින් එන අයට ඒක උපදේශ පන්තියක් වෙනවා. අපි මෙතෙන් පටන් බලනවා පුළුවන් තරම් මේ කාලයේ භාවනා සඳහා ගත කරන්න සීල දිනාටම දිගට පවතින සතියක් සමාධියක් උපයාගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සීල දිනාටම තෙරුවන් සරණයි.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 විඥානං අනච්ඡං විඥානං චෛදං භික්ඛවේ අත්තා අභවිස්සානයිදං විඥානාය ආවාදාය සංවත්තය ලබ්බේත ච විඥානං එවං මේ විඥානං හෝතු එවං මේ විඥානං මා හෝසීති යස්මා ච කෝ භික්ඛවේ විඥානං අනත්තා තස්මා විඥානං ආවාදාය සංවත්තති නච්ච ලබ්බති විඥානං එවං මේ විඥානං හෝතු එවං මේ විඥානං මා අහෝසීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධම්මවිපදනමේ මාසිකව පවත්වාගෙන යන මේ වැඩපිළිවෙලේදී හැමදාම චාරිත්‍රාක් වශයෙන් පැයකට ටිකක් වැඩි කාලයක් ධර්ම දේශනාවකට යොදවනවා. ඒ ධර්ම දේශනාවත් අර එකම පිළිසම වගේ අපි නැවත නැවත හමු වෙන නිසා දේශනා මාලාවක ස්වරූපෙන් තමයි පවතින්නේ. ඉතින් මේ අද අපි එවැනි දේශනා මාලාවක පස්වෙනි දේශනාවේ ඉන්නේ මේ පහටම නැත්නම් මේ දේශනා පහටම මාලාවටම මූලික සූත්‍රය වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ බොහෝම ප්‍රසිද්ධ සූත්‍රයක් අනත්ත ලක්ෂණ සූත්‍රය. මේක ත්‍රිපිටක පොත්වල නම් සඳහන් වෙලා තියෙන පංචවග්ගීය සූත්‍රය කියලා. ඉතිහාසගත පැත්තෙන් බලනකොට පසුබිම් පැත්තෙන් සරුවචන් වහන්සේගේ පඨම සම්බෝධි ප්‍රථම සම්ප්‍රදාන කුරු ධර්ම දේශනාව වශයෙන් සඳහන් වෙන්නේ බොහෝ දෙනා දන්නා වර්ධි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයට පාත්‍ර වර්ගයා බවට පත් උනේ ඒ පස්වග මහණුන් කියලා අපි හඳුනන ඒ කොණ්ඩඤ්ඤ වප්පවද්දී මහානාමස්සජී කියන ඒ තවුසන් පස් දෙනා ඒ පස් දිනාට ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනාවකට හමාර වෙනවත් එක්කම ඒ පිරිසේ වැඩිමහල් වශයෙන් සිටියේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට ධර්ම චක්ෂුෂය පහළ වුණා යම් කිංච සමුදය ධම්මං සම්බන්ධං නිරෝධ ධම්මන්ති කියලා යම් තාක් මේ ලෝකේ පහළ වෙන ධර්ම ඇති වෙන ධර්ම තෝගයක් තියෙනවා නම් ඒ සියල්ලම නිරුද්ධ වෙන සුළුයි කියලා ධම්ම චක්ෂුෂය පහළ වුණා ඒ නිසා සර්වචන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් පස්සේ විශිෂ්ට සම්දිස්ථානයක් පසු කරා රූපම් භික්කවේ අනත්තා වේදනා භික්කවේ අනත්තා සංඥා භික්කවේ අනත්තා සංඛාරා භික්කවේ අනත්තා විඤ්ඤාණම් භික්කවේ අනත්තං කියලා මේ පංචස්කන්ධය අනත්ත ලක්ෂණයට තියලා ඒ අර ආර්ය භාවයට පත්වෙච්ච උතුමන් වහන්සේලාට ඒ ආර්ය தત્ත්වයේ කෙලවර නැත්නම් සීකිය தત્ත්වය අසීක தત્ත්වයට පත් කරන සූත්‍රය තමයි මේ අනතකන් සූත්‍රය. ඉතින් අනතරකන් සූත්‍රය බොහෝමත්ම තර්කානුකූලව ගොඩනගන ලද සූත්‍රයක්. ඒ සර්වචන් වහන්සේ එවකට පැවතිච්ච ඉන්දියාවේ පැවතිච්ච මේ මත ඒවයිදී ඒවකට පැවති ජන විඥානය සහ පෞද්ගලික විඥානය කොටු වෙලා හිර වෙලා තිබුණ හැටිත් ඒකෙන් මේක ගලවලා දාන හැටිත් මේ සූත්‍රය සඳහන් වෙනවා. ඉතින් අපි මේ තාකල් ගත කළ සූත්‍රවල අපේ ශක්ති ප්‍රමාණය හැටියට රූප වේදනා සංඥා සංඛාර කියන මේ මේ කොටස් ආත්මයක් හරයක් ආණ්ඩු මට්ටු කර හැකි තත්වයක් ස්වාමී තත්වයක් විධායක තත්වයක් නැති බව අපේ සූතමේ ඥානෙට සහ චින්තාමේ ඥානෙට ගැළපෙන විදිහට ඉදිරිපත් කරගත්තා. අද මේ ඉස්සරහින් තියාගත්ත පාළි පාඨයෙන් සඳහන් වෙන්නේ විඥාණං අනත්තං කියන එකයි. ඉතින් ඒකට අර ගොඩනගන ලද තර්ක ක්‍රමයෙන්ම ਸਰවචනාංශේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන විඥානය කියන එක අනාත්මීය බව මම ප්‍රකාශ කරනවා කියන්නේ. ඒක ඇත්තටම ප්‍රසිද්ධ වගේම බොහොම වගකීමෙන් කරන ප්‍රකාශයක්. මොකද හේතුව ඊට ඉස්සලා පැවතිච්ච ඒ වේද ධර්ම, බ්‍රාහ්මණ ධර්ම මත ඒ අත්ත පැහැදිලිව තර්ක කර තිබුණා රූපස්කන්ධය කියන එක වෙනසට භාජන වෙන තිලසයක් ඒ නිසා කාම ලෝකයේ ඉක්මීමේ රූප ධාන අරූප ධාන ලබන්න පුළුවන් කියනකොට පිළිගැනීමක් ඇතිලා තිබුණා මේ රූපය කියන එක එච්චර හරපද්ධතියක් ඇති දෙයක් නෙවෙයි කිය. රූපය කියන එක සාරයක් තියෙන දෙයක් ඇති එකක් නෙවෙයි. ඒක ආණ්ඩුමට්ටු කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. ඒක වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ තාමත් අර රූපය නැති වුණාට ආත්මයක් පවතිනවා කියන එක නැත්නම් නාම කොටාසේ ආත්මේ පවතිනවා කියන එකට රූපේ ප්‍රතික්ෂේප කිරීම එච්චර ප්‍රශ්නක් උනේ නැහැ. ඒකට විරුද්ධව පැනලගිච්ච මේ භෞතික වාදය මේකේ අනිත් පැත්ත සඳහන් කරනවා. දැන් අපි ඉන්න මේ නව තාක්ෂණ යුගයේ භෞතිකවාදී විචර්ම තාක්ෂණයේ පැත්තෙන් ගත්තාම විද්‍යාව පැත්තෙන් ගත්තාම මේක භෞතික විද්‍යාවක් විදිහට තමයි සඳහන් කරන්නේ. ඒක රූපේ විතරමයි ගණන් ගන්නෙ. නාම කොටස ගණන් ගන්නෑ. රූපය ඍජු කර ගැනීමෙන් මේ පෙළගස්වා ගැනීමෙන් හන්දට යන්න පුළුවන්. ගහට ලොකට යන්න පුළුවන්. ආවලසවල් සම්පත් ලබන්න පුළුවන් කියන පදරේ ඉන්නේ. ඉන්දියාවේ එවකට මේ දෙකම තිබුණා. ඒ භෞතිකවාදයේ උච්ඡේදවාදය කියලා සඳහන් කළා. මේ දිගට පවතින ආත්මයක් නාම ධර්මයක් පවතිනවා කියන එකට සස්වතවාදී සාස්වතවාදී කියලා සඳහන් කරේ. ඒ සාස්වත දෘෂ්ටිය තමයි ගොඩක් ඉන්දියාවේ ප්‍රබලව තිබුණේ උච්ඡේදවාදය තිබුණට සුළුතරයක්ව පැවතුනේ. මේ සාස්වත දිට්ඨියේ තියෙන අය රූපය අනාත්ම කියන එක පිළි අරගෙන තිබුණා. ඒ වුණාට ඒ රූපය මෙහෙවන ආත්මයක් ජීවාත්මයක් පවතින එක වේදනාවලත් සංඥාවලත් සංකාරවලත් විඥානවලත් පවතින්න පුළුවන් කියන නැත්තම් රූපේ පවතින්න පුළුවන් කියන එක තමයි නිකන් ඉදිරිපත් කරලා තිබුණ කාරණාව. ඊට පස්සේ යම් කිසි කෙනෙක් හොඳට කල්පනා කරලා බලලා සාර්ථක වෙලා මේ වේදනාවත් යම් ප්‍රමාණයකට ඉවසා දරා ගැනීම තුලින් උපේක්ෂාව තුලින් වේදනාව කීකරු කරගන්න පුළුවන් වේදනාව තිබුණට කෑකොස් සංගහන්න නැතුව දරා ගන්න පුළුවන් කියන එකේ මේ වේදනාව කියලා වෙනම ආත්මයක් නෑ පුහුණුව තුලින් වේදනාව කීකරු කරගන්න පුළුවන් යටත් කරගන්න පුළුවන් ඒ වේදනාව අපේ වශයෙන් පවත්වන්න පුළුවන් කියන මට්ටමට යනකොට වේදනාවේ ආත්මයක් නෑ කියන එකත් තර්කයට තුරු දෙනකොට ඒ ඒවකට පැවතිච්ච මත අනුව වේදනාවෙත් ආත්මයක් නෑ කියලා ඒගොල්ල සඳහන් කරා රූපේ වගේම ඉස්සරහා වටේටම තියෙන කොපුව ඒ කොපුව අයින් කරාට පස්සේ ඇතුලේ තියෙන කෝෂයක් වේදනා කෝෂය කියලා රූපයට වැඩිය ආත්මයට වේදනාව කිට්ටුයි කියලා. නමුත් ඒක ප්‍රතික්ෂේප වුණාට පස්සේ සංඥා කෝෂය ඒකට යකින් කියන කෝෂය සංඥා පිළිබඳව ඒක ඉතින් බොහොම ප්‍රපංච වලට තුඩු දෙන අපි මායා කරගන්න සංඥා ගන්න හැටි මේ තුල ආත්මේ සංගවේ තියෙනවා කියන එක රූපයට වැඩිය වේදනාවේ තියෙනවා වේදනාවට වැඩිය සංඥාවේ තියෙනවා කිව්වට තර්කානුකූලව නිකන් රතුණු ගෙඩියක පොත්ත ගලවනවා වගේ එකින් එක එකින් ගැලවෙමින් ගිහිල්ලා තියෙනවා විඥාණයට සංඥාවට පස්සේ ඇතුළේ තියෙන සංස්කාර කොටස් හුඟාත්ම ආත්ම ස්වરૂපේ දක්වනවා. ඒක තමයි චේතනාව tempත් වෙලා තියෙන්නේ. නිදහනගත වෙලා තියෙන්නේ. අපේ රුචි අරුචිකම් අපේ පෞරුෂත්වයේ නැත්නම් අපි ඒක සම්බන්ධ කරුවේ චේතනාවට. ඒ චේතනාව තමයි සංඥා ස්කන්ධේ ප්‍රධානම චෛතසිකය. ඒකේ ආත්මය විශේෂයෙන් මේ ජීවාත්මය කියන එක තියෙනවා කියන එකට එල්ලි බදාගෙන ඉන්න ගතියක් තිබිලා තියෙනවා. නමුත් මේ සරුවත්යන්වන්සේ පහළ වෙන යුගයේ වෙනකොට මේකටත් අභියෝග පහළ අවසානයේ පසු බහැලා පසු බහැලා එකම බලකොටු ඉතුරුලා තිබෙන විඥානයේ ප්‍රමණය නිසා විඥානයේ තුල තමයි ආත්මය තියෙන්නේ. විඥාන කෝෂය විදින්ට බැරි කෝෂයක් විදියට මේ විජිතපුර බලකොටු වගේ එලා රජු ගත්තොත් ඒක දින සටනේදී අවසාන බලකොටු බාටපත් වෙනවා. ඒ නිසා විඥානයේ අනාත්මයි කියන්නේ හෝ ආත්මයක් නැහැ කියන්නේ එවකට හිතුව බුද්ධිමතුන්ට පුළුවන් ශක්තියක් තිබිලා නැහැ. එතකොට සර්වචන් ආංශයේ මේ අවසාන බල කඳවුරට පහක් දීමක් තමයි අර මුල ඉඳලාම පටන් රූපේ ආත්මයක් නෙවෙයි වේදනා ආත්ම නෙවෙයි සංඥා නෙවෙයි සංස්කාර නෙවෙයි මේ සූත්‍රයේ පස්වෙනි වචෙන් සඳහන් කරනවා විඥානං අනාත්තං කියලා. ඉතින් ඒකෙදී අර තර්ක ක්‍රමයමයි තරුවචන ඉදිරිපත් කරන්නේ විඥානං චෛතම්බික්ක වේද අට්ඨාභ විසා නයිදං වේදන විඥානං ආබාධාය සංවත්තේය. මහණෙනි යම් ආකාරයෙන් විඥානය ආත්මය නම් විඥානයේ වශයෙන් පැවතිය හැකි නම් විඥානය අපිට ආණ්ඩුමට්ටු කළ හැකි නම් විඥානය අපගේ ආබාධය පිණිස අපිට වද පිණිස අපිට දුක් පිණිස පිටන්න විදියක් නැහැ. එන්න අපිට කියන විදිහට කීකරුව හිටින්න ඕනේ. කීකරුව හිටියානම් අපි අපිට එයා පාලනය මට්ටු කරගන්න පුළුවන්. අපේ සැප පිණිස කීකරු කරගත්ත ගුණෙක් කරත් බැඳලා වැඩ ගන්නවා වගේ වැඩ ගන්න පුළුවන්. ලබ්බේතච විඥානං ඒවම් මේ විඥානං හොතු ඒවානම් ඒවම් මේ විඥානං නොහෝති මා අහෝසි කියලා මේ විඥානේ ආත්මනම් ඒ ඒ විඥානේ අයිතිකාරයට මෙන්න මේ අයිතිවාසිකමක විධායක බලයක් ලැබෙනවා. මොකද්ද? මගේ විඥානේ මේ විදිහට පවතිවා. මේ විදිහට නොපවතිවා කියලා ඒ විදායක ශක්තියක් පරිපාලන ශක්තියක් තියෙන්න ඕනේ කියලා. ඉතින් ඒක සරුවචනසේ තමන්නාංශයේ පරිශ්‍රයෙන් තුලින් කරලා මේ පස්වග මහණුන්ට මතක් කරනවා ලබ්බේසුච මේ යස්මාචකෝ වික්ඛවේ විඥානං අනත්ත යම් හේකින් මහන විඥානය අනත්තද ඒ නිසා විඥානය අපගේ ආබාධ පිණිස දුක් පිණිස වද පිණිස කරදර පිණිස පිටනවා ඒ වගේම මේ විඥානයේ මිසේ වේවා මේ විඥානයේ මිසේ නොවේවා කිව්වට අපිට ඒක පාලනය කරගන්න බෑ මෙන්න මේ தත්ත්වය නිසා මම ප්‍රකාශ කරනවා විඥානයේ ආත්මෙ නෙවෙයි කියලා ඉතින් මේක අපට ලොකු අභියෝගයක් අභියෝගය කියන්නේ ඒවකට පැමිණිච්ච ඒ විද්‍යානු මතවල තිබුණු මේ රොස්ත නැත්නම් මණ්ඩි ටික වගේ අපිත් හැම වෙලාවෙදීම මේ ගත කරන ජීවිතයේ මේකේ තේමාව ආත්මය එහෙම නැත්නම් මේකේ මේ හරපද්ධතිය වශයෙන් යමක් තියෙනවා කියන එක පු탁ඥයට අනිවාර්යයෙන්ම පිළිගන්න වෙනවා අපිට හරියට එක එක කෙනෙකුට නමක් තියෙනවා එක එක කෙනෙකුට ඩෙන්ටි කාඩ් එකක් තියෙනවා ඩෙන්ටි නම්බරයක් තියෙනවා අන්න වගේ අපි හඳුනා ගැනීම සඳහා මණ්ඩි ටිකක් අඩියක් ගැඹුරක් සාරයක් වශයෙන් තියෙනකොට හුඟක් වෙලාවට අපේ චේතනා මට මගේ මන අපේ මගේ රුචිය ඉෂ්ට නොවුනත් පිහිටු වර්ධි නොවුනත් ඊටත් යටින් මෙන්න මේ මොකද්ද නොදැනෙන නමුත් එකක් තියෙනවා කියනක වගේ මායාවක් හොල්මනක් අපේ හිත තුළ තියෙනවා. ඉතින් අර ගැඹුරෙන් බලනකොට අපි ඒ හේතු කරන්න හදන්නේ මේ විඥාණයට තමයි. ඉතින් සර්වඥාන්වහන්සේ මේ විඥානේ අනාත්ම බව විස්තර කරනවා. ඒ විස්තර කරනකොට අර රූප පිළිබඳව අපි ගත්ත මේ අනාත්ම ස්වરૂපේ වේදනා සංඥා සංඛාර පිළිබඳ ගත්ත අනාත්ම ස්වરૂපේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අපේ හිත ගැඹුරට ගෙනියලා මේ විඥානයේක තියෙන අනාත්ම ස්වરૂප ස්වභාවය විඥාණයටම වටහා දෙන තැන තමයි යොතන තියෙන ගැඹුරම තැන. විඥානයේ යම් ආකාරයකට අපි හිතුව මෙහෙම ਸਰුවච දේශනාවක් අනුව ගත්තොත් රූපය ਸਰුවචනාංශයේ පෙන පිඩුවක් වක්කඩ මණ්ඩි ටිකක් මේ වක්කඩ පෙන කොට ටිකක් වගේ පෙන්වනවා. දැන් කාර්ය කරන ෆෝම්ස් අර රිජි ෆෝම් එකක් වගේ. එහෙම නැත්නම් හොඳට මේ කේක් එකක් හදන්න බිත්තර එහෙම දාලා ගැහුවා අයිසිං මේ මික්සර් එකේ දාලා ගැහුවාට පස්සේ ඇතුලේ බුබුලු ගොඩාක් එන්න හිතෙනවා. ඒක තමයි බේක් කරනකොට බුබුලු ලොක් වෙච්චාම කේක් ගෙඩි පිපිලා එන්නේ. ඒක ඇතුලේ තියෙන ගොඩාක් බූඩු රාශියක්. අනිත් වගේ තමයි රූපේ පෙන්වන්නේ රූපය මේ පෙන පිඩුවක් වාගේ. වේදනාව එක පෙන බුබුලක් වාගේ. වතුර වහිනකොට වැස්සකට ඒ වැටෙන වතුර බිඳු නිසා පෙන බුබුලක් පහළ වෙනවා. අනිත් වගේ තමයි වේදනාව කුබ්බුපලක බුබුලු බුබුලුපමන් කියලා. සංඥාව මරිචූප මරිචිකූපම සංඥාව නිකන් මිරිඟුවක් වාගේ හොඳට අවුව පායන වෙලාවේ ওই තාරපාරවල වලක් පේනවා ටිකක් ඈතට ඈතට යනකොට ඒ නලියන බිරිඟු ස්වභාවයක් තියෙනවා නිකන් උෂ්ණ වැඩිකමටම පත්වෙච්ච වාතය වතුර වගේ පේනවා. කාන්තාරේ මේක පේනවා. එන්නේ මිරිඟුවට තමයි සංඥාව සම කරන්නේ. ඊගාවට සංස්කාර සම කරනවා සරුවචනාංශයේ කෙහෙල් කඳකට බොහෝම ඝන බහලව හොඳට ඉරන්න පුළුවන් කොටයක් වගේ සමාන්තරව තිබුණට ඒක හරයක් නෑ ඔක්කොම තියෙන්නේ පොතු ටික විතරයි. ඇතුලේ මොකක්වත් නැහැ. ඒ නිසා විඥාමේ සංස්කාර සම්බන්ධ කරලා පෙන්වන්නේ කෙසෙල් කඳකට. විඥානයේ සර්වඥාන්තේ පෙන්වන්නේ මායාකාරයකට. මායූපම විඥාන. ඉතින් මායාව මායාකාරයා තමන්ගේ මායාව ලෝකයට පෙන්න පුදාසේ යාට ඒ මායාවක් පෙන්වීමේ යමක් හම්බ කර ගන්න පුළුවන් ගතිය නැති වෙනවා. ඒ නිසා මේ විඥානයත් කවදාකවත් ඒ තමන්ගේ මායාකාරී ස්වරූපේ නැත්තම් මේ ලෝකෙට කරන මේ මායාව නොපෙනෙන තාලෙට තමයි මේ දර්ශනේ පවත්වාගෙන යන්නේ. ඉතින් මේ විපස්සනා භාවනාවෙන් අපි ඉස්සල්ලාම කරන්නේ රූපයේ තියෙන මායාකාරී ස්වરૂපේ නිකම් පෙන බුබුලක් පමණයි. මේකේ හරපද්ධතියක් නැහැ. මේකේ මදයක් නැහැ. මේකේ මණ්ඩි නැහැ. ඒකේ ගණ්ඩ දෙයක් නැහැ. හතියේ කොනම තියෙන ඒකාකාර බොල් ස්වરૂපයක්. පිටට නිකම් පුම්බල දක්වන ගතියක් තියෙන කියලා රූපේ දිහා බලනවා. ඊට පස්සේ වේදනා දිහා විශේෂයෙන්ම වේදනාවල තියෙන අපි මේ ශප බෝබඳින මායාවේ කීදී දුක ලැබෙන රැවටිල්ලක් ජීවිතේ කියන්නේ. ශප හොයාගෙන ඉලෙව්වට හම්බ වෙනාරයක් හම්බ කරලා තියෙන දුක තමයි. ඉතින් මේ දෙකෙන් සැප දුකෙන් යහට මහර වෙනකොට තියෙන මේ වෙහෙස තුලින් කවදාකත්ම ගැලවීමක් නැහැ. සර්වචනංශයේ මේක විසඳීම සඳහා පෙන්න දුන්නේ සැප දුක මැද තියෙන අදුක්කම සුඛ වේදනාවේ තමයි නිවන් මඟ තියෙන්නේ කියලා. අදුක්කම සුඛ වේදනාවට යනකොට අර වේදනාවේ තියෙන පාට වියකී යන ගතියක් එනවා. විරංජනේ වෙලා යන ගතියක් එනවා. විචිත්‍ර ගතියක් නැහැ. ඒකේ ආත්ම ස්වરૂපයට වැඩිය නිකන් දියාරු ස්වરૂපයක් තියෙනවා. ඒ නිසා වේදනාවෙත් රූපයට වැඩිය ගැඹුරින් බැලුවොත් මේ අදුක්ක මුස්ක වේදනාව කියන එක අපි සාකච්ඡා කරලා තියෙනවා මම ඒකෙන් ඉතින් කෙටියෙන් මතක් කරනවා එතෙන්ද ගියාම ඒකේ ඉලවලා ගන්න දෙයක් නැත්තේ නෑ ඒක තමයි ගොඩක් කරලා තියෙන්නේ කියලා ඒකේ තියෙන අනාත්ම ස්වરૂපය සැපයට වැඩිය දුකට වැඩිය අල්ලන්න පුළුවන් ගතියක් තියෙනවා ඊළඟට සංඥාවට ගියාට පස්සේ මේ ඔක්කොම නිකන් හොදු අපි අඳුනා ගන්න ස්වභාව විතරයි ප්‍රകൃතියේ හොඳ නරක ස්ත්‍රී පුරුෂ ගති හරි වැරදි සාධාරණ සාධාරණ ධර්මා ධර්ම ගතියක් නැහැ ඒව ධර්ම ස්වභාවයේ අපි විහිං මෙවට සංඥා දීලා නම් වණන් දීලා ඒ නම් වණන් අනුව තමයි හොඳ නරක තියෙන්නේ ප්‍රකෘති ධර්මතාවයේ කිසියම් හොඳක් නරකක් ස්ත්‍රී පුරුෂ භාවයක් වමක් දකුණක් හරියක් වැරද්දක් සාධාරණ සාධාරණයක් නැහැ ඒක නිසා නිදහසට අපි තේරුම් ගන්න ගැනීම සඳහා අපි මතක් කරගත්ත උපහාසාත්මකව මේ හැම ශාස්ත්‍ර ආගමකම මේ අපායක් සහ දිවි ලෝකයක් සත් කතා කරනවා. ඒ මොකද මේ පව් ගෙවුවොත් අපායට යනවා කියලා බය කරලා හොඳ වැඩ කරුවොත් දිව්‍ය ලෝකයට යනවා කියලා ස්වර්ග සම්පත්තියක් දීලා මේ හැයිගත් වීම සහ දඬුවම තුලින් මිනිස්සයා සදාචාරයට යොමු කිරීම ඒ ශාස්ත්‍රත ආගම් වල කෙරෙන එක ක්‍රමයක් අපේ බුද්ධාගමේ තියෙන එකක් පොරොන්දන්න. ඉතින් ඒක පිළිබඳව මේ සංඥාවේ ගන්න තියෙන උපමාව තමයි සඳහන් කරන්නේ මේ ටිබෙට් රට වගේ සීතල රටක ලියවිච්ච ඉතිහාසය දිහා බලනකොට නැත්නම් ශාසනික සංග්‍රහ ග්‍රන්ථවල ටිබෙට් රටේ අපාය ඉතාමත්ම සීතල මේ තියනටත් වැඩිය සීතල දරා ගන්න බැරි සීතලක්. ඒකේ දිව්‍ය ලෝකේ බොහෝම උණුසුම් සැප එළවන තැනක්. ඉතින් ඒ නිසා ටිබෙට් රටේ කට්ටිය වැඩි දියුණුවොත් සීතල වැඩි වෙලා අපායට යනවා. ජීවිතේ වැඩි අපායට සීත නරකයටයි වැටෙන්නේ. මේ හොඳ බින්වැඩ කරුවොත් උණුසුම් දැනක උපදිනවා. අරාබිකරේ තියෙන ඉගැන්වීම අනුව කැත වැඩ කරුවොත් මේට අරාබිකටත් වැඩිය උණුසුම් දැනකට වැටෙනවා. පින් කෙරුවොත් සීතල දැනකට වැටේ. සදා හරිත වන රේඛා මැද්දේ ගලා බසින දිය රැලි ඇති උයනකට තමයි හම් වෙන්නේ. ඒ නිසා අරකේ අපායේ මේකේ දිවි ලෝකේ වෙනවා මේකේ අපායේ අරකේ දිවි ලෝකේ වෙනවා. ඉතින් ඔය දෙකේ උපන්න දෙන්නට ඔය අපාය සහ දිවි ලෝක පිළිබඳව උඩුකුරු වීමක් තියෙනවා. නිරක්ෂයේ ඉන්න අපිට මේ දෙකම විහිළුවක්. මේ විදිහට බලනකොට මොකද සංඥාව අපිට කැවෙන හැටියට තමයි අපි අපි ආදී ලෝකේ තීරණ ගන්න. ඉතින් ඊට පස්සේ බලනකොට මේ දේවල් වල ධර්මතාවයේ ස්වභාවං ධාරේති ධම්මෝ කියලා ස්වභාවයේ පමණයි තියෙන්නේ අපි විසින් පටවන ලද සංඥාව මතයි මේ රණ්ඩු කෙරෙලි මේ වාද විවාද තියෙන කිව්වහම ධර්ම ස්වභාවයේ ගත යුත්තකෝ බදාගත යුත්තකෝ මගේ කියන යුත්තකෝ මේක මගේ මේක උඹේ කියන දෙයක් නැහැ ඒක සදාකාලිකව තියෙන එකම සම සංඥාවක් තියෙනවා. ඒ සංස්කාර වලට ගියාට පස්සේ අපි ගිය වතාවේ ඉදිරිපත් කරගත්තේ මේකෙදී තියෙන්නේ හිත ගිය තන ආදර රජ මාලිගාව සෑදී. මේ දේවල් වලින් මේකයි මගේ රුචිය කියලා ඒ රුචිය අපිට හරි ගියාම අපි විශාල සතුටක් ලබනවා. මේක මගේ අරුචිය මට කරන්න දෙයක් නෑ මේක මට ගන්න සිද්ධ වුණා කියලා මේක දඬුවමක් වඩටපත් වෙනවා. නමුත් මේ අපි දෙන අපි තෝරා ගැනීම මතයි දඬුවම හෝ සැපයක් වාටයකපත් වෙන්නේ සංස්කාර එක විදිහකට බලනකොට ආධිපත්‍යයකට වැඩිය වාල්කමක් තියෙනවා. ඒ මොකද මම හිතන්නේ අපි ගිය පාර මේක ටිකක් සාකච්ඡා කරා. අපි මේ පාර කපාන යන්නේ විඥානය කියන එකේ තියෙන ගැඹුර පෙන්වන්න අපේ ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ, දිවට රස, කයට පහස සහ හිතට ධර්මතා මේ වෙලාවේ ඉඳුරන් 6ට 6ක් හම් වෙමින් තියෙනවා. යම් ප්‍රමාණික රූප ඇස්ති කරලා බලන්න පුළුවන් ගතියක් අපිට තියෙනවා. ඒ වගේම මේ බණ කියනවා බණ ඇහෙනවා ශබ්ද එහෙම නැත්නම් මේ කුඩු ශබ්ද අහන්න පුළුවන් ශක්තියකුත් තියෙනවා. යම් ප්‍රමාණයක වාතයේ තියෙන මද හෝ යම් සඳක් සුවඳක් තියෙනවා. දිවට අඩුම ගානේ කියලා රසය අපිට දැනගන්න පුළුවන්. කයට මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ පහසුකම අපහසුව වැටහෙනවා. මේ ධර්මතා හොඳ නරක හරි වැරදි ගතිය අපි ස්ත්‍රියාවක් මම පුරුෂයෙක් කියන ගතිය කියනවා. මේ හය දෝරේ ගලද්දි කවමදාකවත් මේ හයම අපිට ගන්න බැරිකම එක චිත්තක්ෂණ මේ හයම විඳින්න බැරිකම දී ඇති සාක්කියක්. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ හයෙන් එකක් තෝරන්න. මේ සංස්කාර වලින් තමයි ඒක තෝරන්නේ මම වෙලා රූප බලනවා සද්ද ඇහිලා පාවා දෙනවා කඳ බැලිලා පාවා දෙනවා රස බැලිලා පාවා දෙනවා රූප බලනවා කියනකොට ඉතුරු ඉන්ද්‍රියන්ට වැඩ කරන්න බෑ ඉතුරු ඉන්ද්‍රියන්ගේ ඒ මේ අරමුණු ගෝචර වෙන්නේ නෑ අපිට. වටහා ගන්න බැරි තත්යකටපත් වෙනවා. අපි යම් වෙලාවක රූප වැලිල්ල පැත්තක ඉඳලා සද්ධාහන්න කිව්වොත් රූප වැලිල්ල නැති වෙනවා. ඒ චිත්තක්ෂණේ නැති වෙනවා. ඉතින් ඒකත් දී ඇති සාක්ෂියක්. ඒ නිසා අපිට මේ හය දොරකට හය අරමුණක් ඉදිරිපත් වෙච්චාම එකයි නම් ගන්න පුළුවන් වෙන්නේ පහක් ප්‍රතික්ෂේප කරන්න වෙනවා කියන එක පිළිගන්න වෙනවා. මේ පහ ප්‍රතික්ෂේප කිරීම සහ ගන්න එක ගන්නේ අපි අපේ රුචිය මත මිස වස්තු වල හෝයි අරමුණු හයේ තියෙන ಗುಣධර්ම මත නෙවෙයි කියන එක තැනට යනකොට තේරෙනවා අපි එකක් ගත්තයි කියලා කියන්නේ පහක් ප්‍රතික්ෂේප කරා. එතකොට අපේ මතය, අපේ රුචිය කොච්චරක් දුරට හැම චිත්තක්ෂණයක් පාසම අපිව යොමු කරවීමක් කරනවාද? චේතනානුරූපව මතිමතාන්තර අනුව රුචි අචකම් අනුව යොදවනවාද කියලා බැලුවොත් අපි දෙන ඉදිරිපත් කරලා තියෙන අරමුණු රාශිය නෙවෙයි වැදගත් වෙන්නේ අපි ඊට කලින් හිතේ තියාගෙන හිටලා තෝරාගත්ත දේ තමයි අපේ අනාගතය විනිශ්චය කරන්නේ වර්තමානය විනිශ්චය කරන්නේ. ඉතින් මේකදී සංස්කාර කරන්නේ ඒ තෝරාගත්ත දේ හරි කියන්නේ අර කිතුල් ගහට නැගපු මිනිහා කියපු නිදහසට කාරණා වගේ තෝරාගත්තට පස්සේ නිදහසට කරුණු කියනවා මිස එකක් තෝරා ගැනීම නිසා අතහැරෙන ඉතුරු පහ ගැන කිසිදාක අපි වග වෙන්නේ නැහැ. කිසිදාක අපිට වග වෙන්න අපි දන්නේ නැහැ. ඒ නිසා අපි දවස වැඩ කරන්නේ කාගේ න්‍යායපත්‍යද කියලා බැලුවොත් මේ සංස්කාර දිහා බලනකොට පේන්න පටන් අරගන්නවා අපි දාශකමක් කරනවා ඇර වාල්කමක් කරනවා ඇර අපේ රුචියට යනවා ඇර අපිට කවදාකවත් manussත්වයේ තියෙන සම්පූර්ණ හැකියාවන් manussත්වයේ තියෙන සම්පූර්ණ පින මේ සංස්කාර ක්‍රියාත්මක වෙනකන් කවදාකවත් දකින්න බෑ. යන්නේ ලහක් තියෙන කාමරයක ඉන්න අපි අපි එක ඉඳුරේකට යට වෙන තාකල් එක අරමුණකට යට වෙන තාකල් කවදාකවත් ජනේල ඇරලා දක් ගන්න හම් වෙන්නේ අපිට එක ජනේලය එකවරකට අර ගන්න පුළුවන් වෙන්නේ අපි ඒකට ඍජු වෙනවා එතකොට ඉතුරු පහෙන්ම අපිට අවස්ථාව වැහෙන බව සංස්කාර අපි දැක ගන්නවට කැමතියි නිසා සංස්කාරවලක් තියෙන්නේ දේවල් වල අරමුණු වල ගුණයක් නෙමෙයි ඒක අපි තෝරා ගැනීම මතයි. ඒ නිසා සංස්කාර හැම වෙලාවෙම අන්තවාදී. හැම වෙලාවෙම පක්ෂග්‍රාහී. හැම වෙලාවෙම කලින් තීන්දුව කරගත්ත කියනවනම් සාමාන්‍යයෙන් අර පැහිච්ච රාති වුණු කලයකට කොච්චර අලුතෙන් තෙලිච්ච දැම්මත් අර පරණ මණ්ඩිටි සහ වැටෙන වැටෙන එක පැහැෙනවා. එතකොට අර නැවුම් තෙලිජ ස්වල්ප වේලාවකින් පැහිච්ච ගතියට යනවා වගේ අපේ මේ පරණ මුට්ටියට පරණ රා කාලයට කොච්චර මේ අලුත් එලිච්ච දැම්මත් ඒක පැහිලා අන්තිමට මත්කටයක් මතියක් පමාවක් මදයක් ඇති කරනවා. ඉතින් අපි කියනවා අපි අවසින් දවස දවසින් දවස අලුත් නැවුන් දේවල් දුන්නොත් මොකද මේ පැහෙන්නේ මොකද මේවා මේ මධ්‍යසාර බවටපත් වෙන්නේ මොකද මේ මත් වෙන්නේ මොකද මේ පමාදයට වැටෙන්නේ කියලා බැලුවොත් අර මේ දුන්න දෙ පිළිසුදුනාට තේරීම තුලින් පක්ෂග්‍රාහීත්වය තුලින් පූර්ව මති තුලින් පූර්ව නිගමන තුලින් අපිට කවදාකවත් ඉස්සරහා තියෙන සම්පූර්ණ පරාසය දක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒකේ තියෙන්නේ කොහෙදෝ කලින් සැලසුම් කරපු සලස්මක් අනුව අපි ඇත්ත එක වහගෙන ගෙන යන ගමනක්. මෙන්න මේ සංස්කාර තමයි විඥාණයට පදනම සලකන්නේ. ආයි අවිජ්ජාපච්ච සංඛාර සංඛාරපච්ච විඥාන. මේ සංස්කාර නිසයි විඥාන ඇති වෙන්නේ. ඒ විඥාන වලට බුදුහාමුදුරුවෝ විශේෂම කාලකාරාම සූත්‍රයේ සඳහන් කරනවා පදනම් වෙන සියල්ලම මේ වාගේ මායාකාරී නම් සියල්ලම මේ වාගේ මේ ඇස්බඳුමක් නම් මායාවක් නම් විඥානයේ කොහොමද තියෙන්න පුළන්නේ හර පද්ධතියක් කියලා. නමුත් අපි ඒ රූපේ වගේ වේදනාව වගේ සංඥා සංකාර විඥාන දැක ගන්න මැන ගන්න අමාරු නිසා අපි අර গুপ্ত බලයක් දීලා. ඒව වෙන්න ඇති මේ ඔක්කොම තීන්දුව කරන්නේ ඒක ඉතින් මගේ දේ මේක තමයි මම කියන්නේ කිව්වට ඒකකට ඔක්ක න්‍යාය පත්‍රයක් නැහැ. ඒ වගේ න්‍යායපත්‍යයේ තියෙනවා නම් තියෙන්නේ පැවැත්ම පමණයි සංසාරේ අපි වාල් භාවයෙන් කාම ලෝකයේ අදබඳ තබා ගැනීම පමණයි කරන්නේ. ඒ නිසා විඥානීය වැඩ කරන හැටි දැන ගැනීමට අපිට ප්‍රඥාව කියලා කියනවා. නමුත් මනුස්ස ජීවිතය තුළ අපි කියමු මේ පෘථග්ජන ජීවිතය තුළ එකම චිත්තක්ෂණයක්වත් විඥානයේ කැමති නැහැ තමන් වැඩ කරන යාන්ත්‍රණය පෙන්වන්න. හදිහට මැජික් කාර්යය තමන් කරන ඇස්බැඳුම හෙලි කරනවා වගේ. හෙලි කරපු දවසේ ඉඳලා යාට ඒ අත්නන්දිම කරගන්න හම්බ වෙන්නේ. ඒ නිසා අපි සාමාන්‍ය ලෝකයේ විෂයක් ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න ක්‍රමය පෙන්වන්නේ සංඥා විඤ්ඤා පඤ්ඤා කිය. අපි ඉස්ලාම ඉස්ලාම ඉස්කෝලේ ගිය දවසේ අකුරු කියන්නේ මොනවද කියලා ඒකට සංඥා නාම ඉගෙන ගන්න. ඒවට රූප ඉගෙන ගන්න. ඒක නිකන් අර නොදන්න තැනට අපි සංඥා ටිකක් දාගන්නවා. ඊට පස්සේ විඥාණයෙන් කරන්නේ ආයන්න ආයන්නෙන් වෙන් කරලා පෙන්නනවා. අයන්න කයන්නේ වෙන් කළ වෙන. නයන්නේ වෙන් කළ වෙන. බුරුම අකුරු සිංහල අකුරෙන් අපේ. ශ්‍රීලංකන් අකුරු වලින් වෙන් කළ වෙන. රූප සදහන් චිත්ත අකුරු වලින් වෙන් කළ විඥාන විඥානන ලක්ෂණේ තියෙන්නේ අර ඉගෙනගත්තු සංඥාවල් තෝරලා බේරලා මේ අකුරු මේ වෛලක්කන් මේ වබුරු මේ වසිංහල කියලා වෙන් කරන එකට පමණයි. ඊට පස්සේ ප්‍රඥාවෙන් තමයි මේ විඥානය අනිවාර්යෙන් මේ සංස්කාර මත ප්‍රවචිත දෙයක් සංස්කාර පවතිලා පවතින අනිවාර්යයෙන්ම අවිද්‍යාව මත පවතින දෙයක් කියලා බව දැන ගැනීමයි ප්‍රඥාව. අපි ඉන්නේ අන්ධකාරයේ. අපි ඉන්නේ පටලවිල්ල. අපි ඉන්නේ මේ අනුන්ට පහින්ජන ගතිය. අනුන්ට දායකම් කරන ගතිය. අනුන්ට කියන්න බෑ. කාටද මන් දන්නේ. ආන්නේ ගතියට අවබෝධ වෙච්චහම ඒ සත්පුරුෂයාට මේක හොයාගෙන යන හොයාගෙන යන ඇත්තම හොයාගෙන යන කෙනාට තේරෙනවා මේ ප්‍රඥාවෙන් විතරයි අපිට මේ ගැට ගැහිල්ල තේරුම් අරගෙන ගැට ලිහිල පැත්තක දීදී ගැටක වදින හැටිවක්වත් අඩු ගන්න තේරුම් ගන්න පුළුවන්. නමුත් අසත්පුරුෂයාට මේ ප්‍රඥාව පහළ වෙනකොට තේරෙන්නේ යාර මෙතෙක් කල් කරගෙන ආපු කොට ගහගෙන ආපු අනන්‍යතාවය මනනාගේ ගතිය එහෙම නැත්නම් තමන්ගේ බෝධරේ තමන්ගේ දැනුම තමන්ගේ මානකාරකම් සේරම ගිලිහිලා යනවා වගේ. එහෙම නැත්නම් මැජික් කාර්යයේ මැජික් ඒ මායා ටික බලන ඉන්න ප්‍රේක්ෂකයන්ට අහු වුණා වගේ. ඒ නිසා මේ විඥාණයට යනකොට විඥානයේ ක්‍රියාකාරකම් දැකගන්න ශ්‍රද්ධාවකින් විතරක්ම බෑ. හොඳ ප්‍රඥාවක් තියෙනවනේ මේක දකින්නකොට අසරණ ගතියක් දැනෙනවා. මේක දකින්නකොට ඒකාකාරී ගතියක් දැනෙනවා. බයලෝන සුළු ගතියක් දැනෙනවා. පස්ස ගහන ගතියක් එනවා. වැරදුනයි කියලා හිතෙනවා. පෙරදුනයි කියලා හිතෙනවා. ඒ මොකද මේ විඥානයේ විසින් දෙන ලද ලනුව දෙන ලද මායාව දිගේ තමයි අපි මේ සුන්දර සීනේ මවාගෙන ජීවත් වෙන්නේ. මේ සීනෙන් එළි වෙච්ච දවසට එනකොට මෙතෙක් දැක්කේ හීනයක් කියලා දැක ගන්න වෙනකොට හැම කෙනෙකුටම ઈચ્છා බංගත්වයක් ඇති හැම කෙනෙකුටම ආත්මයේ ගිලිහීමක් සිදු වෙනවා. එතකොට හිතෙනවා එහෙනම් මොකටද එහෙම කරගෙන වෙන ජීවිතය ඇති මොකටද කියලා අසත්පුරුෂයාට අසරණ ගතියක් ඇති වෙනවා. අසත්පුරුෂයාට බය වෙන ගතියක් ඇති වෙනවා. නමුත් ਸਰවචන්නාංශය මතක් කරනවා එහෙම Taman රවට්ටාගෙන ජීවත් වෙනවට වැඩිය මේකේ පැවතින්නේ රවටිලක් බව. මේකේ පවතින්නේ මායාවක් බව තේරුම් ගැනීමමයි ਸਰුවචනාසික ප්‍රධාන කෘත්‍යය. ඒ නිසා විඥානයේ වැඩ කරන හැටි දැන ගැනීම පමණයි ප්‍රඥාව කියලා කියන්නේ නිසා ਸਰුවචනාසික සඳහන් කරලා තියෙනවා විඥානං පරිඤ්ඤයං කියලා. විඥානයේ වැඩ කරන හැටි හොඳට දැක ගැනීමයි අපිට කරන්න වෙන්නේ. විඥානයේ නරකයි කියලා කියන්නේ යන්නත් එපා. හොඳයි කියලා යන්නත් එපා. එයාට හොඳයි කිව්වා නරකයි කිව්වා එයා කිව්වයි කියලා එයාගේ වැඩ පිළිවෙල වෙනස් කරන්න පුළුවන් ශක්තියක් නැහැ. එයා වැඩ කරන්නේ එයාගේ ධර්මතාවය අනුව. අපිට තියෙන මේ වැඩ කරන ධර්මතාවය විඥානයේ වැඩ කරන යාන්ත්‍රණය දැක ගැනීම සඳහා අපේම විඥානයේදී අපිම අමුත්‍යක් බලනවා වගේ බලන්න. අන්න ඒ බාහිර දෘෂ්ටි කෝණය තමයි අපි මේ සතියේ පෙන්ලා දෙන්න හදන්නේ. අපේම දේ අපි අනුන්ගේ දෙයක් වාගේ එහෙම නැත්නම් මේ හුදු මධ්‍යස්ථ දුවස්ත නිරීක්ෂකෙක් බාටපත් වෙන්න ඕන. අපි මෙතෙක් කල් කෙරුවේ මේ විඥානයේ විශ්ින් කරන දේවල් සාධාරණීකරණය කරන එක තමයි. එහෙයිය කියලා කියන ඉස්සර හාමුදුරුවෝ බණ කියනකොට කවුරු හරි ඉඳගෙන ඉන්න ඕනේ හාමුදුරුවෝ ගාව කියන කියන පදේට එහෙයි කියන්නේ. අන්න එහෙම එහෙයියෙක් විතරයි අපි මෙතෙක් කරලා තියෙන්නේ. හැබැයි මේ විඥානය අපි ගෙනියන්න හදන්නේ කොහටද කියන එක අපි ළඟ දැනගෙන තිබුණා නෑ. දැනගන්න බයකුත් තියෙනවා. මොකද අපි මෙතෙක් කෙරුවේ ඒකම සාක්ෂි දෙන එකයි. ඒ ගේන විඥාන, ගේන ගේන යෝජනා ස්ථීර කරන්න අත උස්සගෙන ඉන්න එකයි තිබුණේ. ඉතින් ඒ නිසා manussත්වය කියලා කියන්නේ දෙවෙනි පන්තිය වැඩපිළිවෙලක් කියන එක තමයි ਸਰවඥන්සේ පහළ වෙන්නේ ඉස්සලා තිබුණේ ඒක පිටමද තීරණය කිරීම ਸਰබලධාරී කාටද දීලා තිබුණා ඒක දිව්‍ය ලෝකයට පවරලා තිබුණා මේ ලෝකෙදි කරන්න බැරි දෙයක් ඒක අපි මේ ਸਰබලධාරී කෙනෙක්ගේ තියෙන පරමාත්මේ කොටසක් තමයි අපිට මේ ජීවාත්මය කියලා හම්බෙලා තියෙන්නේ ජීවාත්මය පිළිබඳ යාන්ත්‍රණය බලා ගන්න උත්සාහ කරනවා කියලා කියන පරමාත්මේ හැලු කිරීමක් පරමාත්මයේ ගේ පරිපාලන වැඩවලට ඇඟිලි ගැහිීමක්. ඒ නිසා ඒක නොකල යුත්තක් කියන පැත්තකට වෙලා තියෙනවා. ඉතින් එන්නේ එවැනි භයානක පුගුලක් අහුවෙලා ඉන්න වෙලාවක තමයි ਸਰවඥාන්සේ කිං කුසල ගවේෂීව නෑන මේක දැනගන්න ඕනේ manussත්වයේ කියලා කියන්නේ දෙවෙනි පන්ති එකක් නෙවෙයි රීකන්ඩිෂන් කරපු එකක් නෙවෙයි ඔරිජිනල් එකමයි කියලා මිනිස්සයාට මේ විඥානේ වැඩ කරන හැටි එහෙම නැත්නම් මේ විඥානයේ යාන්ත්‍රණය දැකගත හැකි කියන සංඥාව තමයි මේ අනත්ත ලක්ෂණ සූත්‍රයෙන් ඉස්සල්ලාම සරුවචනට පෙන්වන්නේ විඥානම් පිටුවේ අනත්තා කියලා. මේකේ ගණ්ඩ දෙයක් ඇත්තේ. ඕකේ ඔය මායාවට ඔය පිටපේන දෙයට බය වෙන්න එපා. ඔක පොඩ්ඩක් පවුරු ගාලා බලන්න. කොහොමද පවුරු ගාන්නේ? රූපේ පවුරු ගාපු විදිහටම. ඒක නිසා ඒ විඥානීය පිළිබඳ වැඩපිළිවෙලේදී අපි තේරුම් අරගන්න ඕනේ රහස් සංවිධානයක CIA සංවිධාන හරි මාෆියා සංවිධානයක හරි අපි දන්නවා කවදාකවත් ප්‍රධාන ඔපිනියන් දෙන ලොක්කා අල්ලන්න බෑ. වැඩ කරන්නේ ඔක්කොම කුලී හේවාය වගේක් ඉක්තාමත්ම දක්ෂයි සෑහෙන්න ගෙවනවා. හැබැයි එයා දන්නේ ඒ කරන ඔපරේෂන් එක විතරයි ඊට පස්සේ එයා රසාවෙන් අයින් කරනවා. එවැනි සංවිධානයක් තමයි මේ විඥානයේ මැදිහත් වෙලා සංස්කාර මාර්ගයෙන් සංඥා මාර්ගයෙන් වේදනා මාර්ගයෙන් සහ රූප මාර්ගයෙන් කරන්නේ. අපි මේ අල්ලන්න හදන්නේ රූප ටික විතරයි. ඒක අහුණාට එයා නෙමෙයි ඔපිනියන් දෙන කෙනා. ඒක නිසා අපිට රූප කොච්චර අහුණත් රූප වලට දඬුවම් කරන්නවක්වත් පරිතිකාරයක් කරන්න යනවා වෙනුවට මේ රූපයන් වැඩ කරන්නේ මොන මොන නාම ධර්මයන්ගේ ඔපිනියන් මතද කියලා රූප ලක්ෂ කෝටි වාරයක් දැක්කත් දැක්ක කියලා ඉවර කරන්න නරකයි. මොකද ඒකොල්ල වැඩ කරන්නේ චේතනා මත හෝ නැත්නම් සංඥා වේදනා කියන විඥානයේ කියන මේ රූප ධර්ම වලින් නාම ධර්ම වලින් එන විධාන මත. ඒ නිසා රූප ධර්ම නටන නාටකම් ඇල්ලුවාට ඒ විධාන දෙන යාන්ත්‍රණය අහුවෙන්නේ නැහැ. ඒ නිසා අපිට රූපය අල්ලන්න ඕනේ, වේදනා අල්ලන්න ඕනේ, සංඥා අල්ලන්න ඕනේ, සංස්කාර අල්ලන්න ඕනේ. ඒක හරියට අර හොර කඳ උරේ හොඳ නායකත්ව කල්ලියේ අර වැඩ කරන කුණී හේවාය අල්ලන ලක්ෂ ගාණක් ඇල්ලුවාට පස්සේ තමයි යාට ඔපිනියන් දෙන කෙනා කවුද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. ඒකත් රහසේ තියෙන්නේ. ගාණක් අල්ලපුවම එකෙක් අල්ලගන්නවා. ඒ පුද්ගලයා එයාට ඔපිනියන් දෙන කෙනා දන්නේ නැහැ. එවැනි දෙවෙනි මට්ටමේ ලක් ගාණක් අල්ලනකොට ඒ කට්ටියට ඔපිනියන් දෙන දෙනෙක් නා පිළිබඳ සැකයක් ඇති කරගන්න පුළුවන්. ඒ ඔපිනියන් දෙන කෙනත් නෙවෙයි පළවෙනිම මේන් කල්ප්‍රිට් වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රධාන ඔපිනියන් කාරයා වෙන්නේ. ඒක නිසා මේ සේරම යනකම් පොලිසියක් හෝ අපරාධ පරිශන අංශයක් ওই දඟලන කට්ටිය ඇල්ලුවාට කෑ ගහන්න යන්නෙත් නැහැ. අහුණයි කියලා ප්‍රසිද්ධ කරන්න යන්නෙත් නැහැ. සතුට වෙන්නෙත් නැහැ. හැබැයි අල්ලනක නැත කරන්නේ. ඒ නිසා සර්වචනංශ අපිට දේශනා කරනවා විඥානං අනත්තං කියන එක දකින්න ඕනේ නම් දැක ගන්නට ක්‍රමානුකූලව යන්න ඕන නම් අපිට කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන කියන ක්‍රම හතරක් දිගේ යන්න වෙනවා. ඉස්සල්ලාම අපි රූපය පිළිබඳව අසීමිත එන එන රූපේ පිළිබඳව ආස්වාද ප්‍රසආස වශයෙන් හෝ පිම්බීම හැකිනේ වශයෙන් හෝ සක්මන වශයෙන් හෝ එදිනදා වැඩ කරනකොට මේ රූපේ වැඩ කරනකොට හැකිතාක් මෙතෙක් දන්න හැදී ඉතාමත්ම ටිකයි. තව ගොඩාක් දැකගත යුතු දේවල් කියලා පිළිබඳ කියලා රූපේ පිළිබඳව සාදරව දිග්ගතෝම බලන්න සිද්ධ වෙනවා. බලන්න යනකොට යනකොට යනකොට අපිට තේරෙන්න පටන් ගන්නවා ඉස්සලා ඉස්සලා මේ වැඩේට වහිනකොට අර මුහුද වලිගෙන් හිඳින්න හදන ලේනට වගේ හිතනවා කවදානම් මුහලේ මොහොතක් හිඳින්න පුළුවන් වෙයිද ලේන වලිගකින් කියලා. ඒ නිසා අපිට හිතනවා මේ රූප පිළිබඳව අවබෝධයක් අනේ මේ ආස්වාද ප්‍රසවාස විතරක් බලලා දවසකට පැයක් භාවනා කරලා කෙසේනම් ලබන්දෝ කියලා පස්සට යනවා. මොකද ඒ තරම් විශාල මාතෘකාවක් අපි හැප්පෙන්න හදාන. නමුත් අපි මේක සක්මණේ පරියන්කේ ඉස්සරහ කරන්නේ නැතුව සක්මණටත් ගෙනිලා එදිනෙදා වැඩක් කරගෙන යනකොට රූප පිළිබඳව යම් ප්‍රමාණයක වැඩිමක් ඇති වෙනවා කායනුපස්සනාවේ. ඉතින් මේක අර දැන් අපි මේ කතා ස්වරූපයෙන් කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කියන ධර්ම කොටස දිගේ විස්තර කරන්න පුළුවන් වගේම පෙන්නලා දීලා තියෙන තව පැත්තක් මේ කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා සං මේ සංඛාර එනතන රූප වේදනා සංඥා සංඛාරනේ සංස්කාර විඥානයත් එක්ක සම්බන්ධ වීමේදී ප්‍රධාන නාලිකා තුනක් තිබේ වැඩ කරනවා. එකක් තමයි රූපයට සම්බන්ධ සංස්කාර, කාය සංස්කාර වශයෙන් වැඩ කරනවා. ඉතින් ඒක පිළිබඳව මම අර කිව්වා වගේ ඉතින් කෙලවර කරන්න බැරි මහා මූදක් වගේ තමයි. නමුත් ඒක මන්දි බැලලා හොඳටම හිඳලා හිඳලා හිඳලා අඩියට ගියාම ධම්මදින මහරහත් මෙහිණන් වහන්සේ කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙක තමයි කාය සංස්කාර නියෝජනය කරන අඩුම ලකුණු. කාය සංස්කාර වල අනන්‍යතාවයේ තීන්දුව වෙන්නේ ආස්වාද ප්‍රසවාස දෙකේ. ඒ නිසා අපි කායානුපස්සනාවේදී කාය සංස්කාරයන් පිළිබඳව පරිචයක් ලබා ගැනීම සඳහා ආස්වාස ප්‍රස්වාස දෙක කොටු කරගන්න. ආස්වාස ප්‍රස්වාස දෙක ඉස්සරහින් තියාගෙන බඩගින්නේදී ආස්වාස ප්‍රස්වාස දෙක කොහොමද බඩ පිළිච්චාම කොහොමද? සක්මණේ ඉස්සෙල්ලා කොහොමද? සක්මණේ පස්සේ කොහොමද? පරියන්කේ මුලදී කොහොමද? පරියන්ක මැදදී කොහොමද? එපා වීම වෙච්චාම කොහොමද? ආසාව ඇති වෙච්චාම කොහොමද? ආදි වශයෙන් ආනාපානී මේ කාය සංස්කාරවල හැම තාලේ කරන නටන්නදරලා බලන් ඉන්නේ. ඉතින් බලහන් ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට උගාවක් භාවනා කරපු යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා මේක වැඩ කරන්නේ යම් කිසි මොකද්දෝ න්‍යායපත්‍යකට අනුව ධර්මතාවයකට අනුව ඒ නිසා කාය සංස්කාරයන් පිළිබඳව නොදන්නා තාක්කල් ඒක පිළිබඳව අපිට පාලනයක් නැති තාක්කල් අපි මේවට ආදරය කරනවා ප්‍රේම කරනවා මගේ කියා ගන්නවා පුම්බනවා තියාගෙන ඉන්නවා නලවනවා කවනවා පොවනවා හොඳට කාය සංස්කාර දැනගන්නකොට දැනගන්නකොට හිත ඒ බලන හිත විඥානයේ මේ කාය සංස්කාරයන් කෙරේ උපේක්ෂා වෙලා කාය සංස්කාරයන්ගේ සමතයක් සංපත්තියක් ඇති වෙනවා. ඒක සාමාන්‍ය යෝගාවචරය කියන්නේ මට සමාධිය හරි ගියා, මට සතිය හරි ගියා, මට දැන් ආනාපාන විනාඩි 10 15ක් ඉන්න පුළුවන් කියලා කියන්නේ මේ බලන අරමුණ මතින් හිත කුප්පණ ගතියෙන්නේ නැහැ. හිත සංසිඳන ගතිය. ඉතින් ඒක ආනාපාන සති සූත්‍රයේ පරිසතිපට්ඨාන සූත්‍රයේම ඒකම කාය සංඛාර පරිසංවේදී අසසිස්සාමීච සික්කති පස්සම් බයං කාය සංඛාරං අසසිස්සාමීච සික්කති කියලා සරුවචාන්සේ සඳහන් කරනවා. ඉස්සල්ලාම අපි දැනගන්නවා මේ ආස්වාද ප්‍රසවාස දෙක වැඩ කරනකොට හොඳටම ආනාපානෙට ආස්වාද ප්‍රසවාසයේ හිත යොමාගෙන වැඩ කරන්න ගත්තොත් වැටෙන දේ තමයි මෙන්න ආස්වාද ප්‍රසවාසයේ පටන් ගන්න හැටි මෙන්න මුල මෙන්න මැද කියලා වැටෙන ගතිය. මේ තමයි මේ ආස්වාද ප්‍රස්වාසයෙන්ම අනුංගේ දෙයක් වගේ භාවනා අරමුණක් වගේ කර්මස්ථානයක් වශයෙන් වැටහෙන බව හරියන බව යෝගාවචර තේරෙන්නේ කොහොමද ආස්වාසේ මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි ප්‍රස්වාසයේ මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි එතකොට සබ්බ කාය පරිසංවේදී කියලා කියනවා නැත්නම් කාය සංස්කාරයන් වැඩ කරන හැටි මේ හැම සංස්කාර ධර්මයකට උරුම වූ මුල මැද අග පේන්න පටන් ගන්නවා ඉතින් මේක වෙන්න නම් හිත හිතවිලි දෙකේ දුවන ගති නැති වෙන්න ඕනේ. වේදනාවලින් තියෙන බාධා දුරු වෙන්න ඕනේ. ඒ වගේම ශබ්ද බාධා නැති වෙලා ආනාපානෙටම මුණ දාගෙන විනාඩි 10 15 20 යනකොට ඒ ආශ්වාස ප්‍රශ්වාස දෙක තැම්පත් වෙන ස්වරූප හිතට කීකරු වෙන ස්වරූප එළින වෙන ස්වරූප මූණට මූණ දාලා තියෙන ස්වරූප එනකොට ඒක බුදුහාමුදුරුවෝ විචිත්‍ර භාෂාවෙන් සඳහන් කරන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ මුල මැදාග දැක්කා මුලමදාක දැක්කට පස්සේ ඒක හරියට අරමුණ දැපෙන දම ගැනීමක් වෙනවා. අරමුණයි හිතයි මුණට මුණ දාලා අල්ලගෙන ඉන්නකොට එකයි වෙන්න තියෙන්නේ. මොකද්ද අරමුණ තැම්පත් වෙන්නේ. ආනාපානේ සංසිඳන එක. ඒක කියන්නේ පස්සම්බයං කාය සංඛාරං කියලා. ආස්වාස ප්‍රස්වාස සංසිඳෝමින් සංසිඳෝමින් භාවනා කරනවා කියලා. මේක මම දකපු විදිහට මගේ අත්දැකීම හැටියට මේ ඉන්න හුඟ දෙනෙක් අත්දකලා තියෙනවා. ආනාපාන සති භාවනා කරනකොට මුලින් මුලින් ගොරෝසු ගති තිබුණාට කැලෙන් අල්ලගෙන ආපු කුළුමිහරකා වාගේ කනුවක මැදලා හුඟාකල් තියෙනකොට සතකී කරුවේ. ඒ වගේ ආනාපාන දිහා මුලින් කලබල කරාට බලාන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට දවසක අපිට තේරෙන්න පටන් අර ගන්නවා බාධක හිතවිලි කරදර මොකක්වත් නැති වේදන නැති වෙලාවක හුස්මත් තැම්පත් වෙනවා කයත් තැම්පත් වෙනවා හිතත් තැම්පත් වෙනවා නිකන් බබෙකුට නිින්ද යනකොට වෙලා වගේ බොහොම කීකරු ගතියකින් ආස්වාද ප්‍රසවාසයේ මූණට මූණ දාගෙන ඉන්න පුළුවන් ගතියක් එනවා. මෙන්න මෙහෙම එනකොට මම අර කලින් කියාපු හොල්මන් ටිකක් දැනෙන්න පටන් ගන්නවා. යෝගාවචරය ඇතුලෙන් සමස්තයක් වශයෙන් සිදුවෙන නිවර්ණ ධර්ම අඩු වෙන එක. නමුත් යෝගාචරය මෙච්චර මේ පෑදීදියට බොරදියක් දාගන්නවා. කුලප්පුවක් දාගන්නවා. ඒ මොකද එක්ක හිත නිින්නට වට ගන්නවා නැත්නම් භාවනා වැරදුනාද කියලා සැක උපදවනවා. මේ දෙකම නීවරණ දෙකක්. තීන මිද්‍යයි විචිකිච්ඡාවයි කියන්නේ. ඉතින් යෝගාවචරය ආනාපාන සංසුද්ධියගෙන එනකොට සැක හිතට ගන්න නරකයි. තම හුදු සීලෙක ඉන්න බව මතක තියාගන්න ඕනේ. ආනාපානයත් එක්ක ඉන්න බව මතක තියාගන්න. බුද්ධ ධම්ම සංඝ කියන සිරේ ශ්‍රද්ධාව තියෙන බව තේරුම් අරගෙන මේක හේයෙන්න තැම්පත් වෙන්න දෙන්න ඕනේ. නින්දට නොවැටි නිින්ද කියලා කියන්නේ ඊටාම සීතල ගතියක්, සැකේ කියලා කියන්නේ ඊටාම චංචල ගතියක්. ඔන්න ඔය දෙක මැදින් මධ්‍යම ප්‍රතිපදාව තේරුම් ගන්නවා. ඉතින් ඒකට ගුරුවරුන්ට බුදුහාමුදුරන කරන දෙයක් නැහැ. නමුත් ආනාපානේ කරගෙන යනකොට තැම්පත් වෙන ගතිය දක්වා ගෙන යන්න උපදෙස් දෙන්න පුළුවන්. දුන්නාට පස්සේ මේ පස්සම්බයං කාය සංඛාරං කියන විදිහට සංස්කාර, ඒ කියන්නේ කාය සංස්කාර මතින් ඇති වෙන විඥානයේ සංසිද්ධ වීමේ වැඩපිළිවෙලේදී භාවනාව විතරක්ම තිබිලා බෑ. ඒකට හොඳ දෘෂ්ටියක් තියෙන්න ඕනේ. මධ්‍යම ප්‍රතිපදා තේරුම් ගන්න ඕනේ. භාවනා කරන ඇසුරු කරන්න ඕනේ. ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. කමඨාන් සුද්ධ කරන්න ඕනේ. හැබැයි කොහොම කරත් එකයි බලවත් ප්‍රමාත්ත වෙන්නේ සංසිඳනකොට කලබල කරගන්න එපා. සංසිඳනකොට හිත නින්දට වට ගන්න එපා. මෙන්න මේ විදිහට කාය සංස්කාර සංසිඳනකොට මේ කායේන්ද්‍රිය කියන එකම කයේ පොට්ට පොට්ටබ්බ වායෝ පොට්ටබ්බ ධාතුව සංසිඳුණට මෙතනදී සිද්ධ වෙනවා මනස ඇර ඇහ කන නාසය දිව කය කියන මේ ඉඳුරම් පහේම සංහිඳියාවක් එනවා. එහෙම නැත්තම් මේක වෙන පැත්තකින් කිය හැකි එහෙම සංහිඳියාවක් නැතුව මේ ඉදරම් පහේ නන්නත්තර වෙන හිත ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානය කියන නමින් තමයි අපි හඳුන්වන්නේ. ඉදරම් හා බැඳිලා ඉදරම් එක්ක රූප බලන, සද්ධාන, ගඳ බලන, රස බලන, පහස ලබන හිත. හොඳට බලන්න යම් වෙලාවක ආනාපානයේ තැම්පත් වෙලා නින්දට වැටෙන්නේ නැතුව සැකත් නැතුව ඉන්නවනම් Tamanට තේරෙයි ඒ තැම්පත් වෙච්ච හිත රූප බලන විශේෂ කිසි කැවෙන්නේ නැහැ. සද්ද ඇහුනට සද්දෙන් කලබල වෙන්නේ නැහැ. ගඳ බැලීමේ વિશે හිත නන්නතර වෙන්නේ නැහැ. ජීව රස බැලීමේ વિશે කතා කිරීමේ વિશે පෙළඹෙන්නේ නැහැ. කය વિશે හොයන්නෙත් නැහැ. සම්පූර්ණ ඇහ කන දිව නාසය කය කියන මේ පහම එක ඉඳුරෙක් වාගේ ඒ විෂයේ තැම්පත් වෙනකොට ඉංග්‍රීසියෙන් කියන whole body experience කියලා නැත්නම් inner space කියලා කියනවා. ඒ හෝල් බඩි එක්ස්පීරියන්ස් එකට යනකොට ඇහ කන දිව නාසය කය කියන මේ පහම මෙතෙක් කළා පස් ආකාරයට පස්පත්‍ර ඇදපු එක tempat ගතිය එකක් බවටපත් වෙනවා. එතකොට අර ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තිබුණු විඥානේ අර පස් දිනක් අකීකරු අස්සයෝ කීකරු කරන්න හදන රතාචාර්යවරයෙක් වගේ තිබුණ එක එක තනි කීකරු එන්ජින් එකක් දාගත්ත මැෂින් එකක් වගේ කීකරු වෙන්න පටන් ගන්නවා. එතකොට අර හිතට තියෙන විඥාණයට තියෙන මේ රතාචාර්යයක් ගතිය අඩු වෙන්න පටන් ගන්නවා විවේක වෙනවා. එතකොට ක්‍රමයෙන් මේකට මම දාපු වචන තමයි අනින්ජය ප්‍රතිබද්ධ විඥානය කියන්නේ. හැබැයි මේ අනින්ජය ප්‍රතිබද්ධ විඥානය 100%ක් අදකින්න බෑ අපිට. නමුත් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තිබුණේකට සාපේක්ෂව දැන් හිත මැදිහත් වෙන බවත්, තැම්පත් වෙන බවත් සම්පූර්ණ දේ යම් පාලනයක් තුළ සිද්ධ වෙන බවත් තේරෙන්න පටන් ගන්නවා. මෙන්න මේක වෙන වෙලාව යෝග ජීවිතයේ වැදගත් සංදිස්ථානයක් කියලා මම නම් කරන්න කැමතියි. ඒ මොකද එතකොට මේ යෝගාවචරයේ සතිය සහ සමාධියේ ඒකාකාරී ගතියකුත් අරමුණේ එක දිගට හිත පවත්වන්න පුළුවන් ගතියකුත් තියෙනවා. ඒක අත්දකින අයට මම හිතන්නේ එච්චරම අමාරුයි කියලා මේ කරන විස්තරේ තේරුම් අරගන්න. ඒක ප්‍රශ්න වෙලා තියෙන්නේ මේක භාවනාවේ ජීවුනද කියලා දන්නේ නැතිකම නිසා බොහෝ විට මේක අනිත්‍ය දුක්ඛ අනත්තම් කියලා කියන්න පටන් ගන්නවා. ඒ නැත්තම් මේක පටිච්චසමුප්පාදය බලන්න ආරනවා. මේ නිකන් අර දසරද රජුගේ බෙරේ හොඳයි කියලා මැණික් කොබ්බන්න ගියා වගේ අර ලස්සනට හැදීගෙන ඉන්න සතිය සමාධිය මේ নানা ආකාර විචිත්‍ර දේවල් වලින් අවුල් කරගත්තොත් පස්සම්බනයක් වෙන්නේ. සම්මුතිය පීඩාවක් වෙන්නේ නැහැ. අපි තේරුම් අරගන්න ඕනේ මෙතනදී වෙන්නේ කාය සංස්කාර නම් වූ සංස්කාරයන්ගේ ගොරෝසු සංස්කාර මතින් ඇතිවෙච්ච විඥානයේ ටික වේලාවකට හිරිවැටලා නතර කරන එක විතරයි. එහෙම නැත්නම් ලෙඩා ඔපරේෂන් එකට ඉස්සලා සීනටි කරන එක විතරයි සිද්ධ වෙන්නේ. මේක නිවන නෙවෙයි. මේක තාම බරපතල ළඟාවීමක් නෙවෙයි. මේක තේරුම් ගත්තේ නැත්නම් ඊ ගාවට තියෙන සියුම් පරීක්ෂණයට යෝගාවචරයා මුසුදුසෙක් බාටපත් වෙන බවයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. ඒක නිසා මෙතෙන්ද යනකොට හොඳට ලෑස්තිලා යන්නයි කියලායි අපේ නායක හමුතු වෙන කාලේ කිව්වේ. මෙහෙම දෙයක් වෙනවා. එතෙන්ද නිකන් පෑදිගියට බොරදී දාන්න යන්න එපා. එහෙම මානපාන තම්පත් වෙද්දී පැයක් එකමාරක් හරි කමන්නේ හිත පුරුදු කරන්න මොකද වෙන්නේ කාය සංස්කාර කියන ආස්වාද ප්‍රසවාස මතින් හිත කුප්පණ ගතිය අවිස්සන ගතිය නතර වෙලා ඒක නිසින්ින්ද වෙනවා හිත මේ මස් ගැලවෙන පැණි රමුටන් වගේ හිත ගැලවිලා යනවා රූප ධර්ම වල. සම්පූර්ණයෙන් ගැලවිලා යනවා කියලා හිතන් ගන්න එපා. ඒකෝට සම්පූර්ණ අවුලක් වෙනවා ධර්මයේ. නමුත් ඒ ධර්ම ධර්මවතේ නඩත්තු වෙනවා හිත යම් ස්පාසාවක් ලබනවා අනිච්ච අනින්දිය ප්‍රතිබන්ධ බන්තමට හිත තැම්පත් වෙනවා. මේ තැම්පත් වෙනකොට තියෙන ප්‍රධාන බාධා දෙක තමයි මම නැවත නැවත මතක් කරන්නේ නිින්දට වැටීම සහ සැකීපදී. ওই දෙක බේරා ගැනීමටයි අපි ගොඩක් කමටහන් සුද්ධ කරන්නේ. එහෙම නැතුව අපි හිතමු ගියයි ගියාට පස්සේ ආනාපාන සති සූත්‍රයේ ගිරිමානන්ද සූත්‍රය සූත්‍රයේ රාහුලවාද සූත්‍රවල සඳහන් කරනවා ඊගාවට පීචි පරිසංවේදී සුඛ පරිසංවේදී කියලා හිතට මද වශයෙන් මේ ධර්මයේ ප්‍රීතියක් සහ සුඛයක් වැටහිලා බබා හොඳට නිදා ගන්නකොට අම්මට දැනෙන සතුටක් වගේ දැන් මේ කීට දීලා නාවල තිබ්බහම දැන් ඇඟ හැදෙන වෙලාව. අන්නේ වගේ භාවනා වැඩේ. මේ ප්‍රීති සුඛ පහුණාට ගමන්ම අලුත් වචනයක් අඳුලා දෙනවා පස්සම් බයං චිත්ත සංකාරණ කියලා. භාවනා ජීවිතයේ යෝගාවචර තේරෙනවා දැන් මේ ආනාපානේ නැති වුණාට හිතවිලි තියෙනව නේද? පරිසරයේ ශබ්ද ඇහෙනව නේද? කය විඳ ගන්න පුළුවන් වුණාට වේදනාව දැනෙනව නේද? එහෙනම් මේක භාවනාවක් වෙන්න බෑ නේද? මේක සතිය නැතුවද? මේක සමාධිය නැතුවද කියලා අර මේ ඉඳගෙන ඉන්න ස්ටේජ් එක යට වාගේ තමයි තේරෙන පණගන්න මේකේ ශබ්දක් තියෙනවා වේදනාවක් තියෙනවා හිතවිලික් තියෙනවා ආනාපානෙක් තියෙනවා හැබැයි හිතත් යම් ප්‍රමාණයකට දුරස්ත බැල්මක් බලාගෙන ඉන්නවා මෙන්න මේක පිළිබඳව වෙනදා නොතිබිච්ච තරමේ සංවේදීතාවයක් වැඩෙන්න පටන් ගන්නවා ඉතින් මේක හුඟක් වෙලාට යෝගාවචර කමඨාංශුද්ධ වල මතක් කරන්නේ මට වෙනදට වැඩිය හිතවිලි එනවා මට වෙනදට වැඩිය මේ හැමෙන් සත්තු දුවන්නා වගේ හිරිවැටෙන්නා වගේ ඉදිකට දුවන්නා වගේ හිරිවැටලා යනවා වගේ හැම තැනම නලියනවා එහෙම නැත්නම් නල්ල මැද වේදනාවක් එනවා ඔළුව මැද පොඩි එකක්මක් වගේ දැනෙනවා එහෙම නැත්නම් ඇඟිලි තුඩු නලියනවා කන්සිලු නලියනවා ඇස් කෙවෙනි කැවෙන්න පටන් අර ගන්නවා කියලා මේ සංවේදී භාවය වැඩි වෙන්න පටන් ගන්නවා කියන්නේ ඇඟෙන් එන වේදනාව මේ වේදනාව කිව්වට මේවා දුක් වේදනාවම නෙවෙයි ඇඟ තියෙන බවට ලක්ම හැබැයි හොඳට දරන්න පුළුවන් ඒකට හොඳටම තේරෙනවා ශබ්ද ඇහෙනවා හොඳට වර්ෂයේ ශබ්ද තියෙනවා ශබ්ද තිබුණාට මෙව මෙනෙහි කරන්න ඕනද නැත්නම් ආනාපානෙ මෙනෙහි කරන්නද මොකද්ද කරන්න ඕනි කියලා ප්‍රශ්නත් කරනවා එන්නලම මේ ශබ්ද වලින් පණිවිඩයක් දෙන්නේ අපිට මට කතා කරන ශබ්ද නෙවෙයි ඔහේ ඇවිල්ලා යන ශබ්ද ඔය හිතේ જાතියක් එනවා ඒවට කියන්නේ මේ ආවට ගියාට එන හිතවිලි කිසිම එකට එකට සම්බන්ධ නැති හිතවිලි ඔහේ දොරේ ගන්නවා. ආනෝ තත්ත්වය ආවට පස්සේ යෝගාවචරයට අර කායං කාය සංස්කාරයන් વિશેයි ඇති කරපු මේ පුහුණුව දැන් චිත්ත සංඛාර વિશેයි පුහුණු කරන්න වෙනවා. චිත්ත සංඛාර අපි නැවතත් මේ ධම්මදින තේරින්නාංශගේ ඉදිරිපත් කිරීම යනු වැළුවොත් වෙන්නේ සංඥා වේදනා දෙක. එතකොට දැන් ඉදිරිපත් වෙන්නේ භාවනා ජීවිතයට ලෝකෙට යෝගාවචරයට තන්නේ කර මනෝලෝකයක් විතරයි. ඒ දැනෙන ඇහෙන සෑම දෙයකම මනෝමූල තත්ත්වයක් තියෙන්නේ. ඒක තනිකර තීන්දුව වෙන්නේ Taman මෙතෙක් ජීවිතයට පෝලා තියෙන හිතට වඩදාගෙන කියන සංඥා ටිකයි මේ මත ඇති වෙන තියෙන වේදනා මතයි. ඉතින් මේකට යෝගාවචරය බොහෝ විට ආත්ම ස්නේහයෙන් යුක්තව මේ පුංචි පුංචි කර්ම වලට හිත වෙහෙස ගන්න පටන් ගත්තොත් සංඥාවල ඇවිස්සීලක් සහ විඥානයේ කුලපු වීමක් එනවා. මේව හොදු සංඥා පමණයි, මේව හොදු වේදනා පමණයි, වේදනා චෛතසික පමණයි. ඒව හිතින්ම වාගත්ත දේවල් ඒ නිසා මේවයි හේනම තැම්පත් කරන එකම කරන්න ඕනේ මේකෙදි කරන මේ ත්‍යාගය මේකෙදි මේ කරන අතහැරීම මේකෙදි මේ කරන ඒ දේවල් වලට යන්න හැතැරීම ඉතාමත්ම ගැඹුරුයි මොකද හේතුව සැකයක් එනවා යෝගාවචරයට මේ වෙලාවේදී එනින සද්ද මෙනෙහි කරන්න ඕනද රූප මෙනෙහි කරන්න ඕනද වේදනා මෙනෙහි කරන්න ඕනද මම මොකද්ද කරන්න ඕනේ කියලා ඇත්තටම කරන්න ඕනේ මොනවත් නොකර ඉන්න එකයි නොකර ඉඳ ඉඳ ඉඳ සංඥාවලින්ම කරන මේ නාටකම පේන්න පටන් අරගෙන වේදනාවලින් කරන මේ චින්තාමේ වැඩේ පේන්න පටන් අරගෙන සංඥා වේදනා දෙකේ හේනක් ගිනි තිබ්බට පස්සේ මහා කොට ඉවරුණාට පස්සේ අර ගිනි අඟුරු වලින් නැගින දැලි එහෙම නිවෙන්න පටන් ගන්නවා ඒක අර තියෙන ගිනිසරට දැලි නැග්ගට මොනවද කියන්නේ ගිනිසිලු නැග්ගට දැන් දර නැහැ අන්නෝක තැම්පත් වෙන්න දෙන එකේ තමයි අද යෝගාවචර ජීවිතවල 160ක් 70ක් වෙහෙ වෙලා තියෙන්නේ මෙන්න මේක පහුරු ගන්නවා ඒක පවුරු ගාන්න ගාන්න වෙන්නේ මොකද්ද? අන්න විඥාණය කාය සංස්කාර සමතයක් නැත්නම් කාය සංස්කාරයන්ගේ සංහිඳියාවක් වෙනුවට අර නිකන් ඉන්න බැරිකමට විඥාණය සම්බන්ධ වෙනවා. ඉතින් එතෙන්දී මොන දේ කරත් කර්ම ශක්තිය එතනින් යම චිත්ත ශක්තිය ඍතු බල ගොතකින් බලපාන. හැබැයි යෝගාචරය දන්නවනම් මේ ඔක්කොම නිකන් මේ මේ හීනයක් පමණයි මනෝමූල තත්වයක් පමණයි කියලා දැඩි අදිෂ්ඨානයකින් අදිෂ්ඨානය කියලා කියලා කියන්නේ මේ තත්ත්වෙදිම නොසලී ඉන්නවා කියලා ඒ වචී මනෝ සංඛාර ටික සම්පූර්ණයෙන්ම සිඳී යන තෙක් tempත්ලා හිටපුවාම යෝගාවචරය අත්දකින්න වෙලාවක් හිතියා දන්නෙත් නෑ නැතුවා දන්නෙත් නෑ මතකේ නැති වෙනව නැගිටලා බලනකොට වෙච්චි මොකද්ද කියලා දන්නේ නැති කට්ටිය කරපත් වෙනවා. ඒක නිකන් හරියට පේන්නේ නිකන් ගැස්සිලා අවදි වෙන්න වගේ තමයි පේන්න පටන් අරගන්නේ. මේ බ්ලැන්ක් මේ පොඩි ගැප්ස් එන්න පටන් අර ගන්නවා පොඩි වෙලාවකට ගියාට ප්‍රශ්නයක් නැහැ ටික වෙලා ගියාම ඒ චිත්තක්ෂණ දෙක තුනක් එක දිගට බ්ලැන්ක් යන්න යනකොටම යෝගාචරය අවදි වෙන්නේම බිස්නස් එක බංකොලොත් වෙච්ච බිස්නස් කාර්යයක් වාගේ ආ මෙන්න මම යන නැති වෙලා දැන් කොහොමද මේක හදාගන්නේ කියලා ඉතින් සයිකියාට්‍රිස්ලා පස්සේ යනවා භාවනා ක්‍රම වෙනස් කරනවා නාප්‍ර විදියට අර දුර්වල වේගන යන විඥානේ ආපහු වෙල්ඩින් කරන්න පටන් ගන්නවා ඉතින් ඒකට නම් බේත් නැහැ මේ යන්නේ නම් අපි විඥානය දුරු කරන්න තමයි. විඥාණයට පෝර දෙන පළවෙනි කාය සංස්කාර දුරු කිරීමේදී සතුටක් වුණා තමයි. නමුත් ඒ විඥානයේ පෝෂණය කරන සංඥා වේදනා දෙක නැති වෙනකොට අපිට පේන්නේ බංකොලොත් වීමක් වශයෙන්, අසරණ වීමක් වශයෙන්, තන නැතිවීමක් වශයෙන් රහින් එළෙවුවා වගේ ඉන්න පටන් ගන්නවා. ඉතින් මේක මේ අවස්ථාවේදී කොහොමද ප්‍රියම් කරන්න ක්‍රියාත්මක කරන්න ඕන කියන එකට ගන්න තියෙන උපදේශය තනි කරමර කාය සංස්කාරයන් සංසිඳන වෙලාවේදී ඒක දිහා බලන හිටියා වගේ මේ ඇති වෙන සංඥා හෝ වේදනත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි මේ ඒක තුළ ඇති වෙන මේ නෝටල යන ගති නිින්දෙන් අවදිනවා කියන ගතිත් ඒකත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි මේ පෙන්නන නදන විඥානයේ බංකොලොත් වෙන නිසා විඥානය මේ අපි කුප්පඳ හදාන්නේ අවශ්‍ය ගන්න හදාන අපි සාක්ෂිකාරය කරගන්න හදාන්නේ අපි මේ යෝජනා ඉස්තර කරන්නෙක් බවටපත් කරන්නේ අපි යොව්වට නැහැ කියලා විඥාණයට මේ කඩ කඩ වීම වෙන්න පටන් අර ගන්නවා කියලා කියන්නේ ඔය දසදාන වස්තු දාන දෙනවා වගේ සෙල්ලමක් නන් නෙවෙයි. ඊට වැඩිය භයානක විදිහේ ත්‍යාගයක්, ඊට වැඩිය අමාරු විදිහේ අතහැර දැමීමක්, ඊට වැඩිය අමාරු විදිහේ ආලය අතහැරීමක් තියෙනවා. එනිසා මේකටත් ත්‍යාග පටිනිස්සග්ග මුක්ති අනාලය කියයි. ඉතින් මේක අත්දකින්න ඇත්තෝ නැතුව නෙවෙයි. නමුත් හුඟව දෙනෙක් මෙතෙන්දී ක්‍රියාත්මක කරන දන්නේ නැති නිසා ඒ සෑම අවස්ථාවක්ම තර්කයකට ලක් කරන්න හදනවා. සාධාරණීකරණය කරන්න හදනවා. මොකද උනේ කියලා හොයන්න බලන්න හදනවා. හොයන්න හොයන්න හොයන්න විඥානේ නැවතත් පණ ගන්නවා. මේක යම් වෙලාවකට අපිට අත්දක ගන්න පුළුවන් වෙයි සාර්ථකව ගියොත් මෙන්න මොනවත්ක්ම නොකර ඒකටම යන්න දුන්නොත් විනාඩි ගාණක් විතර නැගිටතර පස්සේ පැය ගාණක් යනකම් හිතේ පුදුමාකාර විවේකයක් පුදුමාකාර කිසිම කුණක් අල්ලන්නේ නැහැ නෙළුම් පතට වෙච්ච වතුර වගේ මොන සංඥාව දැම්මත් මොන වේදනාව දැම්මත් හිත ගසා හරින්න පුළුවන් ගතියක් ඇති වෙනවා හරි නයිලොන් රෙදි කැලක් කොච්චර හේදුවක් දෙපාරක් විතර ගසලා දැම්මට පස්සේ අඳින්න පුළුවන් තරමට මොකද වතුර අල්ලන්නේ නැහැ කොටන් රෙද්ද වගේ නෙවෙයි ආහනේ වගේ ගතියකට එනවා නමුත් ඒක ආවොත් දිනුම් නාවොත් කරන්න දෙයක් නැහැ. මොකද හේතුව අපි පිළියම් කරලා තිනවා අපේ දැනුමේ අර වැඩෙන, කැඩෙන, දිය වෙලා යන විඥාණයට පෝෂණය කරන්න හදනවා. ඒ නිසා එතනේ පස්සම්බයං චිත්ත සංඛාරං කියන தত্ত্বය යෝග ජීවිතේ ලොකුම සම්දිස්ථානයක් වෙනවා. මෙන්න මෙතනින් ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ විඥානයේ යම් යම් තැන් අපිට අහුවෙනව නැති භාවය. විඥානයේ අභාවය තේරෙන පටන් අර ගන්නවා නැගිටිනකොටම ඒකේ භාවයෙන් තියෙනවා ඒක ඉස්සෙල් තිබුණේ නැහැ කියලා. ඉතින් මේක අපි හුරක් භාවනාදී අත්දකින්නට ගැඹුරක් වුණාට ඔකේ සෙල්ලම් මේ සෙල්ලක්කාරකමන සෙල්ලම්කමට ඔක පෙන්වලා දෙන්න පුළුවන්. හැමදාම තදබල නිින්දෙන් අවදි වෙනකොට ওই සෙල්ලම තමයි වෙන්නේ. ඒ තද නිින්දේ ඉන්නකොට අපිට ශරීරයේ ප්‍රමාණයක්වත් වෙලාවක්වත් කලාවක්වත් මොකක්වත් මතක නැහැ. මම යන්නේ ඒක පාරට නිින්දෙන් අවදි වෙච්ච ගමන් අපි කරන්න දෙන රූප ධර්මයක් අල්ලගෙන මේ පරණ බුදියාගත්ත මමමද මගේ කාමරේමද මේකමද කියලා අල්ලගන්න එකනේ. ඇල්ලුවාට පස්සේ යන්තම් ඇති කියලා ඔන්න ගැටි ගහ ගන්න. ආය සංසාරේ කඹරන්න පටන් ගන්න. අර ඉස්සෙල්ලා තිබුණ කරදරයක් නැතුව තිබුණ එක අපිට පේන්නේ කිසිම කිසි කතියක් නැති දියාරු දෙයක් වගේ. අන ආවට පස්සේ අවදුනාට පස්සේ යන්තම් ඔන්න ගොඩ බිමක් දැකපු නාවිකයෙකුට වගේ සතුටක් ඇති වෙනවා. ඉතින් එතන ඉඳලාම කරත් වෙනගත්ත ගොනෙක් වගේ අදපන් වෛරෝ බරභාගය කියලා ඉතින් කඹරනවා. මේවා ඉතින් සාමාන්‍ය කාම ලෝකේ කෙනෙකුට මේවා කතා කරද්දී බණී මේවා මේ. අපි මේ ගත කරන ජීවිතේ එහෙම කැම්පිටිල්ලක්ද කියලා. මන්ද මගේ වචන වල හැටිනේ. කොහොමද නිින්දාව තියෙන හැම දවසකම අවදි කරගත්තොත් අච්චර විවේකීව සුවසේවාවේ තිබුණ හිත අවදි වෙච්ච ගමන් අපි කොච්චර බය වෙනවද බය වෙච්ච ගමන් වටපිට බලලා පරණ පුණ්‍ය ටික බලලා බෑරින් අරගන්න හැටි බැලුවත්තට පස්සේ අපිට එන සතුටයි පුණ්‍ය භාවනාවේදී එක පාරට ගැසිලා අවදි වුණාට පස්සේ අර හිතපු තැනවද මමවද කැලි ටික සේරම තියෙනවද කියලා බලනකොට එන සතුටයි බලනකොම හරිම අසත්පුරුසයි හරිම අසත්පුරුසයි අපි හොයාගෙන යන්නේ විඥාන නිරෝධයක්. නමුත් නිරෝධය ඉඳලා ආපහු වෙල්ඩින් කරලා හදපු තැන පස්සේ නතර මේකට hina වෙන්න ඉගෙන ගන්න. මේකට hina වෙන්න ඉගෙනගත්ත මිනිහට බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා මේ විඥානීය පිළිබඳව මේ නිරෝධය මේ ක්ෂණික නිරෝධයක් මේ කතා කරන්නේ. ඒකට කියන්නේ කය නිරෝධය කියලා తాවකාලික වෙනවා తాවකාලික යනවා. අන්න එකට සතුටු වෙච්ච මිනිහට කවදාකවත් මරණයේදී බයක් එන්නේ නැහැ කියලා. ඔය මරණ බය තමයි අපි ඔය පොඩ පොඩ අත්දකින්නේ. ඒ මොකක් හරි අභාව ප්‍රඥාත්ය දකපු ගමන් අපිට පේන්නේ මහා ව්‍යසනයක් විනාශයක් මොකද්ද මේකේ ඇති වෙලේ කියලා. නමුත් මේ භාවනා කරනකොට අකමැත්තෙන් නමුත් මේක නැවත නැවත වෙන්න පටන් ගන්නවා. වෙන්න පටන් අරගෙන කාලයක් අල්ලන්න යනවා. විනාඩි 2 3 4 5 ඉන්න පටන් අර ගන්නවා. නැගිටට පස්සේ පේනවා සම්පූර්ණ ඔටෝ පයිලට්ින් වගේ ප්ලේන් එක ගිහලා තිනවා ලස්සනට ඉරියව්ව ඇද වෙලක් නැහැ. භාවනාවත් ඉඳලා තියෙනවා නැගිටින්නේ අරමුණටම. මෙන්න මේක දික් කරන්න පටන් අරගත්ත දවසින්ද තමයි යෝගාවචරයට තේරෙන්නේ මට මොන කෑම හොඳද මට මොන මිත්‍රයා හොඳද මට මොන ඉරියව්ව හොඳද මට මොන දිශාව හොඳද කියලා තමන්ට සප්පාය අසප්පාය කරුණු ඇසුරු කළ යුතු දේවල් පිළිබඳව විනිශ්චය කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ දෙක දැකලා මේ විඥානයේ තුනු වෙන තැන තමයි අපි පෝෂණය කළ යුත්තේ. ඒකට තමයි අපි ධාර්මික ජීවිතය සීලය සමාධි ප්‍රඥාව අපේ සප්පාය කර්ම යොමු කරන්න ඕනේ. එහෙම නැතු මේ කුප්පණ දෙයට නෙවෙයි කියලා. එතකොට අපි අර අකුප්පා தත්තෙට මොසල්වෙන් පැත්තට යනවා හරියට කියනවා නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර මහත් මැද තියෙන ධාතු මැද තියෙන අවකාශ ධාතුව දැක්කා වාගේ. එහෙම නැත්නම් කියනවනම් සැප දුක අතරමැද තියෙන අදුක්කම සුඛ වේදනා දැක්කා වාගේ. එහෙම නැත්නම් මේ සංඥාවක් තියෙනවා මේ ලෝකෙත් නැති, විසඤ්ඤත් නැති, නිින්දත් නැති සංඥාවක් තියෙනවා බොහෝම සුවේලන සංඥා අන්නේ සංඥාව අඳුරගත්තා වගේ. එනම් සංඛාර නැති ලෝකයේ හිත විසංඛාරගත වෙච්ච හිත චිත්තක්ෂණයකට දැක්කා වගේ මේ විඥානේ මේක දකින්නේ බංගලොත් වීමක් විදියට. විඥානේ මේක දකින්නේ ඉඳගෙන ඉන්න තැන පෝරකේ ලෑල්ල කඩලා ගියා වගේ. ඉතින් මේක දකින්නට කලබල වෙනවා. නමුත් කලබල වුණාට කරන්න දෙයක් නෑ විපස්සනා කරනවනම් මේක නැවත නැවත නැවත නැවත ඇවිල්ලා තමන්ට හුරු වෙන්න පටන් ගන්නවා. අන්නේ හුරු වෙනකොට එන්නේ ඒ දේට අනුග්‍රහ කරන එක තමයි විපස්සනා අනුග්‍රහිතය කියලා කියන්නේ. මේක කවදාකවත් මොනම පාඩමකින්වත් අපිට උගන්වන දෙයක් නෙවෙයි. මොකද අම්මලා තාත්තලා දන්නේ නැහැ මේක. ගුරුවරු දන්නේ නැහැ. දන්නවනම් ගුරුවරෙක් කියන්නේ නැහැ, අම්මා තාත්තා කියන්නේ නැහැ. මේක දැනගත්තා නම් අනන්‍යතාවයේ ගැළවිලා යන එකයි සිද්ධ වෙන්නේ. අපිටත් වෙන්නේ අර සුළු චිත්තක්ෂණය තුළ අනන්‍යතාවයේ ගැළවිලා යනවා. හැබැයි ආපහු එන්නේ සාර්ණ පුරුදු අනන්‍යතාවයට තමයි. ඉතින් අපි ඒකේ ඉඳලා තමයි අනන්‍ය නැති එක මෙනෙහි කරන්නේ. නමුත් බුදුහාමුදුරෝ දේශනා කරනවා අන්නේ ගැළවෙන හැලෙන කැඩෙන දේ බහුලීගත කරන්න කියලා. නැවත නැවත එන විදිහට හැසිරෙන්නේ කියලා. ඒ තැනම ඒ වෙලාවම ඒ විදිහට වාඩි වෙන්න. එතකොට මේක හුරු වෙනකොට හුරු වෙනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා. ස්වභාවයෙන් සිදුවෙන මේ කටයුත්ත හරි අපි මේකට ඇඟිලි ගහලා මේක හදන්න ගත්තොත් වෙන්නේම පෑදිදිය වර්ගයක් වඩටපත් වෙනවා අනාකූල ප්‍රවාහය ආකූල ප්‍රවාහයක් වඩටපත් වෙනවා ඊට පස්සේ අපි කර්ම රස කරනවා අර චිත්තක්ෂණේ කිසිම චේතනාවක් ඇත්තේ නැහැ කිසිම කර්මයක් ඇතුළෙන්නේ නැහැ කර්මයක් අස්සෙන්නේ නැහැ නිසා මේ මේ මනුෂ්‍ය ලෝකයේ ඇතුළෙම සංසාරයේ ඇතුළම මේ නිරුද්ධ වීමක් විඥානයගේ සුළු චිත්තක්ෂණ නිරුද්ධ වීමක් ඇති වෙනවා. ඒකට දක්වන ආකල්පයෙන් මතින් තමයි මේක දියුණු වෙනවා කියලා කියන්නේ. ඒ නිසා මේ විඥානය පිළිබඳ වැඩකරන විඥානයත් එක්කම කරන්න බෑ. ෂොට් එක කියනවා මේ ඇඟිල්ලේ තුඩ ඒ ඇඟිලි තුඩෙන් කවදාකවත් අල්ලන්න බෑ. හොඳට කැපෙන කඩුවකට කවදාකවත් Tamange මුණත කපන්න බෑ. මුළු ලෝකෙම බලන අපේ ඇහැට අපේ ඇහැ බලන්න බෑ. ඒකට අනිවාර්යයෙන්ම කණ්ණාඩියක් ඕන. ඒ නිසා අපිට විඥානේ කවදාකවත් කොටු කරන්න බෑ. රූප කොටු කරන්න නැතුව, වේදනා කොටු කරන්න නැතුව, සංඥා වේ සංස්කාර කොටු කරන්න නැතුව. ඒක හරියට අර හොරමුලේ නායකයා අල්ලන්නේ ඒ වැඩ කරන ඔක්කොම අල්ලගෙන ඉවරලා නඩු අහන්න යන්නත් එපා එළියට යන්න දෙන්නත් එපා ඒගොල්ලෝ කොටු කරලා කොටු කරලා තියාගන්න. තියාගෙන ඉන්නකොට ඉන්නකොට මූලිකව මේ ඔපිනියන් දෙන ප්‍රධාන හොරා අහුවලා බලනකොට මේ මනුස්සයා කවදාකවත් හොරකමක් කරලා නැහැ. මේ මනුස්සයා සම්පූර්ණ පිරිසිදුව ලස්සනට ගත කරන මහත්මෙක් වගේ තමයි ජීවත් වෙන්නේ. කරලා තියෙන හැටි කොරකම් කරලා තියෙන කුලී හේවාය. ඉතින් ඒ නිසා එයාට නඩු දාන්න බෑ කවදාකවත් අර කුලී හේවායක සාක්ෂි නැතුව. ඒ නිසා ඒ වෙනකොට කුලී හේවාය මරලා තිබ්බොත් අර මිනිස්සුගේ මම කවදාකවත් කරලා නැහැ. දැකලා තියෙනද මම හොරකම් කරනවා කවදාකවත් නැහැ. ඒ නිසා අර මුල් සාක්ෂිකාරයෝ සේරම හිර කරගෙන හිර කරගෙන හිර කරගෙන හිර කරගෙන යන්න ඕනේ. ඉතින් සෑහෙන පොලිස් බලයක් ඕනේ මේකට. මොකද මේ මිනිස්සු මේ නිවාස අඩස්සිය තියාගෙන ඉන්නවා කියුවාම මිනිස්සු කැමතියි. සිවිල් නීතියට විරුද්ධයි. දැන් හිර කරගෙන හිර කරගෙන යන නිසා රූප වේදනා සංඥා සංඛාර කියන ඔක්කොගෙම යම් මේ පරිචයක් යම් අත්දැකීමක් ඇති කරගත්තට පස්සේ තමයි අර මුළු හොරා ප්‍රධාන විඥානය දැක් ගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා මේ දේශනා කරනකොට අපි ටිකක් කතා කරා කය වශයෙන් ඇති වෙන සංස්කාර මනෝ සංකාර ඊට නමුත් මේ භෞසුත භාවයේ සඳහා දේශනාව සම්පූර්ණ කරන වචී සංකාර කියලා දෙකක් තියෙනවා වචී සංකාර කියලා සඳහන් කරන්නේ අපි විතක්ක ਵਿਚාර දෙක ඒක සමත භාවනාවේදී රූප ධ්‍යාන වලට යනකොට වෙන්නේ විතක්ක ਵਿਚාර සංසිතේක එතකොටත් විඥානයේ එක ගැඹුරකට යනවා ඒ නිසා බලනකොට පෘථග්ජන ලෝකයේ ඉඳලා මේ අනිදසන විඥානයේ කියන අරියත්ත ඵල විඥානයේ දක්වා යනකොට තියෙන්නේ මේක පොත්ත පොත්ත පොත්ත පොත්ත ගලවගෙන විඥානයේ පරිණාමයක් ඒක නිසා ඉස්සල්ලාම අපි රූප සම්බන්ධ කටයුතු කරගෙන යනවා. ඊට පස්සේ වේදනා සම්බන්ධ, සංඥා සම්බන්ධ, සංස්කාර සම්බන්ධ ගියාට පස්සේ අන්තිමට විඥානේ කොටු වෙලා, තනි වෙලා හරියට කේල් ගහේ පොත්ත ගලවන ගලවන ගියාම මැද තියෙනවා නිකන් කූරක් වේ. නමුත් ඒකෙත් මතුවෙන කොලේක ගොබුඩ විතරයි ඒකේ තියෙන ගන්න දෙයක් නැහැ කියලා තේරෙනවා. ඉතින් එතෙන් යනකොට ඇත්තටම ලොකු කාරණාවක් නැහැ. ප්‍රධානම කාරණාව තියෙන මේ රූප සම්බන්ධ කොටයි තමයි. රූප සම්බන්ධ පරිචයක් ලැබීම තමයි අමාරුම කොටස. ඒක කෙරුවට පස්සේ ඒකෙන් ලැබෙන අත්දැකීම, ඒ ගොනුව, ඒ ඌරුවමයි කාය සංස්කාර පිළිබඳ ඌරුවමයි චිත්ත සංකාර වලට යන්නේ. නමුත් ඒක දක්ෂව පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර ක්‍රමී විඥාණයට පෝරසපේන සංස්කාර ධර්මයන් ගොරෝසු තැන්වල ඉඳලා සියුම් තැන්නපත් කරනපත් කරනපත් කරන යනකොට විඥානයාගේ පරිණාමයක් සිදු වෙනවා. ඇත්තටම සත්‍යපට්ඨාන සූත්‍රයේදී ਸਰවචන්සේ සඳහන් කරනවා මේකට දවස් මේ අවුරුදු 7යි වැඩිපුරම යන්නේ අඩුම දවස් 7යි කියන්නේ. නමුත් බෝධිරාජ සූත්‍රය වගේ තැන්වල සඳහන් කරලා තියෙන හොඳ පිං ඇති හොඳ ඥානවන්ත කෙනෙකුට නම් උදේ දැනගත්තොත් කාරණාව හැන්දවෙනකොට අල්ලන්න පුළුවන්. ඒ තරම්ම මේ පහම නිතරම වැඩ. ඉතින් අපිට ඕන කරලා තියෙන්නේ මේ පිළිබඳව ලොකු අවදි භාවයක් අප්‍රමාද භාවයක් සතිමත් භාවයක් මේ එකම චිත්තක්ෂණයකවත් නිවනෙන් තොර නිවන කියලා කියන්නේම මේ විඥානයාගේ වැඩ කටයුතු දැන ගැනීම පමණයි. ඒක නිසා කියනවා අපේ නිකායක් තියෙනවා මේ මහායාන නිකායක් විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා. ඒකෙන් සඳහන් කරනවා මේ මුළු ලෝකෙම විඥානයේ විසින් මවන ලද්දක් කියලා. විඤ්ඤාත්තියක්. අපිට ඕන දේ අපි මවනවා. ඒක සාමාන්‍යයෙන් අපි කියනවා මේ සිංහල කියවන්ට හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ කියලා. මොන්න කුණු කන්දලයට ගමන හිත ගියොත් ඒක තමයි ඉතින් ලොකුම දේ. ඒ මේ මේ නාපුලාට උගේ පැටියා හරියම ලස්සනයි ඒක කාටවත් නැහැ කියන්න බෑ. බල්ලෙකුට බැල්ලියක් දැකපුවාම ඒක ඉතින් කාටවත් අපිට දොස් කියන්න බෑ. ඒ බැල්ලිට ආදරය කරුවට අපි මොනවා කියන්නේ. අපිත් නම් ඒක එච්චර ගාණක් නැහැ. ඉතින් ඔය සෙල්ලම දිහා බලනකොට අපි මේ ඉන්නේ අපි හදාගත්ත ලෝකෙක ඒකත් එක්ක ගැටි ගැටි නඩලුවාට මේ යාන්ත්‍රණය දිහා බලන්න ගියාම මැවුම් කාර්යයක් මේ මායාකාරය එහෙම නැත්නම් මේ විඥාකාරයගේ වැඩ පිළිවෙල තියෙන විඥාණයමයි. ඉතින් ඒක දකින්න නම් විඥානයේ විසින් මවන සහ අපි මෙහෙම ඒක සාමාන්‍යයෙන් ඔය බණේජු ගන්නනේ අවිජ්ජාපච්චය සංඛාර සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප. සා විඥානේ කොටු වෙලා තියෙන මේ පැත්තේ සංස්කාර සහ මේ පැත්තේ නාම රූප මත ඉස්සල තියෙන සංස්කාර තමයි විඥානේ ඇති කරන්න හේතු වෙන්නේ. ඒකටත් කියතයි නාම රූපක. ඒ නිසා විඥානේ ඇති කරන්නේ තාය නාම රූපයක් තමයි. අපි ජීවත් වෙන්නේ අපි ඇති කරගත්ත නාම රූප ලෝකේ තමයි. ඒක මනින්ද පවුරු ගන්න බලන්න අපි අකමැති ගතියක් තියෙනවා. යෝගාවචරය කියලා කියන්නේ අන්නේ අකමැති ගතිය නැති ඒක ආර්යපරිහස ලක් කරන අපිට එන හැම ආසාවක්ම හැම මතයක්ම හැම අත්දැකීමක්ම විපස්සනාට යොමු කරන්න තරම් මේ පෞෂත්වයක් ඇති කරනවා. ඒක ඉතින් ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේක මේ වාගේ අත්දැකලා බුදු කෙනෙක් කියලා දුන්නේ නැත්නම් අපි කවදානම් මේ වගේ යාන්ත්‍රණයක් දැනගන්නේ. දැනගත්තත් උත්සාහ කරත් අමාරු නම් අපි දන්නේ නැතුව උත්සාහ නොකර හිටියොත් අපි කොහොමද හිතන්නේ මේ සංසාරේ කෙලවරක් ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේව ඉස්සල්ලාම සාමාන්‍ය දන්නා තරමේ සුතමේ ඥානෙට ලක් කරලා මේ බොරුවක්ද කියන්නේ නැත්නම් මූණිච්චාවක්ද රැවටිල්ලක්ද කරන්න කියලා සුතමේ ඥාන පරිචින්න ලක් කරා. ඊට පස්සේ මේක අපි දන්න රූපවල වේදනාවල සංඥාවල තියෙන ගොරෝසු දේවල් ගලපලා චින්තාමය වශයෙන් අන්වේ ඥාන වශයෙන් තර්ක ඥාන වශයෙන් මේකේ තියෙන සාර්ථකත්වය අසාර්ථකත්වය බලන්න. ඊට පස්සේ තමයි අපිට මේක කරබැලීමේ ආසාවක් එන්නේ. කරවන්න කොටත් එක පාරෙන් කපන්න බෑ. පොඩ පොඩ පොතු පොතු ගලව ගලව ගලව ගලව යන එකයි තියෙන්නේ. ඒ නිසා එක පරියන්කයක් තුළ වුණත් සාර්ථක පරියන්කයක් තුළ ওই පරිණාමය විඥානයගේ පරිණාමය දිගින් දිගට සිද්ධ 对了。 යෝගාවචර ජීවිතය තුළ වෙන්නේ ඕකම තමයි. ඒ මේකෙන් කිසිම දෙයක් අලුතෙන් අපි එකතු කරගන්නෙත් නැහැ කිසිම දෙයක් හලන්නෙත් නැහැ. ඇති යාන්ත්‍රණය දැක ගැනීම පමණයි ඒ නිසා මේකට කියනවා විපස්සනා කියලා. ඉතින් අපි සාමාන්‍ය ලෝකෙදී කරන්නේ බාහිර ලෝකෙ කියලා කියලා මන මන දඟලන නිසා අපිට කවදාකවත් මේ ඇතුළේ යන්ත්‍රේ පේන්නේ නැහැ. විපස්සනා කරනකොට අපි ඉන්සයිට් කියලා කියන ඇතුළට හරව ගන්නවා බාහිර අවස්ථ වේලා දෙන හිත, භෞතික විද්‍යාවට ගියේ හිත, අන්තරාවලෝකනයක් කරනකොට තේරෙන පටන් අර ගන්නවා පිටත ගිහිල්ලා නම් කවදාකවත් කෙලවරක් කරන්න බෑ. ඇතුළට ගියොත් කවදා හරි කෙලවරක් කරගන්න පුළුවන් වෙයි. කෙලවර කරලා බලපු කෙනාට කිසිම දෙයක් අනුසෙල් ලැබිලා නෑ. කිසිම තිබුණ දෙයක් අස්සලක් නැහැ. වෙලා තියෙන්නේ මේක විනිවිද පේන ස්වභාවයේ මේ විඥානීයකරණ ඇඩ පිළිබඳව දැනීම පමණයි. ඒ නිසා විඥානය කියන්නේ නරක දෙයක් කියලා හිතන නරකයි. කරන දේ අපි දන්නේ නැති අවිද්‍යාවයි තියෙන නිසා විඥානයේ වැඩපිළිවෙල දැන ගැනීමට ප්‍රඥාව කියලා කියයි. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ අපේ භාවනා ජීවිතයේ සංඥා මට්ටමින් අතර නොකර විඥාන මට්ටමින් අතර නොකර විඥානයේ පිළිබඳව යාන්ත්‍රණය දැනගන්නා ප්‍රඥාව ඇති වෙච්ච දවසේ අපි manussත්වයේ තේරුම් ගත්ත වෙනවා වෙනවා. එතකොට අපි සහෝදර සහෝදරයන් සහිත මුළු ලෝකෙම තේරුම් ගන්න වෙනවා. ඔක්කොම වැඩ කරන එකම යාන්ත්‍රය. ඔක්කොම පටලවාගෙන දෙන එකම ක්‍රමයට. ඒක නිසා අපි හිතුවොත් මේ විඥානය පිළිබඳ ඉගෙනීම භාවනා හරි ආත්මార్థකාමී වැඩක්. ඒ නිසා සමාජ සේවය අපැතින් වෙන්නේ නැහැ බහු ජන හිතාය බහු ජන සුඛය වෙන්නේ නැහැ කියලා. නමුත් විඥානය දැනගත් දවසේ අපි මුළු ලෝකෙම අභ්‍යන්තර බාහිර වශයෙන් කාලා ත්‍රේට අහු වෙන ඔක්කොම දැනගන්න නිසා ඊට පස්සේ තමයි අපිට කාටට උදව්වක් කරනවා නම් කරන්න පුළුවන්. ඊට ඉස්සෙල්ලා අපි කරන්නේ මොකද්ද? අර හොරියජිච විඤ්ඤාණයට ගින්දරපත්තු කළ දෙන එක තමයි. කහන්න කහන්න රත් කරන්න රත් කරන්න හොරියල හෝරජාව ගලනවා. එහෙම නැත්නම් එහෙම සිතුවොත් අනේ මං ඊටාම දුකසේ ඉන්නේ. මට මේ මේ හොරිය හැදිලා ස්පේන්ෙත් නෑ මොකුත් නෑ මට ගඟේ පැනලා යන්න ඕනේ. ගඟ කොහෙද කියලා ඇහුවොත් අපිටින් බොහොම සාතරෙන් ගඟ පෙන්ලා දෙන එක තමයි කරන්නේ. හර්මිනල් පැනලා නැහින්ද. විඥානයේ සෙල්ලම දැනගත්තොත් කොහොමද මේ විඥානය කරන්නේ කියලා අපි කවදාකවත් ඒ විදිහේ අඳන බබාලට සූප්පු දෙන්න යන එකක් නෑ මොකද්ද ලෙඩේ කියලා බලාගනි අපේ තුලින් බලාගෙන කාටට උදව්වක් කරන්න ඕන නම් ඒ මනුස්සයාගේ නිවනට තුඩු දෙන නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්මයට සීල සමාධියට ප්‍රඥාට තුඩු දෙන දවස් කරන්න පුළුවන්. ඉතින් එතකොට මේ මනුස්සයා කරන මේ සමාජ සේවයයි අර නිකන් හැඟුමින් කරන සමාජයේ ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා සරුවචන් වහන්සේ ඉස්ලාම රහතන් වහන්සේලා හය නමක් ඇති කරගත්තට පස්සේ තමයි කල්පනා කරේ මේ ලෝකෙට ධර්මයේ බෙදා දීමේ කටයුත්ත පුළුවන් දෙයක් බව. ඉතින් අපි අද හිතන හුඟක් වෙලාවට අපි බුදුහාමුදුර කාලේ නෙවෙයි ඉන්නේ ඉන්දියාවේ නෙවෙයි ඉන්නේ නිසා අපිට බැරි වෙයි කියලා. නමුත් කාට හරි හැකියාවක් තියෙනවා නම් රූප පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීමට ආනාපාන පිළිබඳව අනිවාර්යයෙන් මේක වේදනා සංඥා සංඛාර වලින් ඇතුළට යනවා. නැත්නම් කායනුපස්සනාවේ දක්ෂතාවයක් එනකොට අනිවාර්යයෙන්ම වේදනානුපස්සනා චිත්තානුපස්සනා දිහාවට යනවා. එන්නේ එන්නේ එන්නේ අර පොර කණ්ඩායමේ මූලිකයාගේ දිහාවට යොමු කිරීමයි කරන්නේ. ඒක නිසා අපි මේ වැඩේ මේ අමාරු කෘත්‍ය නැත්නම් මේ ඇතුළට යන ගමන අස්සර දැම්මොත් අපිට සාහිතියක් නැහැ අපිට පස්සට එන්න එන්න සෞඛ්‍ය වැඩේ කියලා ලෙඩ වුණොත් මේක කරන්න වෙලාවක් එන්නේ. අපේ හිත බාහිර නැති නැතුව අඬන්න පටන් ගන්නවා. වයසට ගිහිල්ලා ඉඳුරන් ක්‍රියාත්මක වෙන්නේ නැති තැනට ගියාම මේ වගේ දෙයක් බණක් අහන ඉඳි දුරින්වත් හම් වෙන්නේ. ඒ වගේම මරණයේදී කවදාකවත් මේක කරන්න බෑ. ඒ නිසා ප්‍රතිපත්තහන වගේ දෙයක් හොඳ තරුණ යෞවන වයසේදී කලු කෙස් තියෙද්දී ඉඳුරන් හොඳට තියෙද්දී කරගත්තොත් මුළු ජීවිතේ පුරා මේකෙන් වැඩ ගන්න පුළුවන්. ඒ නිසා සරුවචනංශේ තාම කරුණාවෙන් මතක් කරනවා මේක තමයි මිනිස්සෙක් විසින් වෙන තිරසෙනෙකුට දෙවියෙකුට බ්‍රහ්මණයට අමතරව කළ යුත්තේ. මෙන්න මේකට යොමු වෙලා මේ මොකද්ද මම කියන්නේ මොකද්ද විඥානය කියලා තේරුම් අරගත්තොත් ඒ මුළු මානව ප්‍රජාවත් සංසාරයත් පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒකට ක්‍රමිකව අනුකුබ්බී වැඩපිළිවෙලෙන් කායනපසනා වේදනානපසනා චිත්තානපසනා ධම්මානපසනා විදිහට තම තමන් කරගෙන යන වැඩ තව තවත් උනන්දුයෙන් මේ පෙරදක්මක් ඇතුව කරගෙන යන්න මේ ධර්ම කොටසත් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාවේ අදට නියමිත ධර්ම දේශනාව මම නැතර කරන්න බලාපොරොත්තු වෙනවා සීල දිනාටම මේ බණ මේ භාවනා සීල දෙීම මේ ජීවිතය තුළදී මේ ලබාගත යුතු උත්තමාර්ථය ලබා ගැනීමට මේ කුසල් ඒකාන්ත ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. අපි පැයකුත් විනාඩි 10ක් විතර අරගෙන තියෙනවා මේ ධර්ම දේශනාව සඳහා. ඉතින් මම ආරාධනා කර සිටිනවා කාට හරි දේශනාව මතින් හෝ තම තමන්ගේ බණ භාවනා සම්බන්ධ හෝ මේ වගේ ප්‍රසිද්ධියේ හැවුවොත් හොඳයි කියලා හෝ ප්‍රකාශයක් කරොත් හොඳයි කියලා හිතනවනම් එවැනි ප්‍රශ්න හෝ ප්‍රකාශන තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා. यो ಆಕ್ಟಿವ್ ಇಸ್ ಕ್ರೀಯಾಕಸ್ಥವಾಗಿ ಆಗ್ತಾವ ಚೆನ್ನಾಗಿದೆ ಅನ್ಕೋನು ನಾನು ಯಾಕೆ ಅಂತ ಬರ್ತೀನಿ ಇವನ್ ಈ ದಿನ ಯಾಕೆ ನಿಮಗೆ ಆಸ್ಪಾಲ್ ಆಕಡೆ ಏಕಟೋನೇ ಮಟ තව විදිහකට කියන්න පුළුවන් ඒ ඔව් ඒක තමයි උත්තරේ කෙටියෙන් කියන්න තියෙනවා ඔව් කියන එක තමයි මෙන්න මෙහෙමත් ඒක වෙනවා ඊටාම ආධුනික කාලේ පටන් ගන්නකොටමත් ඒක තියෙනවා අපිට අහුවෙන්නේ දෙකයි වෙන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ආධුනිකෙක් වාඩි වුණාට පස්සේ අපි කියනවා ආශ්වාස ප්‍රශ්වාස දිහා බලන්න කියලා ඉතින් ඉස්ලාම් බණ්ඩෝට ආශ්වාසය එක වැඩක් ප්‍රශ්වාසය එක වැඩක් ඒ දෙක මැද හිස් තැනක් තියෙනවා ඉතින් ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් යනකොටත් ඕක පහු කරගෙන යනවා අපිට අහුවෙන්නේ නැහැ මොකද අපි බලන්නේ ඇති දෙන්නේ ඒ නිසා ආශ්‍රද ප්‍රසවාස දෙක අතර මාරුව අපිට අහුවෙන්නේ නැහැ. නමුත් ආශ්‍රද ප්‍රසවාස දිගේ ඉන්නකොට අපිට පේනවා ආශ්වාසයෙන් ගිහිලා කිසිම අත්දැකීමක් නැත්තම් හරහා ගිහිලා තමයි ප්‍රසවාස අත්දැකීම අල්ලන්නේ කියලා. ඒක එතකොට Tamanට තේරෙනවා දැන් නම් ආනාපානෙ දිගට යනවා කියලා. එහෙම දිගට යනකොට තව කියන මේක බලන්න කියලා බලනකොට බලනකොට පේනවා ආස්වාසිය තුලම කඩ කඩ දෙවිය තමයි ආස්වාසිය සිද්ධ වෙන්නේ. ඒක ඇතුළේ පුංචි පුංචි කෑලි එකතු කරලා තමයි ආස්වාසයක් හැදෙලා තියෙන්නේ. ආස්වාසිය කියන්නේ එක වැඩක් නෙමෙයි ක්‍රියාවක් නෙමෙයි ක්‍රියාවලියක්. ප්‍රශ්වාසය කියන්නේ ක්‍රියාවලිය. එතකොට තේරෙනකොට පේනවා පළවෙනි ඒ ක්‍රියා දෙක අතරමැදත් ආශ්වාස ප්‍රශ්වාස දෙක අතරමැද වගේ හිස්කමක් තියෙනවා. හොඳට ෆිට වෙලා තියෙන නිසා බලනකොට නිකන් අර පොළව පාකේ අතුර වඩ පස්සේ ලෑලි වලින් ඔක්කොම එක ලෑල්ල වගේ පෙනුනට ලස්සනට ලෑල්ල ලෑල්ල ෆිට වෙලා තියෙනවා. ඒ නිසා ආශ්වාසය ඇතුළතත් මේ පැදුරක් ගත්තාම යායට තිබුණාට මේක කැලි කැලි එක තුළ හැදිලා තියෙනවා. ආශ්වාසය ඇතුළත කට කට කට කට පේනවා. ප්‍රශ්වාසය ඇතුළත කට කට පේනකොට අංගයදෙනෙක් කරන්නේ එහෙනම් වැරදිලා වෙන්නේ නැති කියලා හයියෙන් හුස්ම ගන්න හදනකොට පරණ පුරුදු සුමුදු ගතියට ආනපානෙ දකින්න. ඒ ප්‍රකෘතියට එන්න දෙන්නේ නැහැ. අරගෙන හොඳට බැලුවොත් ඒ ආස්වාද කාලි දෙකක්ම දත් ඔය ක්ෂණික මරණේ තියෙනවා. ආස්වාද ප්‍රසාර දෙකම දත් ක්ෂණික මරණේ තියෙනවා. ආස්වාද ප්‍රසාරෙන්ලා වේදනාවට යනකොටත් ඔය එකක් හරහා ගිහලා තමයි වේදනාවට අපි කනෙක් වෙන්නේ. සබ් දෙකට හැම අරමුණක් මාරු වෙන තැනකදීම ගැප් එක තියෙනවා. ඒක මෘතයේද අමෘතයේද කියන එක තමයි සත්පුරුෂ සත්පුරුෂකම කියලා කියන්නේ. අසත්පුරුෂයට ඒක මෘතයක්. ਸਰවඥාන්සේකට අමෘතයක්. අපි හැම කොච්චර දරුවන් නැති වෙලා ව්‍යස වෙලා ඥාති ව්‍යසන වෙලා වස්තු වෙලා හැඬුවත් ඔය අතරමැද ගැප් එකේදී දුක නැහැ. අපි අපි කියන මට මේ වැදිච්ච දුක මට වෙච්ච දේ කියාගෙන අපි අඳුන ගන්න දේ පවතින්නේ ඔය ආස්තික පැත්ත විතර නාස්තික පැත්ත නෙවෙයි. නමුත් අපි හැම වෙලාවෙම ආස්තිකේ බදන්න අනේ මගේ දරුවා මගේ වස්තුව මගේ ආගම මගේ දේ කිය තැවුනට හැම තැනකදීම උට අවස්ථාවක් තියෙනවා මේක නිකන් පූට්ටු කරලා හදපු එකක්. ඒ දුකේ පැවැත්මක් නැහැ. වේදනාවේ පැවැත්මක් නැහැ. ඔක්කොම කඩ කඩ වෙලා යනවා. ඒක නිසා සමස්තයක් වශයෙන් ගත්තාම ඔය අපි අපිට එනකොට සැපක් හෝ දුකක් කියලා ගත්තද ඒකාකාරී ජීවිතයක් නැහැ කඩ කඩ වෙලා යන නිසා ඕනම චිත්තක්ෂණයක අලුත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊගා චිත්තක්ෂණේ සම්පූර්ණ අලුත්. ඊට අතරමැද කෑල්ල දැකපු දවසේ හිස්තනක් ඇත්තටම මේ මෙතනින් ගිහිල්ලා බැටන් එක මෙහාට මාරු කරන අතරමැද පාඩේ මාරුව සිද්ධ වෙන්නේ මේක දකින්නෙම නෑ අපි දකින්න එකත් පාඩුවක් විදිහට දැකීමත් අභග්යක් විදිහට දැකීමත් අනතුරක් විදිහට දැකීමත් බංකොලොත් වීමක් පචවීමක් විදිහට දකින්න. ඒ කියන්නේ අපිට නිර්වාණය පෙන්වුවාට අමෘතය පෙන්වුවාට අපි දකින්නේ මෘතයක් විදිහට. භාවනා කරනකොට කරනකොට තේරෙනවා මේකේ තියෙන ආස්තිකත්වය සහ නාස්තිකත්වය 150ට 50ට තියෙනවා මේ ආස්තිකය අල්ලන මොකටද මේ වාද විවාද හදාගෙන දෘෂ්ටි හදාන්න හදන්නේ නාස්තිකත්වයට හිත ගිය ගම ඒක කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ සදාකාලිකයක් තියෙනවා එනිසා මේ අතරමැද තියෙන ગેප් එකට සාදර වෙනවයි කියලා කියන්නේ සෑහෙන අදිෂ්ඨාන ශක්තියක් තියෙනවා. සෑහෙන සීලයක් තියෙනවා, සෑහෙන මානසිකත්වයක් තියෙනෝනේ. මේක පිළිගත්තත් නැතත් තියෙන දේ. දැන් අපි කරන්නේ එකම දේ බුද්ධ ධම්ම සංඝ කියන සද්ධාවෙන් කියලා ඒක පිළිගන්න එක විතරයි. පිළිගත්තට පස්සේ හැම චිත්තක්ෂණයකම අපිට අලුත් වෙන්න පුළුවන්. අපි අලුතින් උපදිච්ච බබෙක් වගේ තියෙන දුක්ම මගේ කියාගෙන ඉන්නවට වැඩිය ඒ දුක් නැති චිත්තක්ෂණ රාශියක් තියෙන බව. ක්ෂණික මරණ කියන එක අලුත් වෙන එකක් බව. රීචාර්ජ් වෙන එකක්. සැක්කිය බැසරපත රීචාර්ජ් කරන මොහොතක් බවට පත් කරගතයි. නමුත් අපිට උගන්වලා තියෙන්නේ ඒක දිහා අවාසනාවන්තයක් විදිහට බලන්න කියලා. අවමංගල්‍යයක් විදිහට බලන්න, දුර්භාග්‍යයක් විදිහට බලන්න උගන්වපු නිසා ඒක පේන්නේ අපිට. ඒක මේ බ්ලයින්ඩ් ස්පොට් එක වෙලා තියෙනවා අපිට. අපේ අන්ධ බින්දුව කියලා එකක් තියෙනවානේ. අන්ධ බින්දුවට අහු වෙන දේවල් පේන්නේ නැහැනේ. අපි හැම වෙලාවෙම ඕක බ්ලයින්ඩ් ස්පොට් එක කරනවා. ඒක බ්ලැක් බොක්ස් එක වෙලා අපිට. අපි දකින්නේ පේන්න තියෙන ලස්සන හැදෙනිල තියෙන ටික දකින්නේ. ඒ ටික තමයි දුක තියෙන්නේ. සරතෙන්ක ඔය හා සමාන ප්‍රදේශයක් අර තියෙනවා ක්ෂණික මරණ. ක්ෂණික මරණට සාතර වෙච්ච දවසේ සාතරුණයි කියලා අලුත් දෙයක් හම්බෙන්නෙත් නැහැ, නැති වෙන්නෙත් නැහැ. තියෙන දේ. මෙතෙක් කල මේක මඟහරවන්නයි අපි මේ මද පමාද අසතිමත් උනේ. සතිමත් වීම පෙන්නන මේ ඇතිදී ඇති හැටියට පෙන්නකොහම බය වෙන්න දෙයක් නැහැ. අපේ කම්පියුටර් සිස්ටම් එක ගත්තාම මේ කම්පියුටර්ස් වල හැම වෙලාවෙදීම එන මේ ඉලෙක්ට්‍රෝනින් තමයි ස්ක්‍රීන් එක හදා හදා දෙන්නේ. ඒ නිසා ඕන වෙලාවක කන්ෆිගරේෂන් එක මාරු කරන්න පුළුවන්. මාරු කරන්න පුළුවන් මොකද නිතර වෙනස් වෙන නිසා. ඒ නිසා යම්ක මාරුවක් තියෙනවා නම් එතන අනිවාර්ය වෙනස් වීමේ ලකුණ තියෙනවා. ජන මරණය සහ ජීවිතය අතර අපි සම්මුති මරණයට බිමයි. නමුත් මේ සාධනයේ తాවකාලික මරණය. ක්ෂණික මරණය කියන එක ඇත්තටම අපිට දුකින් ඉන්න කෙනෙකුට නම් අලුත් වෙන්න තියෙන chance එකක්. දුක්ඛයිත මතකේ අමතක කරලා මට ඊගාටන චිත්තක් වෙනවා අලුතම උපදිනවා කියලා ගන්න පුළුවන්. නමුත් අපි ඒක පාවිච්චි කරන්නේ අර දුක්ඛම ඊගාව චිත්තක්ෂයට ගෙනියලා අනේ කියන්නේ නිකටඩේ තියාගෙන අනුන්ගේ අනුකම්පාව ඉල්ලගෙන නටන්න හදන ලෝකයක් තියෙනවා. ඒක ක්ෂණික භවයට සාදර වෙච්ච දවසේ. කියන දේ පිළිගත්ත දවසේ මේ වයසට යෑම නතර වෙනවා. රිජුනේෂන් මාර තියෙන සෙන්සිටිවිටි නතර වෙනවා. හැමදාම අලුත් වෙන්න පුළුවන්. එතකොට මේ පුදුලට මොන දේවල්ද දන්නවක උත්තර වෙලා තියෙන්නේ. ඒක යනවා ඊට පස්සේ ආයෙත් අපි අර මැදිහත් තැනට ඇවිල්ලා ඊගාව චිත්තක්ෂණයට යන්නේ කියලා ඒ ක්ෂණික මරණය තියෙනවා හරි ඉලෙක්ට්‍රික් ගතියක්. රීචාර්ජින් එක හැම වෙලාවෙම රීචාර්ජින් හැම වෙලාවෙම ඉලෙක්ට්‍රික් අනිත් එක ඒක කිසිම දෙයක් ඉල්ලන්නේ අපේ ඉබේම දෙන සර්විස් එකක් තියෙනවා නමුත් අපි ඒකට බයක් ඇති කරන තියෙන හොඹස් බයක් ඉතින් ඒ නිසා අපි උත්සාහ කරන්නේ දිග්ගතෝම ඒ පැත්ත බලන්නේ නැතුව අර උඩ තියෙන උඩ පැත්තේ තියෙන සුමුදු ගතියට තේමාවට ලයට මේ సౌందර්යය බලාගෙන යන ගමනක් තියෙනවා. විනාශනික මරණයට යොත්ුණයි කියලා දුර්මංගල්‍යයක් අභාග්‍යයක් නරකක් නැහැ. සර්වඥාන්සේ කිසි කතක් නැතුව රාහුල කුමාරට ආරාධනා කරනවා යසෝදරාවට ආරාධනා කරනවා සුද්ධෝදන රජුට ආරාධනා කරනවා පුළුවන් නම් ඔන්න ඔය ගැප් එක බලන්න කියලා. ඉතින් මම අර මේ කියන්නේ ඉංගලන්තෙත් ගියාට පස්සෙත් ඔය ගැප් එක ගැන ගොඩක් කතා කරනවා. හදාගන්න කිව්වා මේ මේ ඉලෙක්ට්‍රික් ට්‍රේන් එකට ගොඩ වෙනකොට හැම වෙලාවෙම කියනවා මාක් යෝ ගැප් බී කෑෆුල් about the gap කියලා කියනවා අර කකුල ස්ලිප් කරුවොත් එම කොච්චිට යට වෙනවනේ ප්ලැට්ෆෝම් එක මේකයි අතර ඉතින් අපිට හැම වෙලාවෙම ගැප් එක බලන්න වෙනවා හැබැයි බලන්නේ අපි ගැප් එකට වැටුනොත් මැරෙයි කියලා තමයි නමුත් ඇත්තටම අපේ ජීවේ අපේ තියෙන මේ අමෘතේ අපි අපි ඊළඟන ආපු දේ තියෙන ගැප් එකේ මරණකම බලන්න ඒක නොබල ඉන්න තමයි හදන්නේ මුද්දකින් නොපතන් නොදෝමකින් කියලා අනේ නිවන් දකින්න ලැබේවා කියලා වහම් පූජා කරනවා බෝධි පූජා තියෙනවා හැබැයි නිකන් හරි ඒක මොහොතකට හරි ගැප් එක දැක්කොත් ඉතින් නූල් බඳිනවා ඉතින් ගිහිල්ලා අහනවා මේ කේන්දරේ රක් වෙලාද මොකද වෙලා තියෙන්නේ මේක වෙනස් වීම තමයි යෝගාවචරය කියලා කියන්නේ මේ තිබුණු ඒ අගයන් ආඩම්බරයෙන් එහෙම තියේදී මේකට සාදර වෙන්නේ මන්දනේ මම උත්තරේ ආන්සර් ප්‍රශ්නෙට උත්තර දෙන්නේ කියලා මට උන්නේ ගහන්නමයි දැන් මෙච්චර ලස්සන දීපෝ දිය කොඩක් තියෙනවා උඩ පාසි ටිකක් තියෙන ඇත්ත ඔය පාසි ටික පොඩ්ඩක් එහාට වැඩ කරලා බලන්න අඩිය තියෙන පොඩ්ඩ පුළුවන් වතුර එක ඉතින් අපි පාසි ටික දිහා බලන කනගාටුන අයියෝ මේ වතුර එක හරි සෞත්‍ය පල්ලෙච්ච වතුර එකක් කියන්නේ. ඔක පොඩ්ඩක් එහාට වැට කරලා බලපුවාම විශාල බොන්න පුළුවන් තරමේ වතුරක් තියෙනවා. ඒක නෑ මේ ස්ත්‍රී පුරුෂ ભેදයක්. ඒක නෑ මේ පැවිදි වුණා නෑ, අරන්නේ නෙවෙයි, මොකක්වත්ම නෑ. ඔය කියන ක්ෂණික මරණ ජීවිත නඩම සාධාරණයි. ඒක නෑ මොනම වර්ග ભેදයක් අර. ඒකට යන්න බයයි තියෙන්නේ. ඇත්තටම වෙන්නේ වැටෙන එක අපි. කවදාකවත් යන්නේ නැන්නේ එක එක්කත් යන්නේ නැහැ කියලා කරන්න දැන් අද කවුරුත් වැටිච්ච දවසේ අර මේ වේපචිත්‍ය අසුරේන්ද්‍රයා ගැන පිළිබඳ සර්වචන්සේ සඳහන් කරනවා සුරාසුර යුද්ධෙදී මේ අසුරය දිනනවා. අසුරය දිනුවාට පස්සේ සුරේ ඔක්කොම මැරෙනවා. ඊට පස්සේ සක්‍ර දෙවිඳයා මේ කතා කරලා කියනවා විෂ්ණු දෙවියන්ට දැන් අපි අවුලක් වෙන්නේ අපි සාධාරණ පැත්ත අපි යුක්තිය අසුරෙන් අසුර දිනුවා නිසා මේකට මොකද කරන්න කියලා. ඊට පස්සේ මෙයා සත්සමුතර කලබල අමෘතය වාගෙන යනවා. මෙන්නලි වල අර මැරිච්ච ඔක්කොම දෙවිවරුන්ට කවනවා. කල ඔක්කොටම පණ දෙනවා. පණ දීලා සක්‍ර දෙවිඳා කියනවා යන්න ඉස්සරහට බය වුණොත් මගේ කොඩිය බලන්න මම පිටිපස්සේ ඉන්නවයි කියලා. ඉතින් හරි ගැසලා ගියාට පස්සේ අසුරය පරදිනවා. පරදිනවා පස්සේ මේ අසුරේන්ද්‍රයා දීපචිත්තේ අසුරේන්ද්‍රයා පස්පොලකින් ගැට ගහගෙන අරගෙන එනවා. පස්පොල කොහෙද මේ වලලු කරෙන් එකයි, ධනිස් දෙකෙන් එකයි, කඳෙන් එකයි, මෙතනින් එකයි බෙල්ලෙන් එකයි. ඉතින් දෙවිගොල්ල ගෙනාලා සක්‍ර දෙවිඳා ඉස්සරහට දානවා. දැන් මේ යුදාධිකරණය ප්‍රධානම අනිත් පැත්තේ හිටපු ප්‍රධාන සෙන්පති ජීවග්‍රහයෙන් අල්ලන්න ඇවිල්ලා. ඉතින් අර මම හිතන්නේ මේගොල්ලෝ පොඩ්ඩක් ටී බ්‍රේක් එකක් ගන්නවා යුද්ධෙට පස්සේනේ. ඒ ටී බ්‍රේක් එකේදී අසුරෙන් ඉඳලා තනියම කල්පනා කරනවලු. චකෝ වැරදිලා ඇවිල්ලා තියෙන දිවි ලෝකෙටනේ දැන්. මම අඳ ගහන කරකුදාගෙන ආවේ දිවි ලෝකෙටනේ. කොහොම මේකේ මිනිස්සු කොච්චර සාධාරණද? මේක මිනිස්සු කොච්චර ලස්සන ජීවත් වෙන එකක්ද මම මේක මෙතෙක් කල් කරලා තියෙන්නේ මේ මොනවත්වත් දන්නේ නැතුව මේ විසුද්ධි දු හතන් කරපේකනේ ඒ නිසා මට උනේ හොඳක් කියනකොට මම අර බැමි පහම ගලවලා ගිහිල්ලා දේවත් වෙලා බලනවා ඊට පස්සේ කල්පනා කරනවා මම වගේ යුද්ධ නායකයෙක් අනුන්ගේ පැත්තට කියලා අනුන් සාධාරණීකරණය කළොත් මම කොච්චර හොරි කඩේද මම කරපු වැඩේ හතරක් කියනකොට බැමි පහව දිනවලු මෙතන වැටෙනවා පස්සේ සරුවචනන්ද කියනවා අපි කාමෙට තියෙන ආසාවත් වේපචිත්ත අසුරේන්ද්‍රයාගේ බැමි පහ වගේ මේ කාමෙට ආස කරන තාක්කල් අපි ગેප් එක පන්නලා අර අර දේවල් වලට බැඳෙනවා. අපි හිතාගත්තොත් වැරදිලා හරි ගමන්නේ අපි බංකොලොත් වෙලා හරි ඥාති විශේෂණයක් නිසා හරි වස්තු විශේෂණයක් නිසා හරි අනිච්චන් දුක්ඛන් අනත්තක් පැත්තට වැටුනොත් අපි වැටෙනාට වේපචිත්ත අසුරේන්ද්‍රයා දිවි ලෝකේ ගියා වගේ අභාග්‍යතුලින් තමයි ආවේ හොඳ තැනකට කිව්වොත් එහෙම අපිට ඒකයි අයිතිය තියෙනවා. ඉතින් සර්වඥයන් කියනවා මාන්නේ මේ කාමයට ඇති බන්ධන පහ වේපචිත්‍ය අසුරෙන්ද්‍රගේ බන්ධනට වැඩිය සියුම් අපි මේ බදා ගන්න හදන්නේම මේ කාම ලෝකේ පිරිසුදු කර කර තියන. ඉතින් ඒක වෙන්න වෙන්න අර පහට බඳිනවා. ඕකේ විශේෂණ කියලා කියන්නේ අර ආයතක සද්ධාව ඇති කරලා ධර්මයේ දිහාවට ඇදගෙන වැටිලා. ඇදගෙන වැටිලා ඉන්නවා යකෝ හොඳ සත්තුරු සුරේ හම්බෙලා තියෙන කල්යාණ මිත්‍රෝ දැන් හොඳයි කියනකොට අපිට ඒක අයිති ලැබෙනවා. හැබැයි හිතුනොත් එහෙම අපිත් එක්ක යාළුවෝ නැදාය ටික නැති වුණා. ඒගොල්ලෝ අපිත් එක්ක තරහ වෙයි. මේ කල්යාණ මිත්‍රත් එක්ක ඉඳලා හරියන්නේ. අරගොල්ලත් එක්ක ගියේ නැත්නම් ඉදමේ බූදලේ කෑල්ල හම්බෙන්නේ නැනම් මනම් කියන්න පටන් ගත්තොත් ආයෙත් අරකට යනවා. කිසි කෙනෙක් තීන්දුව කරන්නේ බෙදාගෙන කරන පරිප්පුවක් තියෙනවා. තමන්ට ඕන එක වේදාගෙන ගන්න. හැබැයි ඉතර බණ අහලා යම් ප්‍රමාණයක් සීල රැකලා සමාධියක් ඇති කරගෙන අහනකොට තේරෙනවා manussත්ය කියන්නේ කොච්චර වටින ඕන තරමට යොමු කරගන්න පුළුවන් එකක්ද? අපි විහිං තැනකට කොටු කරගෙන අනේ මම කාලකන්ණි අනේ මම දුර්වලයි අනේ මට මේ දේවල් කියනකොට බුදුහාමුදුරේ ඉන්නේ අහිනා වෙන්නේ. ජනජගෙම ලැබිච්ච manussාත්ම භාවය එකකින්වත් කියලා දෙන්නේ නැහැ. කොච්චර ඥාති විසරුණත් වස්තු විසරුණත් හැම චිත්තක්ෂණයෙම අලුත් වෙන්න පුළුවන් ගතිය manussත්වය ඔය මේ සාමාන්‍ය නින්දාවකින් කියලා දෙන්නේ නැහැ. ඒක කඩන්න බැරි දෙයක්. අපිට ඒක මතක නැති වෙලා අපිට මේ හම්බෙච්ච මේ මොකද්ද කුණක් අපේ මේ මතිය අපේ රුචිය අපේ දෘෂ්ටි අල්ලගෙන ඒක හදන්න ගන්න වෙහස නිසා අපරාධي අවුරුදු 100ක්ම ජීවත් වෙලා ණයට කහිනවා නිකම් මැරලා යනවා මේක කරන්නේ ඕක කරන ගමන් බලන්න මේක දිහා hina වෙලා මේ හැම චිත්තක්ෂණයෙම දෙකක් අතර මැදම තියෙනවා මේ ක්ෂණික මරණය. මරණයමයි අමෘතය කියලා කියන්නේ මරණය දකින්න නැතුව අමෘතයට යන්න බෑ. ඒක දැක්කනම් සම්පූර්ණ අලුත් වීමක් වෙනවා. එදාට තේරෙනවා මේ විඥානමය ගැට ගන්න ඇති සන්ධාන පච්චපට්ඨාන මේ හොඳ මරණ දෙකක් අතර මැද තියෙන ගැට ගහන ගැට ගහන දන්වල හදලා දෙන හැටි. අර අගතට වැටෙන්න දෙන්නේ අපි. ඒක තමයි පැවැත්ම ඇති කරලා දෙන්නේ. අපි විඥාණයට තමයි වැඳගෙන ඉන්නේ. මේ අපිට ඉන්නේ එකම ගැලවුම් කාර්යය. අපි ගැට ගහලා දෙන්නේ මෙහා නේද? අයියෝ මෙහා නැත්තම් කිය කිය වැඩ වැඩ ඉන්නවා. නැත්නම් ඕක නැත්තම් අපි වැටෙන්නේ හොඳ තැනකට. අනිත්‍ය දුක්ඛ අනාත්මය තේරුම් ගන්න මේ විඥාණය කියන අර හොර මුලේ නායකයාගේ කට්ටවයික කට්ටකක් නැති තැනකට වැටෙන්නේ. ඒක තමයි අමෘතය කියන්නේ. ඒකටම නම තමයි මෘතේ. අමෘතය කියන්නේ මරණය හා සමානයි අමෘතය හා සමානයි මෘතේ නැත්නම් අමෘතය හා සමානයි මරණය. මරණයට බය තාක්කල් අපිට කවදාකවත් අමෘතයට යන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මරණයට කොහොමඩක්වත් බය වුණා නැති උනත් වෙන දේ සූදානම් වෙලා ඉනකොට අමෘතය තමයි යන්නේ. විඥාන සංකේත විභාගය නාමයේ නැත්නම් ලක්ෂණ සූත්‍රයේ සම්බන්ධ කරපු දේශනාව ඉන්නේ දේශනා මාලාවේ අවසානයේ නිසා නෑ මම මැරෙනකම් බණ කියනවා නෑ අනතරකන් සූත්‍රයේ මේ එක එක ස්කන්ධ පහ හඳුන්ලා දෙන හැටි විතරයි ඊට පස්සේ මේ මූලික දැනුම ඇති වුණාට පස්සේ මේක භාවනාවට නගන හැටි මේ සුත්තිමේ ඥානය ඇති කරලා මේක සමහර පිළිගන්නත් කැමති නෑ. මේක නෙමෙයි ඇත්ත අපිට ඕන කරලා තියෙන්නේ മന്ത്രിතුමාගේ ලියුම. අපිට ඕන කරලා තියෙන්නේ ආර්යගේ ෆේවරක මේකයි ඕන කරන්නේ මේක වැඩක් නෑ කියන කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට ඉතින් මෙතන ඉන්න ඉවරයි ඕනේ. නමුත් මේක තේරුම් ගත්තට වැඩේ ඉවර නෑ. ඊට පස්සේ මේක ක්‍රියාවත් නගා. මේක මේ කියන්නේ ඉම්ප්ලිමන්ටේෂන් ස්ටේජ් එකක් තියෙනවා. මේක ලස්සනට සරුවචන්සේ පෙන්ලා දෙනවා ඉස්සල්ලාම දාලා බලනවා මේ පස් දෙනාට මං කියනවා රූපය අනත්තයි. වේදනා අනත්ත සංසාර කියලා ඒකට පොඩි හේතු දැක්වීමක් කරනවා. මොකද හේතු මේක පාලනය කරන්න බෑ. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා ඕ කිව්වනම් ඒ කියන්නේ තේරෙනවා නම් සරුවචාරන්සල දැන් මේගොල්ලෝ ලෑස්ති කියලා. ඊට පස්සේ මේ සූත්‍රයේ ඇත්තටම ප්‍රායෝගික කොටස හිමීට හිමීට මේකම තමයි පදනම් කරලා තියෙන්නේ ක්‍රියාවත් කරන හැටි. එතන සාමාන්‍යයෙන් දැන් ඉතින් සම්බන්ධයෙන් කියනවා. ඊට පස්සේ ඒක සංකේය අරගෙන ඒ අපිට පාලනයක් නැහැ ගතිය. ඉස්සරහට ගලනවා. අපි කීර්තිය ගන්නවා. ඔක්කොම කොපිනේ ඒ පාලනය ගැන ඉස්සරහින් ඉඳන්න්නේ. ඔව් ඇත්තටම ඇත්තටම තාමත් එහෙම විනිශ්චය කරන කෙනෙක් ඉන්නවනම් ඉන්න තාක්කල් ගැටේ තද වෙනවා. මම මමයි විනිශ්චය කරන්නේ මට දැන් මම අවබෝධ කෙරුවයි කිව්වත් අහුවෙලානේ මමනේ අවබෝධ කළා ඒ වෙන්නේ අනකොට ඒ කියන ආත්මය ඒ කියන මේ මමයනියත් පරිණාමයකට ලක් වෙනවා. තුනි වෙවි තුනි වෙවි තුනි වෙවි යනවා. ඒක නිසා මේක එකපාරෙන් කපන්න පුළුවන් එකක් නෙවෙයි. මේක නිකන් දැලිපියක මේ ගලියේ දැලිපිය ගන්නවා වගේ. ඒක සැරේ මෙහෙම කපලා දාන්න බෑ. මේක ලස්සන ගා ගා එන්න එන්න එන්න සුකනම්ය වෙලා අර මෙතෙක් අත සියුම් භාවයේ හානි කරගන්න නැතුව ලස්සනට මැදලා මැදලා තමයි යන්නේ. ඉතින් ඉස්සරහට යනකොට යනකොට යනකොට මේ සුතමේ ඥාණයෙන් අපි මේ කතා කරන්නේ එන්න තර්ක ඥාණයෙන් මේ අන්වේ ඥාණය අපි භාවනා කරනකොට අර කිව්වා වගේ ආනාපානිය ඇතුළෙම ඔය ගැප් සව් වෙන්න පටන් ගන්නවා. වැඩක් කරනකොට මේ අතක් උසනකොට එතන තියෙන්නේ මේ ක්‍රමයෙන් ක්‍රමයෙන් කරන වැඩක් මිසක එක වැඩක් නෙවෙයි. ඒ ඔක්කොම දකිනකොට නිින්දෙන් අවදි වුණත් මිනිහ කරන කරන බැලුවත් චිත්‍රපටියක් බැලුවත් මොන දේ බැලුවත් වෙන මේ පූට් සීට්ටුවක් නේද මෙතන තියෙන්නේ කියලා. එතකොට ඉස්ලාම් වෙනවයි කියලා කියන්නේ පණිහිත පණිදිය නැතිලා යනවා. අප්පනිදි ශුන්්‍යත අප්මය අනිමිත්ත අප්පනිදි පණිදිය කියලා අනාගත ප්‍රාර්ථනා කියන්නේ නැහැ. එයාට අනාගත ප්‍රාර්ථනා කරන්න බෑ මොකද දන්නේ ඔක්කොම යන්නේ ලක් බයි chance. ඔක්කොම යන්නේ කලින් හදපු plan එකට. මම ප්‍රාර්ථනා කරොත් වෙන්නේ මේකටම යෝජනා ඉදිරි කරන්නේ විතරයි. ඒක පණිදී නැති වෙලා යනවා. ඊගා චිත්තක්ෂණය සම්පූර්ණ ලෑස්තිලා ඉන්න මේසක් මම මේ දේ කරන්න ඕනේ මේ දේ කරන්න මොනවත් නැති වෙනවා. ඒකට එයාට අනාගත බය පිළිබඳව තිගැස්ම 100 100ක්ම ලෝකෙන් අයින් වෙනවා. 100 100ක් කියලා කියන්නේ තිබුණ බරක් සෑහෙන්න අඩු වෙනවා. ඒකට වර්තමාන මොහොතේ තියෙන අනාගතයෙන් ගෙන ආපු ඒ කුණු කන්දල් ටිකක් විතරයි. ඒකත් සීලෙන් හුඟක් කල අයින් කරනවා. ඒකට වර්තමාන මොහොතේ පිරිච්ච ගතියක් එන්න පටන් ගන්නවා. මොනවත් නැතුණාට දැන් මේ මොහොතේ මම ඉතින් සන්තෝෂයෙන් ඉන්නවා. ඉතින් ඒකනේ බුදුහාමුදුරුවෝ අගේ කරන්නේ. ඉතින් ඒක දැන් මට තියෙනවනේ තව මොකටද මම සැලසුම් කරන්න කියලා අපණීත ශුන්්‍යත අනිමිත්ත කියන පණිදි මේ මේකෙන් අඩු කරන්නේ ගොඩක් කාලේ විඥානය ගන්න අනාගත සැලසුම් කරන්නේ මොන න්‍යායයද මොන පදනමේද කවුද මොන මූල ධර්මයේද මේ සේරම මායාවක් නම් නිකන් හීනෙක සැලසුම් කර කර ඉඳලා ඒක පාට හීනෙන් අවදි වුණාට පස්සේ අපි හීනෙන් දිනුවත් එකයි පරිදුනත් එකයි. අනිවාර්යයෙන් මේ යන්නේ හීනයක් බව තේරෙනවා. ඊට පස්සේ අර දැඩි කරන ගතිය, මානසික ආතති මේක හරි ගියා මේක වැරදුනා මම මේක කරන්න ඕනේ කියන ගතිය එන්නේ අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අර සමාජික වශයෙන් දේශපාලන ආර්ථික සෑම දෙයකම පැවැහැරීමක් සිද්ධ වෙනවා. සතෙක් හැවහලින්න වගේ මානසිකත්වයත් එහෙමයි. ඒ කියන්නේ මේ මිනිස්සයා මේ ප්‍රශ්න වලින් පැනලා යනවා කියන එක නෙමෙයි. ඕන ප්‍රශ්නක ඉන්නවා. නමුත් මේක හරි ගියත් එකයි වැරදුනත් එකයි ඉච්ඡිත මේක පණිජය කියන වචන තමයි එතන පාවිච්චි කරන්නේ. පණිජ කියන්නේ අනාගත සැලසුම් පිළිබඳව මේ වර්තමානයේ පැටවල් පුච්චන්නේ. වෙන ඕන දෙයකට ලෑස්ති. ඉතින් ඒකට මම සාමාන්‍යයෙන් දන්නේ ඒක තමයි බුද්ධ ධර්මයෙන් පැත්තකට දැම්මත් ඔය බාලදක්ෂ ව්‍යාපාරදී බේතින් පවල් සාමීරය උගන්වන්නේ ඕක තමයි. ඉම්ප්‍රොයිසේෂන් ඉම්ප්‍රොම්තු හම්බෙන දෙයින් වත ගහගත්තා ඒක ඉවරයි. ඊට පස්සේ ඒක තිබුණත් එකයි නැතත් එකයි. ඒක සරුවචන සඳහන් කරන්නේ ආර්ය කියන වචنين ඒ කියන ආර්ය ආසන කියන එක විස්තර කරන්නේ කැලේ ඉන්න හාමුදුරු කෙනෙක් හරි භාවනාට ගිය කෙනෙක් ගිහිල්ලා බලනකොට තේරෙනවා නිස්සද්ද පරිසරයක් එයා ගිහිල්ලා සූදානම් වෙලා යන්නේ කුෂන් නැහැ ළඟ තියෙන තනකොළ ටිකක් අරගෙන ඉන්න ගහක් මුල දාගෙන වාඩි වෙනවා. කාරියල බලනවා මේක මන්නේ ගැලපෙනවා කියන්නේ. ගැලපිලා පරිසරයක් මොනවාක කරදර නැත හිමීට එයා ගිහිල්ලා ආනාපානීය කියලා ධ්‍යාන සැපේට හෝ ඔය අනිදසන විඥාන කරගිලා ලොකු සැපයක් ලැබලා නැගිටලා ඒ ගහ කෙරේ ස්තුතිවන්ත වෙනවා. මට මේකෙන් හේවන දුන්නා. මේ ආසනය ගැන ස්තුතිවන්ත කවදාත් ඔය ආසනෙ වඳින්න හරි ගෙදර ගෙනියන්න යන්නේ නැතිලු. ඔය ආසනේ වේයෝකාවයි කියලා කනගාටුවක් එන්නේ නැහැ යාට. ඒ ආසනේ මට උනේ ළඟ තියෙන පිටුටියගේ තුල වාඩි වුණා. මම ඒකෙන් ආර්ය ආසනයක් හදාගත්තා. ඒ කියන්නේ බ්‍රහ්ම විහරණයකට ගියා නැගිටලා ගියාට පස්සේ ඒ ආසනය ගැන ආය වගකීමක් නැහැ දැන් ආයෙත් වැද්දන්ගෙත් ඒක තිබුණා දැන් අපි ශිෂ්ටාචාර වෙන්න පටන් ගත්තට පස්සේ එන්න කන්දක් නේ ඔය පිටට යනකොට මට ඉඳපුවම එයාපෝට් එකේ මතක් කරනවා කීයක් දේවල් කරේ ඉල්ල කරද්ද මේකත් අරන මේකත් අරන ඉතින් ඊට වගේ අන්න 70ක් විතර දිනවා අර ටර්මිනල් එකට පලයන් ගියේ පස්සේ ඇදගෙන යනකොට හිතෙනවා ඇද්දගෙන නෑමක් නෙමේ නාන්නේ. අර කැලේට වෙලා හිටිනවා මොකක්වත් නෑ. ඔය දෙන දෙයක් කාලේ. ඒ වගේ අපි යන මේ ඉස්සරහට යනකොට මේ වටපිට විශාල මේ මේ සුකොබුගේ වස්තු ටිකක් හරියට මේ මේ මොනවද කියන්නේ මේ අර කටු ගහන්නේ කතරගම ගිහිල්ලා කොකු ඒ වගේ ඒ වගේ තමයි මේ සබ කාන්තාව යහපත මේ අපි පොහසත්කම් අනාගනම් මනින්නේ. ඒ සියරම කොකෝ. ඒක මොකක්වත් නැතුනද ජීවත් වෙනවා. විශේෂයෙන්ම අපි හෙළුවෙන් හිටපු පොඩි කාලේ තිබුණු ජොලිය දැන් තියෙන දැනුම් ඇදලා නෑ ගන්න බෑ. ඒකවල දුන්නක් කරනවා නැත්තම් නිකන් ඉන්න උඩු බැල්ලේ නම් උඩු බැල්ලේ ප්‍රශ්නයක් නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? නැති දෙයක් නෙමෙයි අපි මේ ලබන්නේ නින්දදි ලබන සැපේ නැත්නම් මේ පොඩි කාල ලැබුව සැපේ අපි නොදන්න දෙයක් නෙමෙයි. අපි මේක නැතුව මේ ඉතුරු පැය 24 සා 8ක් විතර බුදියන් ඉඳලා නැගිටලා මොන යුද්ධයක්ද? ඒ බුදුජානකෙක් තක්කානුකූලව පෙන්නනවා උඹ මේක අකප කෙනෙක් නෙවෙයි උඹට පුළුවන් මෙන්න ලෞකික නිදර්ශන ඒ හීනයක් ඉන්නකොට නිදා මේ හීන මේ නිදාගත්ත හීනේ නෙවෙයි මේ අවදිය බලන්ද ගැප් එක බලන්න ඉතින් ඒකට මේ පුද්ගලයාගේ අර මේ අනිමිත්තප්පහිත ශුන්්‍යත කියන විමුක්ති මාර්ග තුන කිසිම දෙයක් නිමිත්තක් ගන්න. නිමිත්ත කියන්නේ එක වස්තුවක් චිත්තක්ෂණ දෙයක් දකින්නේ නැහැ යා. දෙවෙනි වෙනකොට ඒක මාරු වෙනා නම් මේකේ ලකුණක් ගන්න දෙයක් නැහැ. මේකේ මතකයක් තියාගන්න දෙයක් නැහැ. නිමිටි ගන්න බෑ. අනිමිත් අපන්නේ ශුන්‍යයි මේක කොහොම කිලුවක්වත් මේ තියෙන ගත්තෙන් අලුත් වැඩියා කරන්න හෝ කඩන්න දෙයක් නැහැ. මේක මෙහෙමමයි. එතකොට යාර ව්‍යාපාරේ නතර වෙනවා. ව්‍යාපාරේ කියන්නේ නතර වෙනවා. එතකොට අපිට මේ මොහොතේ ඉන්න පුළුවන්. يعني මේ මොහොතේ ජීවත් වෙන්න පුළුවන්. ඒකේ විමුක්තියක් තමයි. ඒක නිසා මේ මේ සූත්‍රයක මේ සුත්තමේ කොටස ගත්තට නැත්නම් භාවනාමේ කොටස කරාට පරිණාමය එයාගේ මේ රූපාන්තරණේ පරිණාමයේ කාලේ සෑහෙන වගේ දේවල් කියනවා. කාලානුරූප වෙනසක් වෙන්න වෙනවා. ඒක නිසා ඒක මේ කියනවා සරුවච්චන් වහන්සේ පෘ탁ජනව ඉඳලා සර්වඥතා ඥාන පහළ වුණාට පස්සේ උන්වහන්සේ මේ ජීවිතේදිම නැති වෙලා උන්වහන්සේගේ ධාතු ඉතුරු වෙලා අපිට ඉතිහාසය අපිට පෙන්වන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ කරන වැඩේ මානසික දෙයක්. গুপ্ত දෙයක්වත් දෙවියන් වහන්සේ කරන දෙයක්වත් නෙවෙයි. ඒ නිසා අපිට තියෙනවා ඉතිහාසයකදී වගේ අපි මේ වැඩේ ඉගෙනගෙන යනකොට ඒකේ මොකද්ද සුවඳ මතකයක් හොඳ ভাইබ්‍රේෂන් එකක් කොහොමද අපිට වෙන්නේ. නරක වැඩ කරොත් නරක වෙනවා වගේ. ඉතින් ඒක නිසා ඒක බොරුවක් නෙවෙයි. මේ අපි අත්දකින විඤ්ඤාමය විමුක්තිය මනෝවිකාරයක් නෙවෙයි. ප්‍රත්‍යක්ෂ දෙයක් ඒක අල්ලන්න කරන්න පුළුවන් දෙයක්. නැත්නම් අපි මේ හිතාගත්ත දෙයක් මනසින්ම වගත්ත දෙයක් නෙවෙයි. එහිපස්සික. එහිපස්සික නිසා මේක මේ මේ සිද්ධ වෙන්න ඕන. ප්‍රොසෙස් වෙන්න ඕන. කාලානුරූපව ගිහිල්ලා තමයි වෙන්නේ. අපි හැම වෙලාවෙම මේ කරන චිත්තක්ෂණය පාසා වෙන්නේ ඒ ඒ දිහාවට ටික ටික ටික ටික Eh, සුද්ධ වෙවි, නිස්සාරණ වෙවි, නිස්සාර වෙවි, නිස්සාර වෙවි අනේක යන්නේ. නිස්සාරණ රිෆයින්මන්ට්. රිෆයින්මන්ට් එකට හොඳ මොකද්ද සිංහල වචන තියෙන මට එන්නේ. ඒකයි සිද්ධ වෙන්නේ. ඒ කරන ගමනොත් බනහන්න ඕන. කරන ගමනොත් අවලන සිත ඇසු කරන්න. කරන ගමනොත් සාකච්ඡා කරනකොට මේක ටිකක් අපි හරි. මේක තමයි හරි කියලා නිකන් අnder හෙඩිලක් වෙනවා. අල්පේක්ෂතාදී ගුණ මේ තමයි ඒ යන පාරේ පේන ලකුණු. නැත්තම් ඒ මාර්ගයේ තමයි අපිට යන්න වෙන්නේ. සන්තුට්ඨිතා, අපිච්චතා වගේ ගුණ එන්න පටන් ගන්න මේ සුඛෝභෝගීත්වය තුල තියෙන නිකන් මේ පුස්මවාපෑමක් විතරයි. නිකන් මේ අන්ධහැරයක් විතරයි. කීයේ නැහැ. කීයේ වෙනයි අන්ධහැරේ වෙනයි. මේ කොළඹට ආවොත් නැත්තම් නිකන් අන්ධහැරේ විතරයි. වෙන මොකක්වත් නැහැ. නිකන් පුස් කොම්බ කුරුම්බ බීලා කොම්බේ තිබ්බහම තියෙන්නේ මේ වටේ ලස්සනට රත්තරන් පාට තියෙන හැබැයි උඩ පැත්තේ හිල පේන්න තියෙන බීලා කොම්බ වෙන්න තියෙන එච්චරමයි පේන්න තියෙන්නේ ඒ නිසා අපි නැවතත් ගියාට පස්සේ මම කියන්නේ ස්වභාවයට මොකක්වත් වෙලා නැහැ අපිට අලුත් වෙන්න පුළුවන් ඕන තරම් හැකියාව තියෙනවා හැබැයි ධර්ම මාර්ගයක් තියෙනවා ඒක මොකද්ද කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවක් තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගයක් තියෙනවා ඒ පාරේ යනකොට අපි මේ අපි කෙලසිලා නැහැ අපිට අලුත් වෙන්න පුළුවන් ගතිය පේනවා ඒකයි කියන්නේ ධර්මය මරන්න බෑ කියලා සජීවී ධර්මයක් තියෙනවා තියෙනවා. සානාන්තරයි නිස්බව කියන නිස්බව කියන තැනකට මනසට දැනෙන ස්වභාවය පෙනෙන්නේ නේද? ස්වභාවය කියන්නේ කියන්න බෑ. සමහරව හිතනවා මේක මනසින් ගත් එකක් කියලා. එතකොට බය හිතෙනවා. ස්වභාවයක් කියලා වෙන්න නම් ඒක නැවත නැවත වෙන්න ඕනේ. නැවත නැවත වෙනකොට එයාට පේනවා නෑ මේ මේ මට්ටමට හැදුවොත් මෙතන මේකමයි. ආරම්භය ආරම්භයක්වත් පයිලිසල වැඩිලක්වත් නෙවෙයි කියන එක පළවෙනි සැරේදී චකිත එනවාම. පළවෙනි සැරේදී බය පහළ වෙනවා ඒක ඇති. දෙවෙනි තුන්වෙනි සැරේ වෙනකොට තේරෙන පටන් ගන්නවා මේ මේ ධර්මපතේ හරි ගියොත් මෙතෙන් වැටෙනවමයි. ඒ නිසා ඒක ඒක තියෙන මොකද්ද තර්කයක්. සත්‍යය කියලා. ආර්යයන් වහන්සේ නමගේ පැත්තෙන් බැලුවොත් ස්වභාවය, පුතඥය පැත්තෙන් බැලුවොත් අස්වභාවය. පුතඥය බැලුවොත් කෝච්චි දෙක මැද තියෙන ගැප් එකට වැටුණා ඉතින් ඉවර තමයි. මල. ලෙඩා මලේ. මෙතන බෙන්දේ වියසනයක් උනේ. ඒ තේ මනසට ඒක ස්වභාවයක් කියලා කියන්න බෑ. නමුත් යා රිෆයින් හැදිලා හැදිලා උඩට ගිහලා බලනකොට පේනවා අනේ මේක මෙච්චර කල් තියෙද්දි දැක්කේ නැතිකමනේ තියෙන්නේ. මේකනේ නියම gedara අපේ හැබෑනි වහන. අපි මේ කාම ලෝකෙන්නේ මේ සැප හොයලා තියෙන කියලා එතකොට එයාගේ අගයන් ආඩම්බර වෙනසක් වෙනවා පුතග්ජනයට මේක අස්වාභාවිකයි කාම ලෝකේ ස්වභාවිකයි ආර්යනාන්දට කාම ලෝකේ අස්වාභාවිකයි මේ මේ කියන යථාර්ථයේ ස්වභාවිකයි ඒ කියන්නේ අපි සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය අතර පරිවර්තනයේ තමයි යොතර වෙන්නේ නිසා මේ කොයි කෙනාගේ දෘෂ්ටි කෝණයෙන්ද බලන්නේ කියන මතින් උත්තරේ වෙනස් වෙනවා පල්ලෙහාදලා උඩට බලන්නත් පුළුවන් උඩින්දලා පල්ලෙහාට බලන්නත් පුළුවන් අපේ වෙලාව 11:10යි සියලු දෙනාටම තිරුවන් සරණයි අපි භවස්වරයයි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේකෙදී අපි ධර්ම සාකච්ඡාවක් කියන නම තමයි මේකට දෙන්නේ. ඉතින් අපි මෙතනම මේ පිරිසම හම් වෙන්න නිසා පුරුදු ඇත්තෝ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ලිඛිතව නැතුණත් Tamanට ඉදිරිපත් කළ හොඳයි කියලා හිතන ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡාව යන අතරවාදී ඉදිරිපත් කරන්නයි කියලා. ළඟින්ද ලිඛිත තියෙන ප්‍රශ්නත් එක්ක අපි ධර්ම සාකච්ඡාවට පෙළඹෙමු. ගරු ස්වාමීන් වහන්සේ භාවනාවට වාඩි වෙන විට මාර්ගඵලයක් බලාපොරොත්තු වීම සුදුසුද? එය තණ්හාවක්ද? අරමුණක් නැතිව භාවනා කිරීම හොඳද? ඔබ ආචෙන් තෙරුවන් සරණයි. මේක සරුවචනාංශයේ අවස්ථා කීපකදී වාගේ සඳහන් කරලා තියෙනවා. ඒක මේ ප්‍රශ්නෙට උත්තරේ වුණාට බොහොම විචිත්‍ර සූත්‍රයක් කියනවා වික්ඛුණුපස්ස සූත්‍ර වික්ඛුණුපස්සේ සූත්‍රය කියලා මම හිතන්නේ මට වැරදිලා නැත්නම් ඒක තමයි සූත්‍රය. ඒකෙදී හරි ලස්සන අපිට හිතන්න බැරි જાති වැඩක් වෙනවා සරුවචනස වැඩ ඉන කාලේ භික්ෂුණියක් මේ ආනන්ද හාමුදුරුව පිළිබඳ පිළිබඳ හිත පහළ වෙලා ආනන්ද හාමුදුරුවන්ගේ රූප කායයටයි දක්ෂකම් වලටයි තනිකරම පිළිබඳ හිඳ පහළ වෙලා හොරලෙට ගන්න. හොරලෙට අරගෙන ගිහිලා කියනවා ආනන්ද හැමතුරන්ට එයාගේ උපස්ථායිකාවට කතා කරලා කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ මට හොඳටම අන්තිම අසනීපයි කියලා පිළිත්තියක් අහන්න කැමතියි කියලා. මම ටිකක් අහන්න කැමතියි කියලා. ආනන්ද හැමතුරෝ කියනකොටම දැනගන්නවා 64 එකක් කියලා. ඊපස්සේ කොහොමරි වඩිනවා. වඩලි වුණාට මෙයාට හොඳටම ලෙඩ ඇඳේ බුදි. ගියාට පස්සේ කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට නම් බොහොම අමාරුයි. මට මේ ඔබ වහන්සේගෙන් බණ ටිකක් අහන්න අරගෙන කරවසේ ආනන්ද හැමතුරු ගුලිය අඹරනවා. ආනන්ද හැමතුරු කියනවා නැගිනියනි සරුවචන් වහන්සේගේ දේශනාවක් මෙහෙම තියෙනවා. මේ මනුස්ස කය කාරණා හතරක් නිසා හැදිලා තියෙන්නේ ආහාර නිසා, තණ්හාව නිසා, මේ කාම මෛතුනේ නිසා මාන්නේ නිසා. මේ අපේ ශරීරේ හැදිලා තියෙන්නේ මේක නඩත්තු වෙන්නේ ආහාර නිසා, තණ්හාව නිසා, මාන්නේ නිසා සහ මෛත්‍රිය නිසා. ඉතින් මේවා පිළිබඳව සර්වඥාන්සේගේ දේශනා හරි විචිත්‍රයි. උන්වහන්සේ දේශනා කරන ආහාරය නිසාම හැදිච්ච ශරීරේ ආහාරයෙන් නිවන් දක්වන හැටි දේශනා කරනවා. ගන්නකොට දානේ ගන්නකොට පිටක් පිටක් පාසා මම මේ දානේ ගන්න මේ දානේ ක්‍රීඩා පිණිස නෙවෙයි මදේ පිණිස නෙවෙයි ජවයේ පිණිස නෙවෙයි කියලා හොඳට සතිය යුක්තව මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ආහාරයෙන් කෙලෙස් උපදින්නේ නැහැ ඒක මේ සමරසීයක් වඩටපත් වෙලා නිවනට යොමු වෙනවා. ඒක නිසා ආහාර නිසාය ආගම් පජහත කියලා ආහාර නිසාම ආහාරයෙන් උපන් කයෙන් නිදහසනි කියලා දෙනවා. ඊගාවට කාමයේ නිසා ආශාව නිසා ආශාවෙන් ගැලවීමට බුදුහමතෝ පාර කියලා දෙනවා. මෙන්න මේ ප්‍රශ්නට උත්තරේ තියෙන එකයි. ඒ කල්පනා කරනවලු මේ සරුවචනාංශ ඉපදිච්ච කාලේ හොඳ ඥානවන්තයෝ පිඤ්ඤත්තෝ විපස්සනා භාවනා කරලා මේ ජීවිතේදීම මාර්ගඵල නිවන් අවබෝධ කරනවා මමත් මේ ආසාව ඇති කරගන්න ඕනේ මේක පුළුවන් දෙයක් මිනිස්සුන්ට පුළුවන් දෙයක් කියලා එයා මේ භාෂාව නිසාම ආශාව නැති කරන්න උත්සාහ කරනවා ඒක ගන්නේ මගේ කාලේ මං වගේ පළවලේ ඉන්න කට්ටිය නිවන සඳහා භාවනා කළ ප්‍රයෝජන ලබනවා ඒ නිසා ප්‍රයෝජන මොකද්ද නිවන ලබන්නේ කියලා මේ නිබ්බාණං නිසය ස්පෘහා ආසාවක් උපදිනවා කියන්නේ. මේ නිසාමත් නිවන් දක්නවා සමාව. ඒ කියන්නේ අපි ඕනම කෙනෙකුට ආසාවක් තියෙනවා මොකක් කරකට කාම ආසාවක්. මොනවාරි ලාභයට සත්කාරයට ඒක නැති කෙනෙක් ලෝකේ නැහැ. නමුත් ඒ වෙනුවට අරගන්නවා ලෝකෝත්තර ආසාවක්. ඒ ආසාව නිසා මේ ආසාව නැති කරනවා. ඒකට මාන්නය ගැන කතා කරනවා. මාන්නය ගැන කතා කරලා කියනවා මිනිස්සු විවිධාකාර අභියෝග තමන්ගේ ජීවිතයට අරගෙන ඒ අභියෝග නිසා ජීවිතය හැඩගස්ව ගන්නවා. ඒ නිසා මමත් අභියෝග ගන්නවා මැරෙන්න ඉස්සෙල්ලා නිවන් දකින්න. කියලා මාන්නයක් ඇති කරගන්නවා. මම අනික් කටේට බැරිනොට මනසින් ගැක් කැහැවි. අනික් කටේ බැරිනොට මට ධ්‍යාන වඩන්න පුළුවන්. අනික් කටේ බැරිනොට මට භාවනා කරන්න පුළුවන් කියලා මාන්නයක් ඇති වෙන මාන්නය නිසා මාන්නේ කරන්න පුළුවන් කියලා. නමුත් නැගෙනියනේ මේ මෛතුන සේවනයේ නිසා මෛතුනේ නම් කවදාකවත් කඩන්න බෑ. ඒකට ගිය මිනිසයාගේ ඒ දණ්ඩ කඩලා ගියා වගේ ඒ වැඩේ නම් සරුවචනාංශේ කතා කරන්නේ නැහැ කියනකොට දික්ෂණයට තේිනවා බුදු මේ කාටද මේ බණ කියන්නේ කියලා. එතකොට වැඳලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට වැටහෙනවා මට කියන්නේ මට සමා වෙන්න මම වැරද්ද වැරද්ද විදිහට මම බාර ගන්නවා මම ආයතර ආයති සංවර දේශනාවයි කියලා. ඊට පස්සේ බුදා මේ ආනන්ද හඳුෝ කියනවා නැගිටින්නේ කවදා හෝ වැරද්ද වැරද්ද වශයෙන් බාර ගන්න කෙනා තමයි ශාසනය පිළිවන්නේ. ඒක තමයි පණ වෙන්නේ. ඒ නිසා වැරද්ද වැරද්ද වශයෙන් පිළිගන්න හැදෙන කෙනාගෙන් තමයි ශාසනය පණ එන්නේ. ඒ නිසා මේක අදිෂ්ඨාන කරගෙන යන්න ඊකොටසේ ලෙඩක් සමීප වෙලා පහවනාට පෙළඹෙනවා. ඉතින් ඒකෙදි පෙන්නනවා මේ වගේ නිර්ාමිෂ දෙයක් වෙනුවෙන් අවේදිත සුඛයක් වෙනුවෙන් ආසාවක් ඇති කරගන්නවා කියන එක කාම ආසාවක් ඇති කරගන්නට වැඩිය හොඳයි. නමුත් අනිත් පැත්ත තියෙනවා. අනිත් පැත්ත කියනවා කියලා කියන්නේ හැම බලාපොරොත්තුවක්ම මේ ජීවිතේ සුන් වෙන සුළුයි. එතන මම මේ දැන් භාවනා කරන දැන් නිවන් දකින්න කියලා ඉඳගෙන ඉවරලා හරියන්නේ නැත්නම් වාක් කාලවට ඒක නොලැබීමේ පශ්චාත්තාපය වෙන නිසා ඒක පාවිච්චි කරන එකේ ප්‍රයෝජනෙ සලකනවා. මේක පාවිච්චි කරන්නේ සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා වඩන්න මිස බලාපොරොත්තු සුන් කරගෙන ආත්ම ශක්තිය කඩා ගන්න නෙවෙයි. අන්න ඒ විදිහට ගන්නවනම් නිවන පිළිබඳ බලාපොරොත්තුවත් සූත්‍ර රාශියක සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා මේ ගැන්මක් ඇති කරගන්න මොටිවේෂන් එකක්. ඇති කරගන්න නිවන පිළිබඳව සාකච්ඡා කරන එක ඊළඟ සත්‍යය පිළිබඳව බලාපොරොත්තු වෙන්නේ හොඳයි කියලා. තරුතර ස්වාමීන් වහන්සේ නාම රූප විස්තර කිරීමේදී යෙදෙන අධිවචන සම්පස්සේ සහ කටික සම්පස්සේ තෝරා දෙනමින් යටත්ව ඉලා සිටිමි. මේ උඟාක් වේ මේ මේ යම්රු මූල ධර්ම ප්‍රශ්න නිසා ගායක ප්‍රශ්න පිළිබඳව ඉස්සරහට දෙන්න මගේ හිත තියෙනවා. ඊගා ප්‍රශ්න දෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ සතර සතිපට්ඨානයේ වඩන කෙනෙකුට ලැබෙන පළමුවෙනි ආනිසංසය සත්තානං විසුද්ධිය කියා තිබේ. මෙම විසුද්ධිය සිදුවන විට කෙසේ දැනගන්න හැකිදයි පහදා දෙනමින් ඊටා යටහත් ඉල්ලා සිටිමි. මේ සැරේ අතරම ඔය ඇමරිකා ගිය ට්‍රිප් එකේදී අඩු ගන්න මම හතර බෝලක විතර මේක දේශනා කරන්න සිද්ධ වුණා මොකද එක පැයේ දේශනා තිබුණේ ඉතින් ඒකත් හිත මේ අබෞද්ධයෙක් ගොඩක් හිටපු නිසා මම හුඟක් වෙලාවට මේකමයි මාතෘකා කරේ මේ සතිපට්ඨාන සූත්‍රයේ සර්වචනාංශයේ දේශනා කරපු ආනිසංස හතර. මේ ඒකායන වයම්බික්ක වේමග්ගෝ සත්තාන විසුද්ධිය ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමන සත්‍යකමාය ඥායසාධිකමාය නිබ්බානස්ස සච්චිකිරියාය කියලා විපස්සනා භාවනා කරොත් මේක එකම වූ අනිවාර්ය වූ මාර්ගය ඒක පිළිබඳව කිසිම සැකයක් තේරවාදයක් නැහැ. සතරසේ ප්‍රත්‍යයන් තමයි එකම මාර්ගය. ඒක කෙරුවොත් බුදුහාමුදුරෝ නිකන් මේ පත්තරවල ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නේ වශී ගුරුකම් චිත්ත බන්ධන අනම්මනම් කරගෙන ලැබෙක හරියාම ගාස්තු වේවන ක්‍රමයට කියලා දාලා තියෙනවා. අන්න ඒ වගේ බුදුහාමුදුරු හරියාම ගාස්තු වේවන ක්‍රම තමයි අතිපට්ඨානෙ උගන්වන්නේ. හරිනම් ගෙවන්න දැන් කරලා බලන්න. ආනිසංස හතක් දේශනා කරනවා. හරියට නිකන් මේක විකුණ ගන්න කරන වැඩක් වගේ. ඒ තරම් මේ සතිපට්ඨාන සූත්‍රයේ ආනිසංස හතක් කතා කරනවා. පළවෙනි එක තමයි සත්‍ථාන විසුද්ධිය කියලා කියනවා. ඒක මේ අටුවා විස්තර කරන්නේ නැත්නම් ඒක සාධාරණයි කියලා. සත්‍යය කියලා කිව්වහම මෙතන මේ නාම රූප දෙකක්. සබ්ජෙක්ට් අපි මේ සතිපට්ඨාන පැත්තෙන් බලනකොට සිත සහ කය නාම රූප දෙක. මේකෙන් මේ සතිපට්ඨානය කෙරුවා කියලා කය පිරිසුදු වෙන්නේ නැහැ. ඒකට නාන්න ඕනේ. ඒක ඉතින් සතිපට්ඨාන කරන්න බෑ. ඒ නිසා මෙතෙන්ද ගන්න වෙන්නේ හිත පිරිසිදු කිරීම තමයි. ඒ නිසා මේ සත්‍යාන විසුද්ධිය කියන එක අදහස් කරන්නේ චිත්ත විසුද්ධිය. purification of the mind කියලා කියන්නේ. purification of the being කියලා being කියන එකත් කියනවා. ඒ නිසා මෙතනම සත්‍යානං කියන එකේ නාම රූප දෙකේ නාම ධර්මයාගේ පිරිසිදුවයි ගන්න. ඉතින් මේ නාම ධර්මයාගේ පිරිසිදුවට සත්‍ය විසුද්ධි ක්‍රමයක් අපේ ਸਰවචනසේ දේශනා කළා කියනවා. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි ආදී වශයෙන් එතකොට අපිට දැනගන්න වෙනවා කොහොමද සතිපට්ඨානය වඩනකොට සීල විසුද්ධියක් වෙන්නේ කොහොමද සතිපට්ඨානය වඩනකොට චිත්ත විසුද්ධියක් වෙන්නේ කොහොමද ධිට්ඨි විසුද්ධියක් වෙන්නේ කියලා ඉතින් ඒක ඔය මේ මෑත කාලේ ඒ මහසිගාඩෝ ඒ අර සතිපට්ඨාන භාවනා ක්‍රමය මේ හින්දි හැකිලෙන් භාවනා ක්‍රමය කරනකොට මේක පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා සීල විසුද්ධිය චිත්ත විසුද්ධියත් අඩුපාඩුකම් තිබුණත් දික්ටි විසුද්ධිය ඇති වෙන ප්‍රධාන වෙනස අවධාරණය කරලා තිබුණා. ඒ මොකද සම්ප්‍රදාන කුල සත්‍ය අපේ මේ ථේරවාදී හැම වෙලාවෙම සීල විසුද්ධියෙන් පස්සේ චිත්ත විසුද්ධියට යන්න ඕනේ. චිත්ත විසුද්ධියෙන් පස්සේ දික්ටි විසුද්ධියට ලංකා විතර විසුද්ධිය තමයි යන්නේ. ඉතින් ඒ නිසා ගිහියත්තන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ අමුදරුවන් රකින්න ගමන්, ගෙවල් දොරවල් කරන ගමන්, රැකී රක්ෂා කරන ගමන් සීල විසුද්ධියක් ගන්න පුළුවන් ද බැරිද කියන එක. එන හැම කෙනෙක්ම ඒක මේ බටහිර ලෝකේ නැත්නම් මේ දේව නිර්මාණ ආගම් වල තියෙන්නේ ancestral sin guilt කියලා එකක් තියෙනවා අපි ගාව හැම කෙනෙක්ම නිතරම මේ මූලික මූලික අපරාධයෙන් වන්නේ විදිනවා මේ තහනම් ගෙඩිය ගෑමේ දෝෂේ ඒක බෞද්ධයට ඒක ගන්න දෙයක් නෑ. අපිට එහෙම ancestral sin කියන එකක් ඇත්තේ නෑ. නමුත් ඒ මම දන්න මම ජීව හිටපු කාලේ හැම වෙලාවෙදීම කවුරු හරි මනකට දහවන කතා කරොත් මම කියන මම සුදුසුක් නෙමෙයි මොකද මම ළඟ sin නෑ කියන්නේ. මම මම විශ්ින් කියන්නේ මට සුදුසුකම් නෑ. යන්නේ නෑ මම මේකට මොකද හේතුව මම ළඟ sin නෑ. ඒ වගේම මම ළඟ හිත කවදාකවත් එක තැනක තියන්න බැරි නිසා මේ පන්සලකට ආම්සු කෙනෙක් ළඟට කිට්ටු කරන්නවත් නෑ. අපිට වෙනම දෙයක් ඒක අපිට අදාළ නැහැ කියලා. ඒක නිසා ධිට්ඨි විසුද්ධියක් ගැන හීනකින්වත් හිතන්නේ මොකද අර මුල් මුල් ටික සුද්ධ නැහැ කියලා. අන්න ඒක කඩනවා මහසිසයිලෝ ඒ සීල විසුද්ධිය අංග සම්පූර්ණ කරගෙන චිත්ත විසුද්ධියට යනවා කියොත් කිසිම කෙනෙකුට කවදාකවත් කරන්න වෙන්නේ නැහැ. පොදු සීල විසුද්ධිය සම්පූර්ණ වෙන්නේ සෝවන් වුණාට පස්සේ. ඉතින් එහෙමනම් ඔතන පැරඩොක්ස් එකක් තියෙන සෝවාන් වෙලා ඕනේ භාවනා කරන්න නැත්නම් භාවනා කළා සෝවාන් වෙනවද කියන ප්‍රශ්නේ. ඉතින් ඒ සායදෝ ඇත්තටම මේ අර පරිවර්තන කර පොතේ පළවෙනිම පරිච්ඡේදය සම්පූර්ණයෙන් විග්‍රහ කරලා තියෙන්නේ සීලය ගැන. ඉතින් සෑහෙන විස්තර පෙන්නලා දෙනවා සරුවචනanse වැඩ ඉන්න කාලේ හොරු මදාවියෝ ඒ ඉන්නේ එක එක දුෂ්ට චරිත තිබුණ කට්ටිය නිවන් දැකපුවාට. ඒගොල්ලෝ එහෙම මේ කලින් පිළිසුදුවක් කරලා තිබිලා නැහැ. නමුත් ඒ චිත්තක්ෂණය කොහොම හරි අදිෂ්ඨානයේ සීලේ පිරිසුදු කරගත්තා. චිත්ත විසුද්ධියක් ලැබලා දුන්නේත් නැහැ. කියන්නේ ධ්‍යාන භාවනා මොනවක් කරලා දුන්නේ නැහැ. නමුත් පෙර කළ කුසලයේ නිසා මනක් අනුට එක පාට මේව හරිගස්සලා හැබැයි දෘෂ්ටියේ පැහැදිලි වෙනසක් ඇති වුණා. දෘෂ්ටියේ වෙනස මොකද්ද මේ ආර්ය ව්‍යවහාරේ තේරෙන්න පටන් ගත්ත එක පාරට මෙච්චරයි. ඊට පස්සේ යා සීලෙත් වගේ හදා ගන්නවා. මේ චිත්තවිසුද්ධියත් හදා ගන්නවා. අන්න ඒකට සතිපත්තහනේ කෙලින්ම මේ ඇඩ්‍රස් කරනවා කෙලින්ම සම්බන්ධ කරනවා උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි මේ ගුරු උපදේශයක් ලබාන කමඨාන් භාවනා කරන වෙලාවේදී එක චිත්තක්ෂණයක් නැත්තම් එක ආස්වාසයක් ආශ්වාසය ඇති වෙනකොට මේ වෙන්නේ ආශ්වාසය කියලා හරියට මේකට මුහුණ දාන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණේ පස්සේ හිතෙන් බලන්න කියලා කියනවා ආශ්වාසයට හිත දාගෙන මම ඉන්නේ ආශ්වාසය කියන දැනීම තියෙන තාක්කල් එක චිත්තක්ෂණයක ඒ චිත්තක්ෂණේ රාගය තියෙන්න බෑ ඒ චිත්තක්ෂණේ ද්වේෂය තියෙන්න බෑ ඒ චිත්තක්ෂණේ මෝහය තියෙන්න බෑ ආනාපානගෙන රාග කරන අරමුණක් නෙවෙයි ආනපන තිබුණා හෝ නොතිබුණා කියලා ද්වේෂ කරන්න දෙයක්වත් නැහැ. ආස්වාස වෙලාදී ප්‍රස්වාසය කියලා මොහේකුත් නැහැ. ආස්වාස වෙලාදී ආස්වාසය දාන්නවා. ඉතින් මේකෙන් පේන්න තියෙනවා සංසාරේ පුරාණ අපි අරගෙන ඒවට කියනවා මෝහ පටල කියලා. මෝපටල ගිල ගන්න ඔය කණේ කරේ පළඳින ආභරණ වල කාලයක් යනකොට තෙල් කුඩු බැඳලා බැඳලා බැඳලා ඔක කච්චල් පාටක් වෙනවා. නිකන් මේ තඹ පාට දෙනවා. තට්ටු තට්ටු තමයි කෙල් කුඩු බැඳෙන්නේ. ඒ වගේ අපේ හිත සංසාරේ පුරාවට මේ කෙලෙස් එක ඇසුරු කරලා කරලා මෝහපටල තියෙනවා. මේ එක මෙනෙහි කිරීමකින් මෝහපටල කැපෙනවා. හැබැයි ඊගා චිත්තක්ෂණේ විශ්වාස නැහැ. ඒ නිසා එක චිත්තක්ෂණයක් ආස්වාසේ ආස්වාසයෙන් දන්නවනම් ප්‍රස්වාසේ ප්‍රස්වාසයෙන් දන්නවනම් පිම්බීම පිම්බීම වශයෙන් දන්නවනම් හැකිලිම හැකිලිම වශයෙන් දන්නවනම් වම තිනකොට වම දන්නවනම් දකුණු තිනකොට දකුණු දන්නවනම් ඒ චිත්තක්ෂණයේ කෙලෙස් නැති බව නිවන් නෙවෙයි කෙලෙස් නැති බව කීත හැකි චිත්ත විසුද්ධියක් තියෙනවා එතන ධිට්ඨි විසුද්ධියක් තියෙනවා අපිට වගකීම වෙන්නේ ඒ ගත්ත විසුද්ධිය ඊගා චිත්තක්ෂණයට ගෙනියන එකයි ආශ්වාසයෙන් ගත්ත සතිය ප්‍රශ්වාසයට ගෙනියන. ප්‍රශ්වාසයෙන් ගත්ත සතිය ඊගාව ආශ්වාසයට ගෙනියන. ඉතින් මේක අපි එක එක්කනාගේ අභියෝගයක් බවටපත් වෙනවා. නමුත් ඕනම කෙනෙකුට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් සතිපට්ඨානේ වඩනවනම් සතිය පිහිටවනවනම් සතිපට්ඨානෙන් සතිය පිහිටියේ එක චිත්තක්ෂණයක එක හුස්ම රැල්ලක ආශ්වාසය මෙනෙහි කරගන්න පුළුවන් නම් මේක උපමාවට කියන්නේ ඔය මේ අපේ ලංකාවේ ගජපාලජුරු ඉන්න කාලේ ලංකා රජය කොච්චර බලවත්ද කියනවනම් ඉන්දියාවට කියලා සොලි යුද්ධ කළ සොලි 20ක් 20000ක් යුදසිර කඳු සීර කරව විදිහට අරගෙන ආවා. ඒක යනකොට මොහොතෙන් එකට වෙලා තියෙන්නේ කොහොමද නිලමාලි කියලා යෝධයෙක් හිටියලු. ඒ යෝධයා චක්‍රායුධයේ ඇඟිල්ල කරකවනවලු. ඇඟිල්ල කරකවල කරකවල බල කපල ගහපුවාම මොහොතට මොහොත දෙදා වෙලා 20000ක් සෙනගේ යහට යනකම් මොහොත ඈත් වෙලා තියෙනවා. අපි දන්නේ කෙසරයක් ගහපුවම දෙපැත්තට ගිහින් එකපාරට ආය මැකෙන එකයි මුදේ ස්වභාවය. මෙයාගේ චක්‍රායුධ බලය කියනවනම් පෙරලට ගිහින් මුදට ගහපුවාම මුද දෙබෑර තුන ඒකෙන් 20000ක් සෙනග යනකම් මුද ලඟුනේ නැතිව. ඒ වගේ තමයි එක චිත්තක්ෂණයක් සතිය වැඩුවොත් අර මහමෝද පලාගෙන කියලා අඩියටම වදිනවා වගේ හැම මෙනෙහි කරන චිත්තක්ෂණයක් පාසාම ඒ කෙලස් කැපීම සිද්ධ වෙනවා. මේක අපි ගණන් ගන්න නැතිකමයි ඒකාවට ඊවාචිත්‍රගෙන පවත්තන්න දක්ෂ නැති නිසායි අපි වැරදිච්චව ගැන තමයි කතා කරන්නේ භාවනා කරනවා. කොච්චර චිත්තක්ෂණයක් ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒක ආශ්චර්ය ධර්මයක්. ඒකෙම පෙන්වෙන නිසා ඒ මහසීසාරුගේ පළවෙනිම ප්‍රධාන ගෝල ස්වාමීන් වහන්සේලා තමයි මම පොරොන්නේ ගුරුගේ වෙලාවේ ඒ ශාන්ත සාමාන්‍ය ඕනෙම දවස් හත අටේ භාවනා කරනකොට හතර සැරයක්වත් මතක් කරනවා භාවනා කරනකොට වාඩි වෙලා එක තත්පරයකට එක සැරයක් අඩු ගානේ මෙනෙහි කරන්නයි කියනවා. හුස්ම ගන්නකොට ගන්නවා, හෙලනකොට හෙලනවා. නැත්නම් ආස්වාස ප්‍රස්වාස. එක තත්පරයකට එක සැරයක් මෙනෙහි කරත් එක සැරයක් කෙලස් කපනවා. චක්‍ර දෙකක් යනකොට කෙලස් දෙසාරයක් අපනවා. තුන්සරේ චක්‍ර පහක් භාවනා කරන චිත්තක්ෂණ පහක් පිරිසුදු කර ගන්න. විනාඩියක් භාවනා කරන ගැන 60 වාරයක් පිරිසුදු කරන විනාඩි පහක් භාවනා කරුවොත් 300 වාරයක් චිත්තක්ෂණ හිත පිරිසුදු කරලා තියෙනවා. මෙන්න මේක වැඩි කරන එක විතරයි කරන්නේ. ඉතින් අහනවා මේක කරන්න බැරි කෙනෙක්වත් මුසුදුස් එක්කත් ඉන්නවද කියලා. ඉතින් අපිට තියෙන්නේ දැන් දන්නවනම් ක්‍රමේ ලද ලද අවස්ථාවේ අර ප්‍රවාහයේ දෝරේ ගලන කෙලස්කඳ චිත්තක්ෂණ චිත්තක්ෂණ වශයෙන් මෙනෙහි කරමින් සක්මනක් කරනකොට කනකොට බොනකොට යනකොට එනකොට වැසිකිලි කැසිකිලි කරනකොට ඒ ඒ වෙලාවේ මෙනෙහි කිරීම කරන්න පුළුවන් නම් ඒ වෙලාවේ විසුද්ධියක් ඇති වෙනවා. ඉතින් අපි ඇත්ත තමයි ඒක. ඒ චිත්තක්ෂණේ තියෙන කලිමුත් කෙලෙසිච්ච චිත්තක්ෂණයක් සහ පස්සේ තියෙන චිත්තක්ෂණේ කෙලෙසිලා. ඒ නිසා අපි දකින්නේ කෙලෙසිච්ච එක. සමු සර්වචනසේ කෙලෙසිච්චව බලන්න එපයි කියනවා. ඒ කෙලෙස් මැද එක චිත්තක්ෂණයක් ගන්න පුළුවන්කම බැලුවොත් අපි ඇත්තටම නිවන් දක්වා වගේ සතුටක් තියෙනවා. එතකොට අපිට තියෙන හැකි සංඥාව. එතන මේ සත්තාන විසුද්ධිය බුදුහාම ඉදිරිපත් කරන්නේ සම්පූර්ණ කෙලෙස් බරිත පු탁 යන හිතකට. ඒකල කියනවා මෝහපටල කපන්න පුළුවන්. ඒ කපන එක සාමදා අනුමෝදන් වෙලා සාදු කියලා බැරි දේවල් කතා කරන්න එපා. භාවනා කරනකොට වැරදිච්චව කතා කරන්න බා හරියන ටිකයි. ඊටපස්සේ කොයි කොයි වෙලාවෙ මට කරන කරන දේ සතියෙන් ඉන්න පුළුවන් කියලා බැලුවොත් හැමදාම අද කරපු දේ හෙට එකට වැඩි කරලා දෙනවා. හෙට අනිද්දාට වැඩි කරලා දෙනවා. අන්තිමට පැහැදිලිවම සතෙක් මරද්දි සතියෙන් ඉන්න පුළුවන් බව තේරුම් ගන්න. හොරකමක් කරද්දි සතියෙන් ඉන්න පුළුවන් බව තේරුම් ගන්න. මේ පස්පව දසකුසල් කරනකොටම සතියෙන් හිටියොත් විතරයි ඊට පස්සේ නොකරේ. එදාට හොඳට තේරෙනවා මේක කරන එක පාඩුයි ඊට වැඩිය හරි ලේසි කියලා. එහෙම නැතුව ඉන්නවනම් ඒ සීලෙ එච්චර ඇටුවම් බහපු මුල් බහපු සීලයක් නෙවෙයි. එනිසා මගේ අත්දැකීම නම් සතිය හොඳටම පිටන්නේ වැරදි කරනකොට තමයි. තමන් වැරද්දක් කරනකොට මේක වැරද්දක් කියලා හොඳට ලේ පිට දකින්න පුළුවන් නම් හරි ලැජ්ජයි කියන්නේ ලැජ්ජයි මේ මං වගේ කෙනෙකුට මෙහෙමත් වෙනවද කියලා. ඒක හිතනවා මටක මරණකම් මතක හිතෙනවා. ඒ නිසා හොඳ නරක බෙදන්න එපා සතිය පිටවනකොට. මම සතිය පිටවන්නේ මල් පූජා කරනකොට විතරයි, බුදුහාමුදුරෙන් දන්න විතරයි, වැසිකිළියේදී සතිය නෑ, ගන්ධකිළියේදී විතරයි එහෙම නෑ. වැසිකිළියයි ගන්ධකිළියයි දෙකම එකමයි. ඒ නිසා මට කියන්න දෙන්නේ ගඳ කිලියේ මලක් පූජා කරත් රැදි කිලියේ මල පහ කරත් සත්‍යයෙන් හිටියනම් එකම පින. සත්තානම් විසුද්ධිය. ඒ නිසා ඒක කරලා බලපු කෙනෙකුට මේ කිසි දවසක මනුස්සත්වේ පාවා දෙන්න හිතෙන්නේ. අපි මේවා කෙරුවයි කියලා අපි පහත් වුණා, නීච වුණා, කෙලසුණා කියන්නේ ඕනම වෙලාවක නැගී හිටවන්න පුළුවන්. ඕනම වෙලාවක ඕන දෙයක් කරනකොට සත්‍ය පිටේ වුණ විසුද්ධියත් එතනමයි, කෙලසීමත් එතනමයි. ඒක දැනගත්තට පස්සේ කෙලසීමට බය වෙන්නෙත් නැහැ, විසුද්ධියට උච්චර නම්බු කරන්නේත් නැහැ. මේක මනුස්සකමක්. මේකේ තියෙන ප්‍රායෝගික දෙයක් කියලා තේරෙනවා. ඒකයි මේ සර්වචනාංශේ මේ සතිපට්ඨාන සූත්‍ර දේශනා කරනකොට නිතරම සත්තානම් විසුද්ධිය කියන එක ඉස්සරහින් දීලා තියෙන පස්සට තියෙන්නේ මේක මතින් එන ගැඹුරු මේ ආනිසංස දුක් දෝමනස නැති වෙනවා ශෝක පරිදේව නැති කරනවා න්‍යාය භවනා මාර්ගේ පැහැදිලි වෙන නිවන් දකින්න. ඊගාවට තියෙන්නේ මූලධර්ම ප්‍රශ්න ඔබ ආශි විසින් දේශනා කරන පටිච්චසමුප්පාද දේශනා ශ්‍රවණය කළේ. එහි ආනාපාන සතිය තුනී වී නොදෙනී වී යන විට දැනගත හැකි පටිච්චසමුපාදයේ අංක අංග පැහැදිලි කර දෙනමින් ගෞරව පෙරදැරිව ඉල්ලා සිටිමි. අනන්ත ලක්ෂණ සූත්‍රයේ සංඥා දේශනයේ අනිමිත්ත සංඥා පැහැදිලි කර දෙන්න ඉල්ලා සිටිමි. ඉතින් මම මම කෙටියෙන් බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න කිරීමට ගෞරවයක් වශයෙන් මතක් කරගන්න. නමුත් මේ ගොඩාක් මූල ධර්ම වලට බර ප්‍රශ්න මේ ඉස්සලා කියව එකත් එක්ක අනත් ලක්ෂණ සූත්‍රයේ සංඥා දේශනේ අනිමිත්ත සංඥා පැහැදිලි කර දෙන්නේ යටහත් ඉල්ලා සිටින මේකෙදි කියනවා නිමිත්තක් ගන්නවා අපිට යමක් මතකෙට යන්න නම් අරමුණු වෙන්න නම් එකක් අඩු ගන්න චිත්තක්ෂණ දෙකක් බලන්න ඕන එක සැරේ දැක්කට අපේ හිතට ඒක මතක හිටින්නේ නැහැ ඊගාව එකෙන් ඒක මැකිලා යනවා. නිසා යමක් දිහා එකම දිහා දෙසරක් තුනසරක් බැලුවොත් තමයි මේ මතක ඒක මතක හිටින ගොඩාක් කළ දක්ක ගොඩක් මතක හිටිනවා. ඒක හරියට උපමාවට කියනවා නම් මේ කලක් උඩ ඇවිදිනකොට ගල් තලාවක් උඩ ඇවිදිනකොට එක සැරයක් ගියාට ලකුණු හිටින්නේ නැහැ. නමුත් ගම එහා පැත්තේ නම් නගරේ මේ පැත්තේ නම් හැමදාම මිනිස්සු ගල උඩ යනකොට කාලයක් යනකොට කලී පය ලකුණු හිටිනවා. ගලේ වුණත් පාර හිටිනවා. ඒ නිමිත්තක් හිටියා. ඒ නිසා අපි යමක් දිහා ලෝභ කරන්න ඕන දෙසරයක් බලන්න. යමක් දිහා ගෞරව කරන්න ඕන දෙසරයක් බලන්න. දෙසරයක් අහන්න, දෙසරයක් අස බලන්න. ඒ ලෝභ කරන්න කරන්න ඒක හිතේ හිතේ හිටියදෙනවා. හිතේ කැවෙනවා. එනේන දේවල් යන්න යනවා නම් ඒකේ මොනවාක්වත් නිමිත්තක් ඉතුරු වෙන්නේ ඒක නිසා භාවනා කරගෙන කරන ගිල අරමුණ ලඟ වෙන්න ලඟ වෙන්න උත්සන්න වෙන්න වෙන්න අරමුණ වේග වෙන්න ගන්නවා ක්ෂණ ක්ෂණ වශයෙන් තුනි තුනි මේ තුන්දු තුන්දු සුමු සුමු වෙන්න පටන් ගන්නවා හිතත් ඒ වෙලාවේ යන්න යනකොට මේ කරපු භාවනාව මේ මතක නැහැ මේ ආපු දුක මේ මතක නැහැ මේ ආපු සැප මේ මතක නැහැ එතන එතන පිරිසිදු වෙන්න පටන් ගන්නවා එතකොට නිමිත්තක් හිටින්නේ නැහැ අඩුමානේ ගුරුවරට කියන්න බෑ මොකද උනේ කියලා හැබැයි හොඳටම දන්නවා සත්‍යයක් තිබුණා කියලා. මොකක්ද අත්දැකේ මොනවාක්වත් ඒ වෙලාවේ හොඳට පිළිසිදුයි. නමුත් කියාගන්න බැරි තැනකට යනවා. එතකොට වෙන්නේ අපි අර පාඩම් කරනකොට මතක තියාගන්න ඉල්ල හොඳයි වගේ අදහසක් තිබුණොත් දැන් දෙන්න තියෙන කිසි දෙයක් මතක හිටින්නේ නැහැ කියන දෝෂයක්. නමුත් ඒක වැඩි යුක්තයි. ඒකෙන් තමයි අපි මේ අනිත්‍යතාවය අත්දකින්නේ දිරව ගන්න. අන්න එවැනි දෙයක් කල්ලාතුව සංඥා මාර්ගයෙන්වත් හිතර කවලා තියෙන්න ඕන කියලා කියනවා. මේ නිමිති ගන්නේ ලෝකම නිසා එකම දේ නැවත නැවත අසු කිරීම නිසා නිමිති ගන්න නැති හිත හැමදම තරුණයි, හැමදම සෞඛ්‍ය සම්බන්ධයි, හැමදම අලුත් වෙන සුළුයි. ඒ නිසා අනිමිත් සංඥාව තමයි අනිත්‍ය සංඥාවට බොහෝම උදව් කරන්නේ. නමුත් අපි බලන්නේ මොනවා හරි දෙයකින් නිමිත්තක් ගන්න. ලකුණක් අරගන්න ඒක නැවත බලන්න ඒ නාම විදිහට අපි ඒක බන්ධනයක් ඇති කරගන්න. ඒ බන්ධන තමයි අපි අපේ උපදීන විදිහට අපේ නම්බු අපේ එකතු කිරීම අපේ වස්තු විදිහට තියන්නේ. නමුත් ඒ හැම එකක්ම නිවනට බරුවක් වෙනවා බරක් වෙනවා කරදරයක් වෙනවා. මේක වහවහ මේ කරලන කරේ පාසි බැඳෙන්නේ නැතුව වගේ හිත අලුත් වෙනවා නම් අපිට පේන්නේ අපේ මතක ශක්තිය දුර්වල යනවා වගේ. කිසි දෙයක් හිතේ හිතෙන්නේ නැතුව වගේ. නමුත් ඒක හොඳ අවදිමත් සතිමත් අප්‍රමාදී හිතක හැටි ගියා. ඒකෙන් කියන්නේ මේ හැඟීමක් නැහැ, වගකීමක් නැහැ, මේ වෙන අඥාන උපේක්ෂාවෙන් අමතක කිරීමක් නෙවෙයි. හිත තිරියන් වෙන ලවට ලකුණක්. ඒ නිසා මේ වගේ දේවල් අපි ළඟට එන්නේ ඉස්සෙල්ලා හිත යනකොට මෙවයි තිබිය යුත්තේ කියලා ඒ අනිමිත්ත සංඥාව හිතට වද්දාගෙන තියාගන්න ඕනේ. මේ මතකය තමයි අපි ඊගාවාත්මෙට බඳින්නේ. ආත්මේ මත ගන්නව තමයි අපි ඊගාව ආත්මේ තියෙනවා. ඒක නිසා අමතක වෙලා තියෙනවනේ අපිට මේ ඉස්සරහට අල්ලා ගැනීමක් වෙන්නේ නැහැ. ඒ නිසා අනිමිත් සංඥාව කියලා කියන්නේ ගන්න තියෙන්නේ නිච්ච සංඥාව තියෙනවා නම් අපි එකම දේ නැවත නැවත බලනවා කියන හැඟීමක් අපිට එනවා. එකම දේ නැවත නැවත බැලුවොත් හිතේ එක පාර ඇඳෙනවා. කැවෙනවා. ඒකට කියන නිච්ච සංඥාව කියලා. නමුත් ඒක අපි හිතින්ම වාගත්ත මායාවක් හුඟක් වෙලාට දේවල් නම් නිතර වෙනස් වෙන සුළුයි. ඒ නිසා අනිමි අනිච්ච සංඥාව, අනිමිත්ත සංඥාව කියන එක පුරුදු කරගෙන ගියොත් භාවනාදී විපස්සනාදී ඕක විශේෂයෙන්ම සත්‍ය සමාධිය දිනු වෙලා අරමුණ හොඳට වේග කැවිලා එනකොට තේරෙන්න පටන් ගන්නවා අත්දකින්නේ මතක නැහැ ගුරුවරයාට කියන්න බෑ. ඒ ඊගා චිත්තක්ෂණේ මේ වෙලාව හොඳට පණ පිළිතුල මතකයි ඊගා චිත්තක්ෂණේ ඊගාවකෙන් එක මතක නැතිලා. ආනිකර කියනවා අනිමිත්ත සංඥාව කියලා නිමිති ගන්න නැතිකම. අරකේ සඳහන් කරන්නේ ආනාපානයේ තුනිවි නොදැනී යන විට දැනගත හැකි පටිච්චසමුප්පාදයේ අංග පැහැදිලි කර දෙනෙමින් ගෞරව කරදර විලා සිටිනු ඇත්තටම ආනාපානය ටිකක් කල් කරන්න ඕනේ කෙනෙකුට හුරු වෙලා ටික තුනී වෙලා මේ හිත ශබ්ද වේදනා හිතේලි විශේෂයි පැති විචිරලා පැතිලක් නැහැ ඒකත් බලන්න හිටපු තැන වැටෙන්නේත් නැහැ ආනාපාන වැටෙන්නේත් නැහැ කියන එක සංදිස්ථානයකට එනවා හිතේ ඉතින් ආවට පස්සේ හුඟව දෙනෙක් වැරදුනා පැටලුණා කියලා හිතාගෙන එහෙම නැත්නම් මේ මොකක්ද ඊගාට මම කරන්න ඕන කියන අන්දවන්ද භාවයටපත් වීම නිසා ඒතර එක්ක නතර වෙනවා එහෙම නැත්නම් අපහු යනවා හයියෙන් හුස්ම ගන්න යනවා ඇත්ත ඒක අරින්න හදන වගේ විලෝපන වගේක් කරනවා නමුත් එහෙම නොකළ යුතුයි අර හැමදාම පුරුදු කළ පුරුදු කළ ඊටත් වඩා තුනි සංඥාවට තුනි ආනාපානට යන්න යන්න යන්න භාවනාවේ සතිය සමාධි වැඩෙනවා අන්න ඒක උනන්දු කරවන්න කියනවා අපි මේ ආනාපානයේ ඉඳද්දි කියන්නේ මැරිලා නැහැ හුස්ම ගන්නවා නමුත් ගොරෝසුවට වැටෙනවා නම් ඒ කියන්නේ හිත ගොරෝසුලිය වෙලාවේ හිත ආවේග ජනකයි හිත තැම්පත් වෙනවා නම් හුස්ම එන්නේ එන්නේ තැම්පත් වෙනවා අපි සාමාන්‍යයෙන් මේ කවුරු හරි සතෙක් පණ තියනවද නැද්ද කියලා බලන්නේ ඔය නලියන ගතියෙන් තමයි. නලියන්නේ නැතුව හිටියොත් අපිට වෙන්නේ මැරිලා වගේ. ඒ වගේම අපිත් ආනාපානේ තුනී වෙනකොට අපිට බාහිර සංඥාවක් එන්න පටන් ගන්නවා මැරිලා දන්නේත් නැහැ කියලා. බලනකොට ඇත්තටම මැරිලා නැහැ. ඒකට නිකන් මරනවා වාගේ නිකන් මොන සුදු මැලි වෙලා බය වෙන ගතියක් එනවා. ඉතින් ඒ නිසා අපි සාමාන්‍ය ජීවිතේ නලියන දඟලන ගති ගොරෝසු ගති තමයි මේ දැනුමට විද්‍යාවට කියන්නේ. නමුත් ඇත්තටම කියනවා නම් නියම විද්‍යාව අවිද්‍යාව දුරු වෙන්නේ තැම්පත් වුණාට පස්සේ තැම්පත් වෙච්ච දේ හරි කියලා තේරුම් ගන්න දවසේ තමයි. කලබල කරන එක නෙවෙයි. ආයෙන් අයියෝ මුස්ම ගන්න එක නෙවෙයි. මේ මං ඊගාට මොකද්ද කරන්න කියන එක නෙවෙයි. මේකෙම ඉඳගෙන එකයි. අන්නේ විදිහට නියම හුස්ම නම් ආස්වාසය ආස්වාදයක් වෙන්න ඕනේ. අපිට වෙලා තියෙන සුවාසයක් නේ. හුස්ම ගන්නකොට අල්ලපු ගෙදර කොණ්ඩ මොස්තර ඉතින් ගලවලා යන විදිහේ හුස්ම ගන්න එක කරන්නේ. මේ තරම්ම මේකමේ උදේ ඉඳලා හැන්දාගෙනකම් පත්‍රේ බලනවා ටෙලිවිෂන් එක බලනවා මොනම හරි ඔළුවේ දාගෙන ඕසෝතෝතෝ ගාව කෝච්චි වගේ දුවන්නේ. ඉතින් මේකේ කිසි ආස්වාදයක් නැහැ. ආස්වාසේ කිසිම ආස්වාදයක් නැහැ. මේක නිකන් ගන්නේ දාන්නයි දාන්නේ ගණ්ඩායි වගේ. ඉතින් මේකේ මේක පේන්න පටන් අර ගන්නවා අපි ඉටිපන්දම දෙපැත්තෙන් පත්තු කරලා තියෙන්නේ. දැලි දෙකක් පත්තු නම් මොකද ඉටි ටික උණු වෙලා වැක්කේ. කාලේ හිටපන්දම පත්තු වෙන්න වෙලාවක් නැහැ. එන්නේ කිව්මින් අතර පත්තු කරන එක දැල්ලා ඉතිනවොත් ඉතිවරනකම් පත්තු වෙයි. ඉතින් අපි අකාලේ නම් ඉන්නේ හයියෙන් හුස්ම ගන්න. සනම සංසිඳ වෙනකක අපිට බය එළවන සුළුයි. මේක පිළිබඳව අවිද්‍යාව හොඳට තේරුම් කරලා දෙන්න ඕනේ. පොඩි දරුවෙක් හැදෙන්නේ ඇඟ ඉඳ ගියාට පස්සේ. අතේ නිතරම බබා ඉන්නනම් අතට දේ වෙනවයි කියලා කියන්නේ. හොඳට නිද ඒක තමයි අපේ තානාපානේදී තැම්පත් වෙනකොට තමයි ශරීරයේ සුව සේවාව පටන් අරගන්නේ. එහෙම නැත්නම් අපි කියන හීලින් එහෙම නැත්නම් සමබර භාවය. එන්නේ ඉතින් අපිට උත් ඒ වෙනකොට බයක් ඇති කරගෙන තියෙනවා. මොකද වෙයි මොනවා වෙයි දන්නේ නැහැ දැන් කොහාට යයි දන්නේ නැහැ කියලා. එතකොට මේකේ තියෙන මේ අවිද්‍යාව නැති කරන්නම් තුනී වෙනකොට ඒක අගය කරන ඒක ආඩම්බර කරන විද්‍යාවක් හිතට වදදලා තියාගෙන ඉන්න ඕනේ නැත්නම් කොච්චර භාවනා කරත් මේ කට්ටිය පන්නන්නේ නැහැ. හැමදාම ඔතෙන් ගිහිල්ලා එක්කෝ ඇස් දෙක අරගෙන එක්කෝ හයියෙන් හුස්ම ගන්නවා එක්කෝ මම මොකද කරන්න ඕනේ කියලා අහනවා සැක කරනවා. එනිසා මෙතෙන් මේකට අවදි භාවයක් විද්‍යාවක් ඇති කරගත යුතුයි. අපිට අපි ප්‍රේම කරනවා නම් අපිත් එක්ක අපි ජීවත් වෙනවා නම් හුස්ම එන්නේ එන්නේ තැම්පත්. අතීතයට අනාගතයට දුවන්නේ නැහැ. අන්න ඒක තමයි ඇත්තටම විද්‍යාව කියන්නේ. ඒ නිසා ඒ වගේ වෙලාවට කලබල වෙනවා නම් ඒක අවිද්‍යාවක් වෙනවා. tempat වෙනවා නම් විද්‍යාවක් වෙනවා. එතකොට අවිද්‍යාව විද්‍යාවක් බවට පත් වුණොත් සංස්කාරය ඉතුරු වෙන්නේ නැහැ. සංස්කරණය කියලා කියන්නේ මේක හදන්න යන්නේ අලුත් වැඩියා කරන්න යන්නේ. හයියෙන් හුස්ම ගන්න යන්නේ. සැක කරන්න යන්නේ මේක බාර ගන්න. අපි මේක අංග සංස්කරණය කරන්න යන්නේ. මේ සංකත අபிසංකත අபிසංචේතිත කියලා කිසිම චේතනාවක් පහල කරන්න නැතුව ඉන්න පුළුවන් නම් අන්න එතෙන්දී තුනි වෙනකොට චේතනා එනවනම් කෙලස්. චේතනාම්බිකේ කම්මං වදාමි කියලා කියන චේතනා පහළ නොකර සිටීම අවිද්‍යාපච්ච සංකාරකේ වගේ අවිද්‍යාව නැතු හොඳට ඒක විද්‍යාවක් මේක හරි කියලා දන්නවනම් හිතෙන් කිසි දෙයකට අනන්න කරන්න යන්නේ එතකොට සංස්කාර පහළ නම් විඥානයක් නැහැ. එතකොට මේ ආස්වාද ප්‍රසවාස දෙක වෙන්කර දැන ගැනීම බැරුව යනවා. නාම රූප ධර්ම අතර වෙන්කොට දැන ගැනීම බැරුව යනවා හිත තිබුණට හිතේ අර පහුරු ගාලා බලන ගතිය නැති වෙනවා විද්‍යාපච්ච සංකාර සංකාරපච්ච විඥාන විඥානපච්ච නාම රූපං කියන නිසා මෙවැනි කැළඹිච්ච නැති හිතකින් මට මේ දේ වේවා මේක වුණොත් හොඳයි අරක වුණොත් හොඳයි කියලා අලුත් නාම රූප පද්ධතියම වන්නේ යන්නේ. මේ තියෙන එකම එකනම අගේ ආඩම්බර කරන මිසක් මට මෙහෙම ආවට පස්සේ මෙහෙම වෙන්න ඕනේ අරහෙම වෙන්න ඕනේ කියලා කිසිම අනාගත ප්‍රාර්ථනා නැහැ. ඒක නිසා ඉස්සරහට ඒ චිත්තක්ෂණය තුල සලායතන වලට බෙදී යාමක් ඇහ කන දිව නාසය කය මන මොකුත් නැහැ හෝල් බොඩි එක්ස්පීරියන්ස් එකක් එන්නේ. මුළු ඇඟම එක අත්දැකීමක් වෙනවා. ඊට පස්සේ ඉන් එහාට දෙන පරිසම්පදේ කිසිම දෙයක නැග හිටීමක් වෙන්නේ නැහැ. තැම්පත් වෙන ආනාපානෙ තැම්පත් වීම හොඳයි කියලා පිළිගන්නවා. ඉතින් මේක අර සාමාන්‍යයෙන් අවිද්‍යාවත්වයේ අශේෂ විරාග නිරෝධා කියන විදිහට අවිද්‍යාව නැති වුණොත් සංස්කාර නැති වෙන්නේ නැති සංස්කාර නැති වුණොත් නාම විඥාන නැති වෙන්නේ නැති හුස්ම රැල්ල තුනී වෙනකොට ගොරෝසුලාට වැඩිය බොහෝම ප්‍රකටයි ධර්මානුකූලයි නමුත් ඒක අපි සාමාන්‍යයෙන් බනහරු නැති හිතට එහෙම වෙන්නේ නැහැ බනහරු නැති හැම වෙලාවෙම හිතන්නේ මේ හයියෙන් හුස්ම ගන්න එක තමයි ආනාපානිය කියලා ඒක ඉතින් නයින් කරන වැඩේ තමයි කියන්නේ පිඹිනවා එක. නමුත් කරන්නම් තියෙන්නේ tempat වෙන එක තමයි. නමුත් මම දිගින් දිගට පරිසම්පාදේ විතර කරන්නේ නැහැ. මම හිතනවා මේ විදිහට කෙනෙකුට තේරුම් ගන්නට මේ දිගට කරගෙන යන්න ඇති වෙයි කියලා මේක තමයි දිගට මතක් කරගෙන යන්න තියෙන්නේ. ඊගාට කියනවා ගරුතර සානස නාම රූප විචාර කිරීමේදී යෙදෙන අධිවචන සම්පස්සේ සහ පටික සම්පස්සේ තෝරා ගැනීම යටහත් ඉල්ලා සිටිනු. මේක ඇත්තටම මහා නිදාන සූත්‍රයේ මේක සඳහන් වෙනවා. මම ඉස්සලා නැවි අපි ඔය නිවෙන නිවීම දේශනාවල ඥානানন্দ ස්වාමීන් වහන්සේ මතක් කරලා තියෙනවා මේ ස්පර්ශයක් සිද්ධ වෙන්න නම් ඒ කියන්නේ පස්සේ කියන චෛසිකේ සිද්ධ වෙන්න නම් දෙකක ගැටීමක් සිදු වෙන්න ඕන. මේ දෙකත් නාම රූප දෙකක ගැටීමක් වෙන්න ඕන. අපි සිංහලේ සාමාන්‍ය ගොඩේ භාෂාවෙන් කියන්නේ අත් දෙකක් නැතුව අකුඩියක් ගහන්න බෑ. තනි අතින් අකුඩියක් ගහන්න බෑ. ඒ වගේ නාම ධර්ම වලට විතරක් ස්පර්ශයක් ඇති කරන්න බෑ රූප ධර්ම වලට ස්පර්ශයක් ඇති කරන්න බෑ නාම රූප දෙක අතරේ ගැටීමෙන් තමයි හැපීමක් ස්පර්ශ වීමක් මේ මේකේ සඳහන් කරලා තියෙන පස්ස කියන වචනේ පටිගය කියන වචනේ ගැටීම ඇති නිසා ඇහැට රූපයක් දකිනකොට චක්කු විඤ්ඤාණය පහළ වෙන ඇති වෙන ස්පර්ශයේදී රූප ධර්ම වල ඇති වෙන මේ පස්සේ දිහාට රූප ධර්ම වලින් ඇති කරන මේ කොටසට කියනවා පටික සම්පස්සේ කියලා නාම ධර්ම වලින් ඇති වෙන කොටසට කියනවා අදිවචන සම්පස්සේ කියලා අදිවචන සම්පස්සේ විස්තර වෙනවා නිරුක්ති ලිංග අදිවචන කියලා අපි අත්දකින්න දෙයට හිතෙන් දාන නම හිත නමක් පටබලිනවා ඒකෙන් තමයි අපි මේ ස්පර්ශය දැනගන්නේ රූප ධර්ම වල තියෙන එකිනෙක ගැටීමේදී ඇති වෙන ගැටෙන ස්වરૂපේ නිසා සර්වඥාන්සේ පැහැදිලිව විස්තර කරනවා එතනදී ස්පර්ශයක් ඇති වෙනකොට රූප ධර්ම පැත්තෙන් පටික සම්පස්සයකොත් අධිවචන නාම ධර්ම පැත්තෙම මේ අධිවචන සම්පස්සයක් කියන මේ දෙක අරගත්තට පස්සේ නාම රූප ධර්ම සංසිඳන වෙලාවක අවතානාපාන සංසිඳීගෙන සංසිඳීගෙන යනකොට හිත ඒකට දෙන්න නම් මෙනෙහි කිරිලි එහෙම නැත්නම් සම්මුති ඔක්කොම නික හැලෙන්න පටන් ගන්නවා මෙනෙහි කරගන්න බැරුව යන්න පටන් ගන්නවා ඒ මොකද නාම රූපයන්ගේ අර තද ගොරෝසු ගතිය අඩු වෙනකොට ආදි වචන සම්පස්සේ අඩු වෙන්න පටන් ගන්නවා. ඒක තමයි හුඟ දෙනෙක් සැක කරන්නේ මේ අරමුණ තුනී වෙනකොට කොහොමද මෙනෙහි කරන්නේ කොහොමද වෙන් කර අඳුරගන්නේ කියලා මේ දෙකේ තියෙන සම්බන්ධතාවය තමයි මේකෙන් පෙන්වන්නේ රූප ධර්මයන් කියන්නේ පටික සම්පස්සයත් නාම ධර්මයන් කියන්නේ අදි වචන සම්පස්සයත් ඒක හැබැයි මේ අත්දකින්න පැත්තක් ගන්න බෑ මේකේ මූලධර්ම පැත්තෙන් පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන් මේ දන්න දිහාට වැඩි එහායි අත්දකින්න බෑ මොකද ස්පර්ශය කියන එක අපේ අත්දැකීමට අහු වෙන එකක් නෙවෙයි ස්පර්ශය නිසා ඇතිවෙච්ච වේදනාව ඉඳලා තමයි අපිට භාවනාවට අදාළ වෙන්නේ ස්පර්ශය ගොඩක් මූලධර්මයි සාමාන්‍ය අභිධර්ම උගන්වනකොට පැහැදිලිවම කියනවා දැනගන්නම අමාරු චෛතසිකයේ ස්පර්ශය කියලා. ඉතින් අර මම අර කියන එක නම් හොඳට තේරෙනවා පස්සපච්ච වේදනා කියනකොට නම් එතකොට නම් ඕන පස්ස පැත්ත පොඩ්ඩක් වේදනාව දෙනකොට පස්ස පච්ච වේදනා තේනවා. මූල ධර්ම වශයෙන් ස්පර්ශය කියන එක ඇත්තටම මේ මේ මේ මොකද මහා නිදාන සූත්‍රයේ සඳහන් කරලා තියෙන මේ විස්තරය දිහා බලනකොට මේ සර්වජන් වහන්සේ මේ සතිපට්ඨාන වගේ සූත්‍රයක් දේශනා කරන හැටි ඒ දෙන උපදෙස් හැම එකක්ම විශාල මේ ගැඹුරක් දැකලා කියන දෙයක් මිසක් සද්ධාවට කියන එකක් නෙවෙයි. ලොකු චෛතසික ධර්ම පිළිබඳ අවබෝධයකින් කතා කරන්නේ වෙන කිසිම ආගමක වෙන කිසිම චිත්ත ධර්මයක මේ තරම් ගැඹුරක් කතා කරන්නේ නැහැ. හැම වෙලාවෙදීම දෙයක් විස්තර කරන්න සර්වජන්සේ කොටස් වලට කඩලා දාලා පැහැදිලි පෙන්නේ පෙන්වන්න පස්සේ අර හොයාගෙන යන එකට හොඳ ඕජාවක් එන්න පටන් ගන්නවා. ඒක නිසා අධිවචන සම්පස්ස පටික සම්පස්ස දැන් මම හිතන්නේ දෙවෙනි සැරේ මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ ඉස්සරහට එක එක එකක් විතර වෙනකොට මම බලන්නම් මේට වැඩිය මේ භාවනාවට සම්බන්ධ කරලා වැඩි තොරතුරු ටිකක් එකතු කරලා ධර්ම කතාව රසවත් කරන්න මේ වෙලාවේදී කෙටියෙන් මතක් කරගන්න තියෙන්නේ ස්පර්ශයේදී නාම ධර්මයාගේ සම්බන්ධය නැත්තම් මේ සාංගිකත්වයේ දැනෙන්නේ සම්මාදම දැනෙන්නේ අනිවචන සම්පස්සේ වශයෙන් රූප ධර්මයාගේ මේ සමාජිකත්වයේ එහෙම නැත්තම් සාංග මේ කොටස්කාරීත්වය යටතේනේ පටික සම්පස්සේ වශයෙන් විස්තර වශයෙන් මම බලන්නම් ඊගාව දවසට මේ ඉදිරිපත් කරනකොට තාටිකක් විස්තර කරන්න එතකොට ලිඛිතව නම් ඔච්චරයි ප්‍රශ්න තියෙන්නේ. හැබැයි ප්‍රශ්න දෙකක් මම එච්චර විස්තර කරන්න වෙලා ගත්තේ නැහැ. ඒ නමුත් මම ආරාධනා කරනවා තව වෙන මොන හරි පිරිසුදු කරගත්තොත් හොඳයි කියලා කිව්වොත් හොඳයි කියලා ප්‍රකාශ කරොත් හොඳයි කියලා මති ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. අපේ महारानी को किया ಸಂದೇಶ ಪಾಲನೆಗಳನ್ನು ನಾವುಗಳ ಏನನ್ನು ನಾನು ඇත්තටම අනිත්‍යත්වයට වෙනම ලක්ෂණ ටිකක් තියෙනවා දුක්ඛත්වයට වෙනම ලක්ෂණ ටිකක් තියෙනවා අනාත්මත්වයට වෙනම ලක්ෂණ ටිකක් තියෙනවා අනිත්‍යත්වයේ ලක්ෂණ 25කින් විස්තර කරනවා අනිත්‍යත්වයේ ලක්ෂණ 10කින් විස්තර කරනවා දුක්ඛත්වය ලක්ෂණ 25කින් විස්තර කරනවා අනාත්මත්වයේ ලක්ෂණ 5කින් විස්තර කරනවා මේකට කියනවා 46 ආකාර විපස්සනාව කියලා ඒ නිසා අනාත්ම භාවයේ ලක්ෂණ පහ අනිත්‍යතෝ තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ අනාත්මතෝ කියලා පෙන්වනවා අනිත්‍ය භා අනාත්ම භාවයේ ਸਰවඥාන්සේ විස්තර කරන පහක් පැත්තකින්. ඒ කියන්නේ හේවණලි පහක් වෙන්නනවා. අනත්තයි කියලා කියන්නේ ඒක මේ ආත්ම ධර්මයේ සාරයක් නැහැ. පාලනය කරගන්න බෑ. තුච්චයි. කියන්නේ විශේෂයක් කරලා පෙන්වන්න මොකක්වත් නැහැ. සාමාන්‍ය හුලං වාගේ මොනවාක්වත් එහෙම මේක කියලා විශේෂයක් කියන්න දෙයක් නැහැ. තුච්චයි. රිත්යි කියලා කියන්නේ හිස්. පරතෝ මේක Taman අයිති දෙයක් නෙවෙයි අනිච්ච අනත්තතෝ තුච්ඡතෝ විත්තතෝ ශුන්‍යතෝ ශුන්‍යයි පරතෝ මේ ලකුණු පහෙන් මෙතන පෙන්වන්නේ මේ ආණ්ඩුමට්ටු කරන්න බැරිකම සහ වශේ පවත්වන්න බැරිකම. ඒක තව අටුවාචාරින් වහන්සේලා විස්තර කරනවා ස්වාමිත්වයක් මේකේ නෑ අධිකාරී බලයක් මේකේ නෑ ගෙහිමියා වගේ මේ මගේ ගේ ඇතුලේ මේක වෙන්නේ කියනවා අයිතිකාරකමක් මේකේ නැහැ. අපි නිකන් හරියට කියනවා නම් මේ ඒ ගේ සුද්ධ කරන්න ඉන්න මේ ඇටෙන්ඩන්ට් වගේ බලාගෙන ඉන්න මනුස්සයා විතරයි අයිතිකාරය නෙවෙයි. නමුත් අයිතිකාරය නිතර යන්නේ නැති නිසා දැන් මේ මනුස්සයා අයිතිවාසිකමක් කරගෙන වගේ අපිට මේ සුද්ධ කරන්න බාර දුන්න දේ අපි බාර අරගෙන. ඉතින් සුද්ධ කර කර ඉන්නකමයි වැඩි. මේක මේ අනුන්ගේ ණයක් පාලනය කරගන්න බැරි එකක් කියලා ගත්තට පස්සේ මේක අතහැරලා දානවා කියන එක නෙවෙයි තියෙන්නේ. මේක වැරදුණයි කියලා අඬන්න දෙයක් නැහැ. ලොම් ඡාය අපි කරන වැරදුණයි කියලා අඬන්න දෙයක් නැහැ. ඒ නිසා දුක්ඛ තත්ත්වයේ කියනකොට මේ ලකුණු 25ක් සර්වචන්ස පෙන්ලා දීලා තියෙනවා අනිත්‍යත්ව වෙනු ලක්ෂණ 10ක් පෙන්ලා තියෙනවා අපි මේ ළඟදී ගාච්චු ගහපු ආනාපාන සති දෙක දෙක ගහපු එකේ අන්තිමටම ඒ චත්තාලීසාකාර භාවනාව මතක් කරලා පෙන්නනවා කෙටි ශ්‍රීකාණේ දන්දිවන සංස්කෘතික වෙනම පොතක් තියෙනවා චත්තාලීසාකාර විපස්සනාව කියලා ඒකෙදී ඔය එක එකක් පෙන්නනවා ඇත්ත මේ නිකන් හරි පුදුම අර්ථ ඡායාවක් තියෙනවා දුකේ විශ්වාසාකාරයට කොහොමද බිග් ගලවලා පෙන්වන්නේ. අනිත්‍යත්වයේ දසාකාරයකට සහ මේ අනාත්මත්වයේ පස්සගානේ. මේ හැම එකටම අර ඉස් අනිත්‍යකට වෙඩි වෙනසක් හොඳට කැපිලා පෙන්නන්න පුළුවන් ගැටියක් තියෙනවා. ඒ නිසා දැන් අලත් ලක්ෂණය ගත්තහම මහායාන බුද්ධඝම ගොඩක් අයට ශුන්්‍යතාවය අරගෙන හරි විශාල දේශනයක් කරනවා. අපි කියන ශුන්්‍යතාවට. අපි කියන තියෙන මොගරාජ සූත්‍රයේදී මේ ශුන්්‍යතෝ ලෝකං අවේකස මචුරාජාන පස්සදි කියලා සර්වඥ කෙටියෙන් සඳහන් කරලා තියෙන මේක හිත්යක් වශයෙන් දැක්කනම් මම දැක්කනම් මේක හිත්යක් වශයෙන් මායයට මාව පෙන්නේ නැහැ. ඒකද මායයට මාව මරන්න බෑ. මම මේක යමක් දිනනවා කිව්වොත් මායя ඕක තමයි මරන්නේ. ඉතින් මම තියනවා කිව්වොත් මායя ගෙන්න ගැනීමක් කරන්නේ. මොකවත් නැහැ කිව්වොත් ගන්න දෙයක් නැහැ කියලා බොහොම කෙටියෙන් සඳහන්. ඒ වගේම ඔය ඒ අනත්ත ලක්ෂණය පිළිබඳව එක එක පැතිකඩ වලින් බලද්දී ඒක එක කනාගේ උපනිෂ්ඨේ සම්පත් වල හැටියට තේරුම් ගන්න හැටි. තව විනාඩි 15ක් තියෙනවා අපිට වෙන ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා. මේ අපි දවස පුරා ධර්ම දේශනා ධර්ම සාකච්ඡා සක්මන් භාවනා කිරීමේ ලැබෙන කුසල් ඒකාන්තයෙන්ම සාදු කියලා අනුමෝදන් වෙත්වා කියලා අපි කරුණාවෙන් මතක් කරනවා. ඒ වගේම නොපෙනී උදව් කරන සත්පුරුෂ මණ්ඩල විශාල ගාණක් අනිවාර්යයෙන්ම මේවා කෙරෙන්න ඕනේ මේ විදිහට නැත්නම් අපි අපිට මෙච්චර කරදර බාධා වලින් තොරව මේ කරගෙන යන්න ලැබෙන්නේ. අපි ඒ අතනත් කරුණාවෙන් ආදරේ මතක් කරමු. අපි මේ රැස් කරගන්න ලද පින ඉන්නා තැනක සිට දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්තා. අපි කරගෙන යන වැඩවලට මත්තරත් මේ විදිහටම අනුග්‍රහ කිරීමෙන් බුද්ධ ශාසනයටත් අපි අපගේ ගමනටත් අනුග්‍රහ කරන්ට හිත් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි අපි තන්නේ වැඩි දෙමාපියෝ ඥාති පිරිස යම්තාක් ඉන්නවනම් ඒ ඇත්තොත් නැති නොපෙනෙන පිරිසක් ඉන්නවනම් ඒ ඇත්තොත් අපි මේ කරගෙන යන උදාාර වැඩේ දැකලා අපි නැති වුණත් අපේ දරුවෝ අපේ ගෝලයෝ අපේ ශිෂ්‍යයෝ මේ වැඩ පිළිවෙල හොඳට කරගෙන යනවා කියලා සතුටින් ඇති කරගෙන මුදිතාවෙන් යුක්තව අපේ වැඩටත් අනුග්‍රහ කරමින් තම තමන්ගේ කුසලයක් සාදා ගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි මේ උදේ ඉඳලා හඳ වෙනකම් මේ කාලය ගත කරමින් කරන වැඩේ නිසා අපිට අපි අපි වශයෙන් මේ කුසල ඒකාන්තයෙන්ම සාක්ෂාත් වීමේ අපි ප්‍රාර්ථනා කරන්නා වූයේ උතුම් බුද්ධ ධර්මයෙන් වාසලා සාදු සම්මත කරලද ඒ නිවන අවබෝධයේ පිණසම අපිට මේ කුසල් ඒකාන්තෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරා. ඒ අදාසින් අපි සියලු දෙනාම එකතු වෙස්සවතා ආදී ගාථා සද්ධායනා කිරීමේ දවසේ වැඩ පිළිවෙල මෙතනින් අතර කරනවා කියලා මම යෝජනා කරනවා. එත්තාවතාචගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකා ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං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 අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti ශග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු Thank you.